හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වැඩමවදාර මෙනින් වහන්සේටත් ඒ වගේම මේ උතුම් වූ ධම් සාකච්ඡාවට සහ සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම අද දිනේද ඒ දහම් අවබෝධය ලබාගෙන මේ සංසාර ගමන නිමා කරගෙන තමන්ගේ හිත නිවීමේ ශාන්තිය අත්පත් කර ගැනීමටම සියලු දෙනාටම හේතු වාසනාම් වේවා කියලා අදිෂ්ඨාන කරමු. මම මේ කියන්නා වූ පූර්ව කෘතියට සියලු දෙනාම සවන් දීලා ඒ අදිෂ්ඨානය ඇති කරගන්න අද දිනේ මේ සාකච්ඡා කරන්නා වූ ඒ දහම් පඬුර සත්‍ය වශයෙන්ම මාහට අවබෝධ වී ඒ සංසාර ගමන නිමා කර ගැනීම සඳහා මෙතෙක් මා පැමිණි අනන්ත සංසාර ගමනේදී මාගේ සිත කය වචන යන තිදොරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යන් වහන්සේලාටත් සම්බුද්ධ ශාසනයටත් සියලු ලෝක සියලු සත්වයන්ට සිදු කළා වූ සිදු වුණා වූ අවඩ අසාධාරණ හිංගි හිංසාවන් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වී සිදු කර ඇතනම් ඒ සියල්ලටම කමා වෙත්වා කමා වෙත්වා කමාවෙත්වා මාගෙන් වදින සුලම් පොදකින්වත් අන් අයෙකුට කරදරයක් බාධාවක් නොවේවා නොවේවා නොවේවා ඒ පරම සත්‍ය වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු වාසනාම වේවා හේතු වාසනාම වේවා හේතු වාසනාම වේවා සම්මාති සරණ සරණයි සම්මාති සරණ සරණයි සම්මාති සරණ සරණයි සම්මාති සරණ සරණයි සම්මාති සරණ සරණයි සම්මාති සරණ සරණයි අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිතා නිරුජ්ජන්ති තේසං උප සමෝසුකෝ අනිච්චවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජ්ජිතා නිරුජ්ජಂತಿ තේසං උප සමෝසුකෝ අනිච්චාවත සංකාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිතා නිරුජ්ජಂತಿ තේසං උප සමෝසුකෝ තේසං උප සමෝසුකෝ තේසං උප සමෝසුකෝ හොඳයි මොකද එකපාරට බය වුණාද මලගයක් එහෙමවත් තියනවද කියලා ඈ නෑනේ නෑ මොකද සමහරලාට එහෙම හිතෙන්නත් පුළුවන් නේ මලගියක්ද දන්නේ නැහැ කියලා. නේ. මොකද ඇයි ඕ ඇහෙන්නෙම මල ගෙදරක විතරනේ නේ. පොඩක් බය වෙන්නත් පුළුවන්. පණ යන්න එනවත් දන්නෙත් නැහැ නේ. කියලා. ඔව් ඇයි එහෙම කියන්නේ? සම්බුද්ධ දේශනාව තුල පෙන්නනවා මේ ගාතාව කියලා සියලු රහතනන් වහන්සේලාගේ අවබෝධය මෙයයි සියලු රහතනන් වහන්සේලාගේ අවබෝධය මෙයයි කියලා. සියලු රාතනන් වහන්සේලාගේ අවබෝධය මෙයයි සියලු අරියතුන් උත්තමයන් වහන්සේලාගේ එකම දේශනාව මෙයයි. එහෙනම් මේක කාගේ අවබෝධයක්ද? අරියතුන් වහන්සේලාගේ අවබෝධය. පූර්ණ වශයෙන්. මේ එතකොට ආර්යතුත්තමෙක් වෙන්න ඕනද මේ මිනිස්සු මැරෙනවා ඉපදෙනවා කියන්නේ? ඈ? දැන් අපිත් ඔය හැමදාම හවස 3:00ට උ කියනවනේ නේ. කියනවනේ හොස්සන්නේ. ඒතකොට අරිහත්ම වෙන්න ඕනද මේ මිනිස්සු? මේ මිනිස්සු උපදිනවා මැරෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ ටික මද සම්පූර්ණ අවබෝධය. කියන්නේ ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඒක වෙන්න පුළුවන්ද? නේද? වෙන්න බෑනේ නේද? එහෙනම් අපි බලමු කොහොම හරි ඒ ආර්යතුන් වහන්සේගේ අවබෝධය එක නම් එකම දේශනාව එක නම් කොහොමද මේක අපි තෝරගන්නේ කියන. හරි. ඒක දැන් පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඊය සතියේ මම පොඩි වැඩක් කිව්වා සියලු දෙනාටම. මතකද කියපු කාරණා? මොකක් හරි කාරණයක් කිව්ව මතකද? ගෙදර ගිහිල්ලා බලන්න කියලා. සතියක් දෙන්නම් කල් නේද? කියපු එක නම් මට මතකයි. මන් දන්නේ නැහැ. බැලුවද කියපු එක මතකද කියලා අක්කා. මතක නම් හොඳයි. මොකද්ද කිව්වේ? ගෙදර ගිහිල්ලා බලන්න කියලා. ප්‍රායෝගිකව මොකද්ද බලන්න කිව්වේ පොඩ්ඩක්. Tamanට දුක කටගත්තා නම් දුක කටගත්තේ ඒ ගොඩනගපු ઈચ્છාව ඉෂ්ට වෙච්ච නැති හන්දද වෙන කාරණයක් හන්දද කියලා හොඳට හොයලා බලන්න කිව්වා. Tamanට දුකක් අසහනයක් පීඩාවක් 1000ක් ගෙන දුන්නු කාරණයක් තියෙනවා නම් ඒ කාරණේ අරගෙන ඇත්තටම ඒක ලෝකයේ සිද්ධ වෙච්ච સિદ્ધාන්තයක් සිදුවීමක් නිසාම හටගත් එකක්ද එහෙම නැත්නම් ගොඩනගපු ඉච්ඡාව ඉෂ්ට වෙච්ච නැති හන්දා වෙච්ච එකක්ද කියලා බලන්න කියලා කිව්වා. බැලුවද? හරි. බලමු කට්ටිය කියන්නකො බලන්න. ගන්නකො මයික් ටික. දැන් ඉතින් වැඩේ. දැන් පොතෙන් බෑ. දැන් පොතෙන් පෙන්නවා. දැන් වැඩේ මොකක් හරි නැත්නම් ඉතින් මේක මම කියනවා උගුර වෙනකන් කෑග ගහ උදේ නාව දැන ඉතින් මේක අඩුම ගානේ ඕගොල්ලෝගේ පැත්තෙන් පොඩි ඕනනේ මේකට යම් මේ කො අත උස්සන්න බලන්න කවුරු හරි කමන්නේ. දැන් ඉතින් බය වෙන්න එපා. බය වෙන්න දෙයක් නැහැ මේකට. ඊරුවන් සරණයි සියලු දෙනාටම මම ගිය සතියේ මේ වැඩසටහනට එද්දී අපේ ගෙදර ගෙස්ලා වගේක් හිටියා. මොකද්ද මේ? මම ගිය සතියේ මේ වැඩසටහනට එද්දී ඔව් අපේ ගෙදර ගෙස්ලා වගේක් හිටියා. සාමාන්‍ය අපේ ගෙදර ගෙස්ලට දෙන ගයක්. ඉතින් අපි එයාලට උපරිම පිරිසිදුතාවයෙන් උපරිම පහසුකම් සලස්සලා ඒක දෙන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් එයාලා <laughs> බොහෝ විට යනකොට මංගේ වචනයෙන් කියනවනම් වනසල තමයි යන්නේ. ඒ කියන්නේ මේ මේ කාමර කුලියට දෙනවා. කාමර කුලියට දෙනවා කුස්සියක් දෙනවා එහෙම. ඉතින් මේ ඒ වනසල යනවා. ඔව්. හරි. දැන් ගිය සතියේත් මං ගියාට පස්සේ සඳුදා යාලා ගියා. මං ගිහිල්ලා බලනකොට අර වගේම තමයි ඉතින්. හැබැයි මට මං එතන චුට්ටක් හිටගෙන ඉන්නකොට මට හිතුණා මේ මමනේ ඉච්ඡාවක් ගොඩනගාගෙන තියෙන්නේ මෙයාලා මේ විදිහට තියලා යන්න ඕනේ කියලා. ඉතින් යාළගේ කැමැත්ත විදිහට යාළා තියලා ගිහිල්ලා තියෙනවා. එතකොට වෙනද මම ගොඩක් කියන්නේ කියවනවා මේ අනේ මේ මිනිසුන්ට මේක පාවිච්චි කරන්න දන්නේ නැහැ නේ මේ බලන්නකො ජරා කරලා තියෙන හැටි ඌරු කොටුව වගේ නේ ගගා කියවනවා. ඒ කියවුවත් මමම නේ ඒක සුද්ධ පවිත්‍ර කරන්නේ. දැන් එදා මට හිතුණා මගේ ઈચ્છාව ඉෂ්ට නොවෙච්ච නිසා මගේ ආශාදී උදෙසා තමයි මම මෙහෙම ઈચ્છාවක් ගොඩනගාගෙන තියෙන්නේ. ඉතින් ඒක ඉෂ්ට වෙන්නේ නෑ මේකේ කියලා මං ඉතින් බොහොම සතුටින් ඒ ටික අස් කරලා දැම්මා. ඒ වගේ අවස්ථා ගොඩක් ගිය සතියේදී උදා වුණා. හැබැයි ගේ ගේ අස් කරපු එක කරාද? ඔව් ඔව්. ආ නැත්තම් නෑ. ඒක ඔක්කොම වෙනද වගේම සතුටෙන් කළා. ඔව් ගේ අස් කරේ නැත්තම් වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඇහුවේ. <laughs> ගේ අස් කරා. ඔව් එතකොට දැන් කලිනුත් ගේ අස් කරා. කලිනුත් ගේස් කරනවා. අර කියන්නේ ඊට ඉස්සලා සතිය. ඔව්. මේ සතියෙත් ගේස් කරා. ආ දැන් ගේස් කරා කියන එක දෙකේම කරා. ඔව්. එතකොට දැන් මොකද්ද වෙච්ච විශේෂත්වය? විශේෂත්වය තමයි කලින් සතියේ මං අස් කරනකොට මං කියෝ කියෝ මං දැවි දැවි තමයි ඒක කරේ. ආ. ඒ මම දැවුණා කියලා ඇත්තටම මට තේරුණේ මේ පහුගිය සතියේ. ආ හරි. එතකොට මම පහුගිය සතිය අස් කරේ මට නිකන් හිත ඇතුළේ නුත් හිනහ යනවා අනේ මේ මල්ලේ ඉච්ඡාව කොට නගාගෙන තියෙන්නේ. මගේ කැමැත්ත කවුද ඉෂ්ට කරන්නේ කියලා. ඔව්. ඉතින් මම බොහොම සැහැල්ලුවෙන් ඒ කටයුතු ටික කළා. දැන් ඒ වැඩේ කියන්නේ ඒ පිරිසිදු කිරීම තුළ ඝට්ටනයක් ආවේ නෑ. පිරිසිදු කිරීම කරා. හරි. එතකොට දැන් උඩේ මොකද්ද? කලින් උනේ මොකද්ද? කලින් උනේ මං දැවි දැවි අර කාමරේ තිබ්බ කුණු එළියට අස් කරන ගමන් ඇතුළට කුණු ගොඩක් ගත්තා. නේද? ඔව්. දැන් මේ පාර කරේ මොකද්ද? කාමරේ තියෙන කුණු ටික එළියට අස් කරා ඇතුළට කුණු ගත්තේ නැහැ. නෑ ගත්තේ නැහැ. ඒතර කලින් කුණු ගත්තේ කොහමද? ඉච්ඡාවේ. ඉච්ඡාවේ. දැන් කුණු ගත්තේ නැතු ඉන්නේ කොහමද? දැන් ඉතින් ඉච්ඡාව ඉෂ්ට වෙන්නේ නැහැ කියලා දන්නේ. ඔව්. ඒතර කුණු ගන්න නැතු හිටියේ මොකෙන්ද? හිතෙන්. දැන් හිතෙන් තමයි මොකද්ද මෙනෙහි කරේ? මෙනෙහි කරේ මේ අනිච්චයි කියන එක. ආ රයිට් එච්චර. වැඩේ ප්‍රශ්න ඕනද? අනිච්චයි කියන එක තමයි මෙනෙහි කරේ. ඔබ දැන් මේක ආපු විදිය දැනගන්නත් ඕනේ කොහොමද කඩන්නේ කියලා දැනගන්නත් ඕනේ. නැත්නම් දැන් දැන් කලින් මොකද කරේ? දෙස් දෙවල් තීතිය බැන බැන බැන බැන කුණු ටික අස් කරා. හැබැයි ඒත් කුණු ටික අස් කරා තමයි. එතකොට නිකන් කුණු අස් කරා නෙමෙයි මෙහෙන් සසරට කුණු හැදුනා. අරෙන් ගෙයි දින කුණු ටික එළියට ගියා. හැබැයි ඇතුළට කුණු ගොඩ ආවා. දැන් ඇතුළට කුණු ගොඩ ආවේ නැහැ. ගෙයි තියෙන කුණු ටික කොහොමද එළියට දාන්නේ? ඇත්තටම මහත්තයා එහෙම ගොඩාක් ඒ සතියේ මට අත්දැකීම් ලැබුණා. මට ඔබතුමාගෙන් අහන්න උවමනාව තිබුණා මම මේ මේ මෙනෙහි කරන එක හරිද කියන එක. ඔව් දැන් දැන් ඔය හිතේ ගොඩනගාගෙන බලාපොරොත්තුවක් ඒක බලාපොරොත්තු වුණානේ බාහිර ලෝකෙ. බාහිර ලෝකෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. මම හිතන්නේ අද තවදුරටත් පෙන්නනවා ඇයි ඉෂ්ට වෙන්නේ නැත්තේ කියලා. මේක වෙන්නේ නැත්තේම ඇයි කියලාත් පෙන්නනවා. හරි. හරි. එතකොට කොහොම හරි වැඩේ නිවිසනසීමක් ළඟා කරගන්න පුළුවන් කියලා දැන් තේරෙනවා. ඔව් අනේ ඇත්තටම ඔබතුමාට ගොඩාක් ගොඩාක්ම පිං මම බොහෝම සැහැල්ලුවෙන් පහුගිය සතිය ගත කළා මේක අයින් කරා මේක මේ බ්ලඩ් එන්න ගන්න ඒකයි ඔව් හරි එතකොට දැන් මොකද හරි මේ ඔන්න දැන් කාම්බරී ප්‍රශ්නේ විසඳගත්තා හරිනේ හරි දැන් ওই විදිහටම නේද වත්තේ ප්‍රශ්නෙත් විසඳ ගන්න නම් විසඳ ගන්න වෙන්නේ. දැන් වත්තට එක විදිහයි කාමරයට එක විදිහයි දෙකක් තියෙනවා. එකම කතාව වෙන්නේ. හරි. හැම දෙයකම එකම කතාව තව එකක් උණයි කිව්වේ මොකද්ද? මගේ චරිතය හැටියට මම හුඟක් බලාපොරොත්තු වුණා කලින් මට හරියට පිරිසිදුවට නීට්වට කවුරු හරි බඩුවක් ගත්තා නම් ඒ ගත්ත තැන ඒකේ විදිහට තියන්න ඕන කියන ඉච්ඡාවක් තිබුණා මට. දැන් පහුගිය සතියේදී ඒ දේවල් gedara අතින් සිද්ධ වෙනකොට මට එකපාර වෙනවා මේ මේ මගේ ඉච්ඡාවනේ මං ඉෂ්ට කරගන්න දඟලන්නේ. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. එයාලා එයාලගේ ඉච්ඡාවට වැඩ කරනවා. මේ සේරම අනිච්චයි කියන එක නිරන්තරයෙන්ම ආවා. ආ දැන් කලින් උනේ gedara තියෙන බඩු මුට්ටුවේ මේවා අරෝ මේවා මේ මේ තැන තියෙන්න ඕනේ නේද? අර අපේ වචනෙන් කියනවා කොස්ත තියෙන්න ඕන තැන තියෙන්න ඕන. දැන් කොස්ත එතන නෑ නේ. එතකොට මොකෝ වෙන්නේ? එතකොට ඉතින් මට කේන්ති ගියා පොඩි. දැන් ඇයි දැන් කාත් එක්කද කැමැත්ත හදාගෙන තියෙන්නේ කොස්ත එතන තියෙන්න ඕනයි කියලා? එක්ක කොස්සත් එක්ක නැත්නම් ගෙදර ඉන්න කට්ටියත් එක්ක. ඔය දෙකෙන් එකක් එක්කනේ. ඔව් කොස්ස දන්නේ නැහැ කොහොමද මම ගෙයි මුල්ලේ ඉන්න ඕන කියන එක. ඒතකොට gederin ඉන්නේ උන් කට්ටියකින් හිතනවා gederin ඉන්නේ උන් කොස්ස අනිවාර්යයෙන්ම මෙතන තියන්න ඕනේ. නේ? ඉතින් වෙන්දට කරන්නේ මොකද්ද? කෑ ගාලා කෑ ගාලා මම උදාහරණයක් කියපු එකටත් එක්කම. කෑ ගාලා කෑ ගාලා කොස්ස හොයාගෙන අන්තිමට අතු ගන්න එක. එතකොට කොස්ස දැන් අද කොහේ හරි වෙන තැනක තියලා. ඒකරෙත් අරගෙන ඕන්න අතු ගාප. ඒ වගේ දෙයක් නේද ඔය කියන්නේ? දැන් බඩු මුට්ටු කියපු හන්ද තමයි මම ඔය කිව්වේ. මම එයාලට ඇත්තටම කෑ ගහලා තියෙනවා. ගත්තනම් ගත්ත බඩුව ගත්ත තැන තියන්න බැයිද කියලා. ආ දැන් වැඩේ තියෙන ඉතින් ලෝකේ අපිට ඕන විදියට නැහැ. නේද? එතකොට දැන් අර බඩුව එතන තිබ්බ නැති එක හින්දාමද ප්‍රශ්නය හටගත්තේ? නැත්තම් එතන තියෙන්න ඕන කියලා ઈચ્છාව ගොඩනගනවා. ඒ ઈચ્છාවෙන් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන්න ලැබෙති චම්පි දුක්ඛ. ඔච්චරයි මූලධර්මයේ මූලධර්මයේ හරියි. අන්න ප්‍රශ්න එතුමිය කොහොම හරි ප්‍රශ්න දෙකක් දෙකක් දැනට දෙකක් නේ කිව්වේ. කොහොම හරි දෙකෙන් පොඩ්ඩක් නිදහස් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. මම කියන්නේ නැහැ 100ට 100ක් පූර්ණ වශයෙන්ම නිදහස් වුණා කියලා මම කියන්නේ නැහැ. මොකද එහෙම වුණා නම් අරියත් වෙන්න ඕනේ. හැබැයි වැඩේ දැන් ආ වැඩේ පටන් ගන්නෙ මෙහෙමයි, වැඩේ නිදහස් වෙන්නේ මෙහෙමයි කියන එක තේරුණා නම් හරි. එතකොට තමන්ම තමයි ඉතනින් එහාට බලන්න වෙන්නේ. මොකද මේකේ කාටවත් සහතික දෙන්න දැන් ආ ඔය ඉන්නේ මේ මේ ඵලයේ. එහෙම සාහතික දෙන්න කවුරුත් නැහැ. එහෙම සාහතික දෙන්න ඕන උත්තරය පිරුණම් පාළි ඉවරයි. නේද? ලෞතර බුදුහාමුදුරු දේශනා කරන මා හෝ මා වැනි තවත් බුදුවරයෙක්ට විතරයි තව කෙනෙකුගේ මගඵල කිව හැක්කේ. එච්චරයි. ආයින් එහා කියනවා නම් තව බුදුවරයෙක් වෙන්න ඕන. මේ දවස්වල ඔහොම කියන අය ඉන්නවා. ඒ බුදුවරු වෙන්නේ නැති මං හිතන්නේ මං දන්නේ නැහැ. බුද්ධ දේශනාවට අනුව තින්නේ එහෙමයි. හරි ඒ හින්දා බුදුමියම තමයි බුදුමියගේ හිත නිවෙන එක ගැන බලනවා. හරි. අන්න එක මහත්මියක් බල්ලා කියනවා. අනිත් අය තව කවුද ඉන්නේ? අතු උස්සන්න බලන්න. කවුද නෝන? අතු උස්සුවේ නැත්තම් මේ එන්නේ එක්කෙනෙක්ද බැලුවේ? 300 මේක නේද බලලා තියෙන්නේ? දෙයියනේ. බැලුවේ ආ මාත් ඒ ප්‍රශ්නේ මොකෝනේ? මාත් ඒ ප්‍රශ්නේ මට මතකයි. අර අර මේ මොකද්ද එහා පැත්තේ අල්ලාහ් ලබ්බා කියලා අහුණා කිව්වේ ගාත කියන්නේ යනකොට ඕන හැමදාම ඒක තියෙනවනේ දැන් දැන් බුදුන් වඳිනකොට දැන් මොකද උනේ හිතට ආ ඕන ආන්න හරි මොකද ලෝකේ සද්දයින් කළා නෙමෙයි නිවන් දකින්නේ ඒකයි මේ ලෝකේ සද්ද තියෙනවා ලෝකේ සද්දයින් කළා නිවන් දකින ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ දැන් බුදුහාඳුර මේ පැත්තේ ජේතවනාරාමයේ ඉන්නකොට එහා පැත්තේ අර ඌරු මරනකොට කෑ ගහන්නේ මේ බුදුහාමුදුරු සීමාවක් පැනෙන්නේ නැහැ මේ මේ උඹල පළල ලහකට කියලා. ඒ වගේ අපිට එහෙම කරන්න බෑ. ඒවා ලෝකේ සිද්ධ වෙන සිදුවීම්. ඒවත් එක්ක ඔට්ටු වෙන එක විතර අපිට නතර කරන්න පුළුවන්. හරි. කොහොම හරි දැන් වැඩේ පොඩ්ඩක් යන්න ක්‍රමය අහු වෙලා තියෙනවනේ නේ. අඩු ගන්න. දැන් ඕක මොකද කරන්න ඕන? දැන් අරය අල්ලාහ් උලබ්බා කියනකොට අපිට මම ඒකකට කියනව නෙමෙයි. අර වචනේ ඒ ඒ සද්ද ඇහෙනකොටනේ ඔබතුමාට කේන්තියාව කිව්වේ නේද? ඔව්. ඔව්. අන්න හරි. දැන් ඒ වගේ ඉතින් දැන් අපි හිතමු දැන් ওই විදිහටම තව කවුරු හරි කෑ ගැහුවා. අර මයික් එකේ නෙමෙයි නිකන්. ලවුඩ් ස්පීකර් එකේ නැතුව. ඒත් ওই කතාවම නේද? දැන් ගෙදර ඉන්න කෙනෙක් කෑ ගහනවා. එතකොට අන්න ඒක. දැන් ලවුඩ් ස්පීකර් එක ගැලෙව්වත් ගෙදර ඉන්න කෙනා කට වහන්න බෑනේ. ලවුඩ් ස්පීකර් එක නම් ගලුවොත් ඒ ගෙදර ඉන්න මනුස්සයා කට වහන්න කොහොමද ඒක කරන්න බෑනේ එහෙනම් ඒ හැමතැනම ගොඩ නැගෙන්නේ ඉච්ඡාව මතම තමයි නේද ඉච්ඡාව මතම තමයි ඉච්ඡාව මත තමයි ගොඩනගා ගන්න යන්නේ. හැබැයි ඉච්ඡාවේ කියන්නේ ඉච්ඡාවෙන් ගොඩනගන්නේ දුකක් නෙමෙයි. අපි ඉච්ඡාවෙන් බැඳෙන්නේ දුක් ගොඩ ගොඩනගන්න නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඉච්ඡාවෙන් ගොඩනගන්න යන එක නලබති තම්පි දුක්ඛා. මේක වරද්ද ගන්න එපා. නේද? ඒ කියන්නේ මේ ઈચ્છාවකින් ලෝකෙට බැඳෙන්නේ මොකටද අපි? සුව විඳින්නද දුක් විඳින්නද? සුව විඳින්නනේ. නේ? කමන්නේ මන්නේ කියන්න මත ඕන අදහසක් ප්‍රකාශ කරන්න අයිතිය තියෙන බය වෙන්න එපා. මේක පෞද්ගලික දෙයක් නෙමෙයි. ඔව්. නමුත් මේ මම හිතනවා අපි ඔක්කොටම ආදර්ශයක් හැටියට ගන්න දෙයක් කියලා. අපි දරුවන්ට හරි ආදරෙයි. මම දැන් උදේ මේ මහත්මයාත් එක්ක ළඟ ඉන්න කෙනත් එක්ක කතා කරා. මගේ දරුවන්ට හරි ආදරෙයි නෝනායි මමයි දෙන්නම. ඉතින් මේ ඒගොල්ලන්ට අසනීපයක් වෙනවා දකින්න අපි ආස නැහැ. ඉතින් නමුත් දැන් උදේ මං ඉඳලා ඇස්ට් වෙනකොට මගෙන් අහන මහත්තයා යනවද? ඔව් මං වැඩසටහනට යන්න ඕන. අර දරුවා බලන්න යන්නේ නැද්ද? නෑ. දරුවා බලන්න මං පස්සේ යනවා. මම මෙතෙන්ට එන්න ඕන. මට අලුත් දෙයක් දැනගන්න වෙන්න ඕන. ඒක නිසා මං අද යනවා. ඔයාලා දරුවා බලන්න යන්න මං පස්සේ යන්න. දැන් ඒගොල්ලන්ගේ ඉච්ඡතාව ඉෂ්ට කරන්න මම පෙළඹුණේ නැහැ. මම ඒක මර්ධනය කරගෙන මගේ ඉලක්කය කරා මම සේන්දු වුණා. ඒක මගේ ජයග්‍රහණයකට ඉතින් මම සලකන්නේ. අනිවාර්යයෙන්ම ඒක එහෙම වෙන්නම ඕනේ. අඬලක් කිව්වා මට එන්න එපා කියලා. ඔව්. ඒක ඒක ඒක හැටි එහෙම තමයි. ඉතින් මට ලේසියකින් ඇඬෙන්නෙත් නැහැ. ඉතින් ඔයාලා අඬ අඬ යන්න මම යන්නේ නැහැ කියලා. මොකද අපි අපි අපි කොරණ තරමක් කරේ ඉතින් අඬන එකමනේ කරේ. ජීවිතේ වැඩිපුරම කොල්ල තියෙන අඬ අඬ ඉන්න එක. hina වෙච්ච දවසක් බලන්න හොයාගන්න. ජීවිතේ කවුද කියලා බලන්න උදේ පාන්දර 6ට නැගිටලා 6ට ගිහම නැගිටින්නේ. රෑ 12ට සැනසille නිදාගත්ත කෙනෙක් හොයා හොයා කියලා කියන්න පුළුවන්. ඉඳලා තින්නේම බයින්. අසහනෙන්. පීඩාවෙන්. තව ටිකකින් මොකක් වෙයිද? අපිට එහෙම නිදහසක් දැනිලත් නෑ බලාගෙන යනකොට. නිදහසක් කියලා ජීවිතේ විඳලා තින්නේ මවාගත්තු ලෝකේ. නිදහසක් කියලා භුක්ති විඳලා තින්නේත් මවාගත්තු ලෝකේ. ඇයි? ඒ නිදහස භුක්ති විඳින්න ගිල්ලා තින්නේත් නිදහස කියලා හිතාගෙන යථාර්ථයට පිටුපාලා. අර නිකන් తాවකාලික පැලස්තර දාන වැඩි. දැන් නිදහස් නම් නිදහස්නේ. නේද? ඒ නිදහස් භාවයේ නිදහස්. ඒතකොට මෙන්න මේ වගේ අර භෞතික ලෝකයකින් අපි කොයි වෙලාවකවත් නිදහසක් බලාපොරොත්තු නැයි කියලා ඒක කවදාකවත් විශ්ත සිද්ධ වෙනව නෙමෙයි. එතකොට අපි දැන් මෙහෙම ආම කෙනෙක්ට හිතෙන්න පුළුවන් යෝ හිතප්පාපුවක් නැද්ද මන් දන්නේ. එහෙම හිතෙන්නත් පුළුවන් කෙනෙක්ට. අනිවාර්යයෙන් මෙහෙම හිතෙන්න පුළුවන් නෑ. මොකද හේතුව? ඉතින් මේක තේරුම් ගන්න වෙනවා අනන්ත සංසාරය පුරාවට ආපු එකේ මේ පළවෙනි දරුවොත් නෙමෙයි මේ ගමන නිමා කරගත්තේ නැත්නම් මේ අවසාන දරුවොත් නෙමෙයි. ඔය විදිහට අපි කොච්චරනම් ස්වාම පුරුෂය වෙනුවෙන් භාර්යාව වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් අම්මලා තාත්තලා වෙනුවෙන් සතා සිව්පාව වෙනුවෙන් පවා සමහර මේ සතා සිව්පාව අඬනවනේ නේ ගහ කොළවලට පවා මේ හැම දෙයක් වෙනුවෙන්ම මොකද සතර මහා භූත ලෝකයේ තියෙන දේවල් නිසා අඬා වැළපිලා තියෙනවා මේක පළවෙනි කාරණේ නෙමෙයි නේද? අපිටත් මේ මාර්ගේ වඩ아가ගෙන යනකොට උපදෙස් දෙනකොට දුන්නේ කෑමර දියව අඬා වැළපෙන. කොස්තැටයක් කාලා හරි මේ මාර්ගේ වඩා ගන්න. ඔච්චරයි තියෙන්නේ කියලා කරන්නේ. වෙන මොනව ලැබුණත් වැඩක් නැහැ. අන්න ඔහු යම්කිසි තීරණයක් ගන්නවා. අර මතක ඇති ඔයගොල්ලන්ට මම පළවෙනිම සාකච්ඡාවේ කිව්වා ආයු වර්ණ සැප බල කියලා. අ බලේ ඕන මේ කියන්නේ. ඒ බලේ නැතුව යන්න බෑ. අපි නිතරම කරකවන්නේ අර විඥාණයට ආහාර දෙනවා කියන බලයේ පැත්තට. නැවත නැවත මේ පැත්තට බැඳෙන පැත්තට. හැබැයි ඒක අභිමවා තීන්දුවක් ගන්න ටිකක් ලේසි නෑ. හැබැයි අමාරුවෙන් හරි ගත්තොත් ජය ගන්නවා. අමාරුවෙන් හරි ජයගත්තොත් මේ තීරණය ගත්තොත් ඒක ජය ගන්නවා. ඒ තීරණය දැන් ඔහොම පෙවුනට Tamanට අයහපතක් වෙන්නෙත් නෑ, අනුන්ට අයහපතක් වෙන්නෙත් නෑ. ඒක මම ඉස්සරහට ඕගොල්ලන්ට දාලම පෙන්නනවා. අපිට කෙනෙක්ට භෞතික ලෝකේ ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ එතකොට අරගොල්ලන්ට ඒකට අයහපතක් නේ කියලා. එහෙම වෙන්නේ නෑ. දෙගොල්ලන්ටම වෙන්නේ යහපතක්. මම ඒකට ඕන හොඳ උදාහරණයක් කියන්නම්. සිදුවත් කුමාරයා ගිහිවතෙන් යනකොට ලෝකේ ඉන්න හැමෝම කිව්වේ gedara කට්ටියට යහපතක් කරා කියලාද අයහපතක් කරා කියලාද? අයහපතක් කරා කියලා නේද? ඇත්තටම උනේ මොකක්ද? ඇත්තටම උනේ නෝනටත් යහපතක් උනේ දරුවටත් යහපතක් උනේ. දෙන්නා එක්කෙනෙකුටවත් අයහපතක් උන්නේ නැහැ. දෙන්නටම උනේ යහපතක්. හැබැයි මුලින් හිතුවේ අයහපතක් කියලා. දැන් මුලින් හිතුවේ. හැබැයි පස්සේ තමයි තේරෙන්නේ නෑ යහපතක් කියලා. ඒක යහපතක්ම කියලා තේරෙන්නේ පස්සේ. මුලින්ම එහෙම තේරෙන්නේ නැහැ තමයි. ඇත්ත. හරි. එතකොට මෙන්න මේකෙදී අපි කොහොම වැඩපිළිවෙලක් කරනවා ඉතින්. හරි. එතකොට දැන් මේ මාත්‍යාගේ තව තියෙනවද කවුරු කියන්න බය නැතුව කියන්න. මොකද එක එක අත්දැකීම් තමයි මේකෙදී අතිශය ඔය ඔය දැන් අර මහත්මිය වෙන එක. සමහර වෙන කෙනෙක්ගේ වෙන එක. කියන්න මේ මේ අතන අතන මිස් කෙනෙක් ඉන්නවා. මොකද හේතුව එතකොට තමයි අපිට මේක ඇත්තටම ප්‍රායෝගික ජීවිතේට ඇප්ලයි කරන්න පුළුවන්ද බැරිද කියලා තේරෙන්නේ නැත්තම් පොතෙන් නිවන් දකින්න යනවා හැමෝම මේකයි වැඩේ තියෙන්නේ. පාඩම් කරගෙන අරව කරගෙන දැන් අර දැන් අර කිව්වා වගේ අතන්දී ඇප්ලයි කරගන්න බැරි නා. ඒ අහගත්ත චුට්ට ඇප්ලයි කරගන්න බැරි නා. ඉතින් එතනින් එහාට කොහොමද මේක කරන්නේ? මම මේක ඇතුළේ තව කොච්චර විස්තර කරත් එතකොට බෑ. එහෙනම් ඒක අපි මූලික තැනේදීම වැඩේ පටන් ගන්න ඕන. ඔව්. සරණයි. එතැමටම මට මේ මගේ හිත ඇත්තට මයිකේ පොඩ්ඩක් ලං කරන්න හිත තියෙන නිකන් යකාගේ කම්මල වාගේ කොච්චර හරි මට ඇති දෙයක්වත් නැහැ කියන්නේ මගේ දරුවෝ පිට ඉන්නේ මහත්තයත් පිට ඉතින් ඒ වුණාට ගෙදර කොච්චර හරි හැමතිස්සෙම මගේ හිත එහෙට දුවනවා මෙහෙට දුවනවා ඉතින් 아무තු වැඩකුත් නැහැ ඒ වුණාට අර මේක හිත මේ නිස්කලංක නැති තත් එක කලබලකාරී නිකන් මැෂින් එකක් දුවන වගේ තමයි. ඉතින් අර අවුල් වගේ. ඊපස්සේ දැන් මේ ධර්මය අහලා මේක දැනගෙන දැක්කට පස්සේ මට හිතෙනවා මොකටද මං ඒ පිට තියෙන ඒවා මං ඇයි මං මේ ගන්න කියලා ඉතින් මං විමසන විමසනවා කොච්චර හරි. ඉතින් ඇත්තටම ඒ බලනකොට ඒක මගහැර මගහැර මගහැර මගහැර යනකොට මම බොරුවක් නෙමෙයි කරලා තියෙන ජීවිත කාල පුරාවටම කියලා මට තේරෙන්න ගන්නවා. ඉතින් බලනකොට මම විතරයි එහෙම බලාන යනකොට හිතලා හිතලා තියෙන්නේ. අන්තිම බලනකොට ඒ තියෙන අසහනකාරී ඒ ගතිය ඉතින් ඒ බාහිර ඉන්නේ දරුවෝ අතරවත් මහත්තයා අතරවත් නැහැ. මම විතරක් මේකෙන් අල්ලගෙන දඟලලා විතරයි තියෙන්නේ බලනකොට. ඉතින් මට ඒ ඒක මගහැර ගත්තට පස්සේ ඒ එන සිතිවිලි ඒ තොරතෝන් තිරක් නැතුව එන බොරු සිත් ගොඩාක් මට නවත්තා ගන්න පුළුවන් වුණා. ඒතර මහා බොරුවක් මං වංචාවක් කරලා තියෙන. කියන්නේ මමම බොරුවට මේක අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන දඟලලා තමයි තියෙන්නේ. ඒක ඇල්ලුවේ කොහොමද? ඇල්ලුවේ ඒකට කියන්නේ අවිද්‍යාවෙන් බැඳිලා කියන්නේ ඒක අවිද්‍යාවෙන් බැඳිලා අසහනෙන් ඒක අල්ලගෙන තියෙන මගේ කරගෙන. ඇයි අවිද්‍යාවෙන් බැඳුනේ? අවිද්‍යාවෙන් බැඳුනේ ඒක මගේමයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මවනවා මම. ඒ කියන්නේ මටම මේක වෙන්න ඕනේ මේ විදිහට කියලා. මේක මේ විදිහට වෙන්න ඕනේ. මේක මේ විදිහට වෙන්න ඕනේ කියලා ඒ ඒ සිතිවිලි ඔස්සේම ඉඳලා තියෙන්නේ. මම හන්ද අවිද්‍යාව ගොඩ නැගුණාද? අවිද්‍යාව හන්ද මම ගොඩ නැගුණාද? මම තමයි ගොඩ නගලා තියෙන්නේ. නෑ. මම හන්ද අවිද්‍යාව නිසා තමයි මම හන්ද අවිද්‍යාව ගොඩ නැගුණාද? අවිද්‍යාව හන්ද මම ගොඩ නැගුණා. අවිද්‍යාව නිසා. ඒ අන්න ඒක තමයි තේරෙන්නේ නැත්තේ. අවිද්‍යාව නිසා තමයි මේ මම කියන කොටස ගොඩ නැගුණේ අවිද්‍යාවෙන් දා. අවිද්‍යාව ගොඩ නැගුණේ කොහොමද? අවිද්‍යාව ගොඩ නැගුණේ තණ්හාව නිසා. අවිද්‍යාව තණ්හාව මම අවිද්‍යාව කොට නැගුණෙත් මම කියන කෙනා කෙනෙක් ඉන්නවා කියන එක තුල තමයි මේ අවිද්‍යාව කියන්නේ. එතකොට මම හන්දගත අවිද්‍යාවයි අවිද්‍යාව හන්දගත මම ආවේ. අවිද්‍යාව හින්දා. ඒක අවිද්‍යාව කොට නැගුණේ කොහොමද? ඒ අවිද්‍යාව කියන එතන මම කියන එකත් එක්ක තමයි අවිද්‍යාව හැදෙන්නේ නේද මහත්තයා? ඔව් එතකොට දුක හටගන්නේ කවුරු හන්දද? ආ දුක හටගන්නේ කවුරු හන්දද? දුක හටගන්නේ මේ මම කියන එක කියලා හිතලා නිසානේ දුක හටගන්නවා කියලා හිතන්නේ. හරි. ඒතොර අචේල කසප සූත්‍රයත් එක්ක මම හන්ද දුක හටගන්නවා කිව්වොත් ගැලපෙන්නේ නැහැ වැරදි. ඔව්. තේරුණාද අතා? මම ආදෝක පෙන්නනවා. ඔතන තමයි අපි වරද්ද ගන්න තැන. ඔව්. අවි මමහන්ද අවිද්‍යාව හට ගන්නවා නම් දුක හටගන්නේ මමහන්ද කියන්න වෙනවා. හැබැයි මමහන්ද අවිද්‍යාව හට ගන්නව නෙමෙයි අවිද්‍යාව හන්ද මමත්වයේ ගොඩ නැගෙනවා. ගොඩ නැගෙනවා. එහෙනම් හොයා ගන්න ඕනේ මොකද්ද? අවිද්‍යාව ගොඩ නැගෙන්නේ කොහොමද? දැන් අවිද්‍යාව ගොඩ නැගෙන්න විදිහ අපි හොයාගන්නේ නැතුව හොයාගන්නම. එහෙනම් අවිද්‍යාව ගොඩ නැගෙන්න ඔය හිතේ ගොඩනගන ඉච්ඡතාවය ඕනාමයි. ඉච්ඡතාවයක් නැතුව අවිද්‍යාව ගොඩනගෙන්නේ නැහැ. ඉච්ඡාවක් නැතුව අවිද්‍යාව ගොඩනගෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ඉච්ඡතාවය හන්දමද දුක හටගත්තේ කියලා බලන්න කියලා. වචන පද ඔක්කොම අයින් කරලා. මම බලන්න කිව්වේ ඒකයි. අර ප්‍රායෝගික ජීවිතේ උදාහරණ. දැන් මේ මේ මහත්මිය කිව්වේ මේ මහත්තයා කිව්වේ. මොකද්ද ඒ වෙලාවේ බලාපොරොත්තුව? ඉච්ඡතාවය මොකද්ද? අන්න බුදුහාම කිව්වනේ මොකද අපි ඔය කතා කරන දේ යම් පිච්චන් නැලබති තම්පි දුක්ඛම් වාක්‍යෙට කොහෙන් හරි දාන්න පුළුවන් වෙන්න ඕනේ. දාන්න බැරි නම් වැඩක් නැහැ. යම් පිච්චන් නැලබති තම්පි දුක්ඛම් වාක්‍යෙට දාන්න නම් නැලබති තම්පි දුක්ඛම්. එහෙනම් ලැබුණේ නැති හන්දා තමයි දුක හටගත්තේ. එහෙනම් මොකක්ද ඉච්ඡතාවය? අන්න ඉච්ඡතාවයක් ගොඩනගනවා. ඒකයි ඉච්ඡා බන්ධති ලෝකේ කිව්වේ. නිකම් මේක හැදෙන්න බෑ. මේ දැන් අපි සද්ධර්මයක් දන්නේ නැති ලංකාවේ ඉන්න ඔක්කොගෙම ඇහුවොත් වා විද්‍යාව තමයි ප්‍රශ්නේ කියන්නේ. ඇත්ත. අවිද්‍යාව කොහොමද එන්නේ? අවිද්‍යාව තමයි ප්‍රශ්නේ ඇත්ත. අවිද්‍යාව කොහොමද කොට නැගෙන්නේ? මූල බීජයක් බිඳින්නේ නැතුව අපිට මගින් බිඳින්න බෑ. මගින් බිඳින්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් හොඳට මේක අහගෙන යන්න මම මේ ඕගොල්ලන්ට අර දුන්නු ප්‍රැක්ටිකල් එක දුන්නේ මොකද්ද? ඕගොල්ලන්ට දුකක් ගොඩ නැගුණා නම් ගොඩ නැගුණේ ඒ ඉච්ඡතාවේ ඉෂ්ට වුණා හින්දාද නැද්ද කියලා බලාගෙන ඉන්න කියලා. අද තමයි පෙන්වන්නේ තව ටිකක් එහාට ගිහින් පෙන්වන්නේ ඇයි ඉච්ඡතාව ඉෂ්ට වෙන්නේ නැත්තේ කියලා. හැබැයි එහෙම පෙන්වන්න ඕගොල්ලෝ බලන්න ඕනේ දැන් අර මේ අර මිස් කිව්වා වගේ මේ මහත්යෙක් වගේ අන්න. මොකද්ද ඒ ඉච්ඡතාව? ඉච්ඡතාවේ තමයි මේක මෙහෙම වෙන්න බෑ. ඇයි? ඒක වෙන්න ඕනේ මෙහෙම. ඔන්න සංකල්පයත් එක්ක නෙමෙයිද ඒතර අවිද්‍යාව ගොඩ නැගෙන්නේ. මේක මෙහෙම වෙන්න බෑ මෙහෙම තමයි වෙන්න ඕනේ. දැන් අම්මා කෙනෙක් කැමති දරුවා කෙරේ මොකක්ද තියෙන ඉච්ඡා? බත් පිඟාන අතර අරගෙන. දැන් බත් පිඟාන අතර අරගෙන දරුවා කෙරේ තියෙන ඉච්ඡාව මොකක්ද? අම්මගේ අතේ බත් පිඟාන තියෙන්නේ. දරුවා ටික දරුවා බත් ටික ඔක්කොම කනවා. ඒ ઈચ્છාවකින් ලැබිය හැකක් නෙවෙයි යම් පිච්චන ලැබති තම්පි දුක්ඛා. දැන් ළමයා බත් ටික ඔක්කොම කනවා. අම්මගේ ઈચ્છාව හන්දද කන්නේ කොල්ලට බඩගිනි හන්දද. අපි හිතන අපේ ઈચ્છාව හන්ද බුකෑවා කියලා. අපේ ඉච්ඡා හඳ කනවා නෙමෙයි ඌට බඩගිනි හඳ කනවා. අනිත් වෙලාව ඌට බඩගිනි නැති හඳ කන්නේ නැහැ. ඊට පස්සේ අම්මගේ ඉච්ඡා මොකක්ද ඒ? ඔක්කොම කනවා. කොහොම හරි ඔබනවා. ඔබල ඔබල අන්තිමට මොකෝ කරන්නේ? තුන් කාලක් වමනේ ගන්නවා. කාලය ඇතුලේ. ඉතින් අර කාල සතුරෙන් කැවුවා නම් ඇති. ඒ <laughs> කන්න බැරි ගන්නට ඔබනවා. දැන් ඔක පොඩ්ඩක් කල්පනා කරන්නේ යකෝ අපිට කන්න බැරුව අපිට එබුවොත් මොකෝ වෙන්නේ? අපේ කටේ. දැන් අපිට කන්න බෑ. අපිට කන්න බැරුව අපේ කටේ ඔබන කවුරු හරි. නෑ කාපම් කාපම් කාපම් කියනවා. දැන් මොකක් වෙයිද අපිට? පොඩි කාට ගහන්න බැරි හන්දා ඉන්න ඕක. අපි නා ආත දෙකැල්ල දෙකක් දෙනවා. නිකන් හිටහන් කියලා. අර පොඩි දරුවා එහෙම මෙන්න මේ වගේ තමයි හැමතැනම මේ මේ ඉච්ඡාව මේ උදාහරණ කියන්නේ ඒකයි බලන්න ඉච්ඡාව නෙමෙයිද කියලා තියෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. මම ගිය සතියේ ගොඩක් උදාහරණ කිව්වා. ඉච්ඡාවම තමයි මේ. මොකද මෙතන කඩාගන්නේ නැතුව අපිට මෙතනින් එහාට යන්න බෑ. නැත්තම් අපි වචන පද ටික කියනවා. අවිද්‍යාව කියයි, උපාදානය කියයි, තණ්හාව කියයි. හැබැයි මේ මූලිකම තැනක් බුදුහාමුදුරු කියන්නේ. ඒක ධම්මචක්කේනේ කියන්නේ ආයෙ දෙල්ලම් කරන්න පුළුවන් තරම් නෙමෙයි නේද? යම්පි ඉච්ඡං නලබ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ධම්මචක්කය ඇතුලේ මේක සම්පූර්ණයෙන්ම බෙදලා බෙදලා පෙන්නලා නැහැ. පෙන්නුවේ නැහැ. ඇයි පෙන්නුවේ නැත්තේ? ඒක කිව්වේ අනන්ත සංසාරය පුරාට පාරමිතා පුරාගෙන එන උළුඳුල් මංගල බණපදය අහන්න එන පස් දෙනාට. දැන් අපි මොකෝ කරේ? ඒ කුළුඳුල් බංගල පද බණ අහන්න අපිත් ඉන්නෝ කියලා අපි මේක කියවනෝ අපිට තේරෙන්නේ අපිට තේරෙන එක තමයි බුදුහාමුදුරෝ සතිපට්ඨානේ අරගෙන සම්පූර්ණයෙන් මේ වගේම සත්‍ය විභංගය අරගෙන සම්පූර්ණයෙන්ම විස්තර කරන්නේ. මේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. අන්න අපිට තේරෙන තැනට. අන්න එතෙන්දි තමයි කඩන්නේ අර ಜಾති ධර්ම එකින් එක එකින් එක අරගෙන ඒ ಜಾති ධර්ම කෙරෙහි ઈચ્છාව ගොඩනගනවා. ඒ එක ઈච්ඡාවක්වත් ඉෂ්ට වෙන්නේ නැහැ. නලබති තම්පි දුක්ඛං කිව්වේ ඒකයි. එහෙනම් ඔන්න ඔය වාක්‍යෙට දාන්න පුළුවන් වෙනවනේ ඔක්කොම. මුළු සබ්බ දුක්ඛේම ඔය යම් පිච්ඡන් නැලබදී තම්පි දුක්ඛං වාක්‍යයට දාන්න. එහෙනම් මොකද්ද අර මම එදා පෙන්වුවේ එකයි. ඉච්ඡාවෙන් මොකද්ද ගොඩනගන්නේ? මේ ටික මේ රූප ටික හොඳයි. මේ රූප ටික හොඳ නෑ. ඇයි මේ මේ රූප ටික හොඳ? ඒ රූප ටිකෙන් මගේ මන වඩා ගන්න පුළුවන්. මේ රූප ටික හොඳ නැත්තේ ඇයි? ඒවෙන් මගේ මන වැඩෙන්නේ නෑ. එහෙනම් මන වැඩෙන රූප දුරස් කරගන්න මං කැමතිත් නෑ. මන වැඩෙන්නේ නැති ඒවා ලං කරගන්න කැමති වෙන්නේත් නැහැ. ඒ ઈચ્છාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ઈચ્છාවත් එක්ක නේද? එහෙනම් ඒ ගොඩ නගන සියලු ઈચ્છාව මොකෝ වෙලා තියෙන්නේ අපේ දැන්? අනිච්චයක් වෙනවා. දැන් මාත් මේ කිව්වේ නේද? අනිච්ච උනේ කියලා. ඇයි ඒ? දැන් අනිච්ච දේ අනිච්ච විදිහට දැනගත්තා නම් අර ઈચ્છාව ගොඩනගන්න යන්නේ නැහැ. එහෙනම් ඒ ඉච්ඡාව ගොඩනගන්න ගිහිල්ලාම තමයි අනිත්‍ය වූ දුක්ඛයක් දුන්නා නම් අර අනිත්‍ය දේ අනිත්‍ය විදියට දැනගන්නකොට දුක ගොඩ නැගෙන්නේ හොඳට කල්පනා කරලා බලන්න ඔන්න ස්වභාවයට Tamanට කලින්පත් වෙච්ච විදිහත් නිදහස් වෙනකොටත් Tamanට එනවා පොඩි හැඟීමක් මොකද්ද Tamanට Taman ගැනම ලැජ්ජයි මේක බුදුහාඳුර මේ විදිහටම පෙන්නනවා. Tamanට Taman ගැනම ලැජ්ජයි. ඇයි කවදාවක්වත් කරන්න බැරි වැඩක් කරන්න ගිය එක Tamanට Taman ගැනම ලැජ්ජයි. ඒ මොන මොට වැඩක්ද මේ කරලා තියෙන්නේ? මෙන්න මේක අපි තීරුම් ගන්න වෙනවා. මෙන්න මේ අම්මා කියන්න ගියාම මොකක් හරි මේ අම්මා නේද ඉස්සලා තිස්සුවේ? ආ ඔව්. පෙරුවන් සරණයි. ඔව් කියන්න. මම ගෙදර මේ ගොටකොල පාත්තියක් හදාගෙන හිටියා නිකන් හරි මාසාවේ මේ පිරිසිදුවට ගොටකොල ටිකක් කඩා ගන්න පුළුවන් වෙන විදියට. ඉතින් මගේ ඒ එහෙම හිතාගෙන ඉඳලා පෙරේ මේ බණහල ගියාට පස්සේ දවසක මේ ඌසෙක් කැවිදිලා ඒ හරියටම ගොටකොල පාත්තිය අර හොඳ ගොටකොල තියෙන හරිය ජරා කරලා මට එකපාරටම අයියෝ කියලා වෙලා ෂෝකයක් ආවා ඇත්තටම. ඊට පස්සේ ටිකකින් මම අර දැන් බණත් අහලානේ ගියා ඊට පස්සේ ඉඳගෙන කල්පනා කරා මේ දැන් මගේ කැමැත්ත තිබුණේ කවදාක්වත් මේකේ මේ ඌසෙක් ඇවිල්ලා එහෙම ජරා කරන්නේ නැති වෙයි කියලා කැමැත්තක් තිබ්බා දැන් ඒ කැමැත්ත මගේ ඉෂ්ට උනේ නැහැ. ඉතින් එතකොට මම අර ඉච්ඡාවක් ගොඩ නැගුවට ඒක ඉච්ඡාව ගොඩ වෙන්නේ يعني ඉෂ්ට උනේ නැති තැන මට දුකක් තමයි ආවේ. ඉතින් ඒක මම ගලපලා ගත්ත ධර්මයත් එක්ක යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියන වාක්‍යයට වාක්‍යයත් එක්ක කොහොම මොකද්ද තිබිච්චා ඒ කියන්නේ ගොටුකොල පාත්‍ය මොකද අපේ ගෙදර වැඩිපුර කූසයිල් හරියට ජරා කරනවා තැන් තැන් වල. ඒක නිසා මම ගොටුකොල පාත්‍ය අර බැම්මකට හයි කරලා තමයි මේ හදලා තිබ්බේ. ඒකෙත් ඇවිල්ලා අර ජරා කරනවා. ඉතින් මට ආසාව තිබුණේ මේ මොකෙක්වත් ජරා කරන්නේ නැතුව මේ ඊටාම හොඳින් මේ ගොටුකොල ටික නෙලා ගන්න ඕනයි කියලා. ඔව්. දැන් කොහමද ගොඩු ගොටි කන්න හම්බුන්නේ නැහැ. නෑ. හරි. ඒක හොයාගන්නත් එපා ඒකට ගන්න. ගොඩු ගොටි කන්න හම්බුන්නේ නැහනේ. දැන් නෙමෙයි මාස ගානක් කන්න හම්බෙන්නේ. හරි. අලෝභය ලැබීමට මුලයි ලෝභය නොලැබීමට මුලයි. ඒක මුලින්ම. දැන් කලින් මර කොටු කරගෙන ඔක්කොම කරගෙන මොකෝ ලෑස්ති වුනේ? ඒ කණ්ඩේ ලෑස්ති වුනේ. ආ දැන්. එතන මොකක්ද තියෙන්නේ? නෑ එතනම තියෙනවා මම ඔව් නෑ නෑ පිරිසිදුව මේක අරගෙන තමයි කතාව හරි. නමුත් දැන් මෙතන නොලැබුණා නම් ඇයි නොලැබුණේ? නොලැබුණේ අලෝභය නිසා. ලෝභය හන්ද. Eh, පෙර කරපු අලෝභයක් හන්ද තමයි. දැන් එතකොට අපේ මේවා විපාක පළ දෙන වෙලාවල් එනවා. අපිට දන්නේ නෑ ඒවා. අපි මේවා කොච්චර රැකගෙන දඟලුවත් අපිට ලැබෙන්න හේතුවක් නැත්තම් ලැබෙන්නේ නෑම තමයි. ඔව් දැන් මම ඒක තාප් එකට ගහලා තිබුණේ බිම තියලා. ඒ පැත්තෙන් පූසෝ එන්නේ නැහැ. ඒක පැත්තයි කවර් කරගන්න තියෙන්නේ. ඒ පැත්ත කවර් කරගෙන ඔක්කොම ටික බැලුවා ඉච්ඡාවක් ගොඩ නැගුවා මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා. නලබති තම්පි දුක්ඛා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පූසාපු එකද ගොටුකොල ටික කන්න බැරි වෙච්ච එකද ඉච්ඡාව ගොඩ නැගපු එකද? ඉච්ඡාව ගොඩ නැ ඒකත් එහෙමයි අර මේ ලෝ ලෝභය නොලැබීමට මුලයි ඒක මූල ධර්මය ඒක තේරුම් ගන්න. මේක නොලැබෙන්න හේතුවක් තියෙනවා. ඒක හරි. ඒ වගේම දැන් මේ දුක ගොඩ නැගුණේ අනිත් අර නොලැබීම එකක් දුක කොට නැගෙන එක තව එකක්. නැගුණේ මම ආසාව. අන්න හරි. අර නොලැබුණේ ඉච්ඡතාවය හන්ද නෙමෙයි. නොලැබුණේ ලෝභය නොලැබීමට මුලයි. හැබැයි දුක කොට නැගුණේ. ඉච්ඡාවක් තිබුණේ. අන්න හරි ඉච්ඡතාවය. ඒතකොට ඉච්ඡාව තමයි මේ ටික මට හොඳට අරක දිහා දකින්න කොටත් හරි ආසයි. ඒකෙන් යම් භුක්තියක් විඳින්නත් ආසයි. නලබති තම්පි දුක්. තම්පි දුක්. දැන් ඕක දාන්න දැන්. දැන් අපි හිතමු දැන් ගොටුකොළ පාත්තියට ඔහොමයි. දැන් හෙට හදන කංකුම් පාත්තියක්. නේ. ඒකට ඒකත් එහෙම. ආ හරි මොකක් හරි හොඳ තව වෙන මොකක් හරි ගහක් වහන ඔක්කොම ටික වඳුරවිලා කාලා යනවා. ඒ මොකද වෙන්නේ? දැන් පණුව කාලා ගියත් එහෙමනේ පණුව ඇවිදලා. අන්න පණුව කාලා යනවා. ඔය මොකක් හරි වේවා. නේ? එතකොට අර බලන්න අර මම මතකද ගිය සතියේ කිව්වා යමක් වෙනසිලා ගියා. අර ගොටුකොළ පාත් හැරි වෙනසුණා නේ? අර භෝග පවා වෙනසුණා. අන්නේ වෙනසිච්ච ගම මොකක්ද වෙන්නේ මුලින්ම? මුලින්ම එන්නේ ශෝකේ. හැබැයි යන්තම් හරි තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔතින් නතර කර ගන්න පුළුවන්. නැත්තම් මොකද වෙන්නේ? පූසු හදනේ උන්ටත් බැනලා, උන්ගේ ගෙවල් වල ඉන්නේ උන්ටත් බැනලා. පූසන්ටත් බැනලා, රට වටේම ඉන්නේ උන්ට බැනලා. අර ශෝක පරිදේව උපායාස කියන ඔක්කොම ටිකට එනකම් යනවා. අර මගේ භෝගේ නමක් කියන මගේ ගොටුකොළ පාත්තිය කී කියන්නනවා. ඈග ඊළඟ පූසෝන්ගේ නම් කී කී උන්ටත් බයිනවා හදපු උන්ගේ නම් කී කී උන්ටත් බයිනවා දැන් මුලදී මම අයියෝ මේ ගොටුකොල්ල ටික ඉවරයි කියලා කිව්වා හරි ඒක තමයි දැන් මෙන්න මේක මේක විශේෂත්වය හොඳට තේරුම් ගන්න අන්න දැන් අපි හිතමුකෝ දැන් ඕකෝ දැන් ওই ටි ඉස්සල්ලත් ඔය වගේ අවස්ථා වෙලා තියෙනවද ගොටුකොල පත් වෙනවා නෑ නෑ ගොටුකො කොහොම හරි මොකක් හරි ආ එතකොට එම ශෝක පරිදේ ඔහොම දිගටම ගිහින් තියෙනවද කෑ ගහලා තියෙනවා කියන්නේ හදන අයටත් දැනලා පූසෝයන් හදන ආ හරි ඒක තමයි මේ ඇහුවේ අන්න හදන අයටත් බැනලා දැන් අද අද මොකද කරේ එදා ගිය සතියේ? ආ පොඩි මේව එකක් ආවා. ගැටීමක් ආවා. මොකද මෙන්න මේක හතිසේ වැදගත්. හොඳේ කෙනෙක් හිතෙන්න පුළුවන්. ඔහොම සිද්ධියක් වුණාම ගැටීම් මාත්‍රයක්වත් එන්න බෑ කියලා. ඒ මාත්‍රයක්වත් එන්න නැත්නම් අනාගාමී. අනාගාමී වගේ ඉන්න බෑ. මොකද මන්නේ? නෑ තැවීම හන්ද කියනවා නෙමෙයි. තැවීමෙන් නිදහස් වෙච්ච එක කියන්නේ මේ. තැවීම කියෝ කියෝ ඉන්නව නෙමෙයි. ඊට කලින් එහෙමයි තැවුනේ. හැබැයි එදා එහෙම උනේ නෑ කියලා මේ කියන්නේ. ඒක නේද මිස්? ඔව් එදා අර පෙර தත්තෙටම ගියේ නෑ. ඉතින් පෙර தත්තෙටම නොයන්න මොකද්ද කරේ මෙතනදී? ඇයි ගොටුකොළ පාත්‍රයේ වෙන්න තියෙන හානිය වෙලා? මොකද්ද ඒ වෙලාවේ? ඇයි ඒක සිදුවීමක්. එහෙනම් අර කලින් උත් ඔය වගේ සිදුවීමක් වුණා මොකද උනේ? සිදුවීමත් එක්ක අපි ඉච්ඡතාවයක් ගොඩනගමින් බැඳි බැඳි ගැටි ගැටි ඇලි ඇලි ඒවත් එක්ක ගිහින් තියෙනවා. දැන් අද මොකද උනේ? අර සිදුවීමේ විදිහම සිද්ධ වුණා. හැබැයි අර ඉච්ඡතාවය ගොඩනගන්න යන තැන අනිච්ච සිහි වුණා. හැබැයි සිහි උනේ චුට්ටක් පරක්කු වෙලා. ෂෝකේ ගියා. වෙලා. හැබැයි චුට්ටක් පරක්කු වෙලා හරි සිහි වුණා නේද? සිහි වුණා. ආ. හැබැයි දැන් ඕක අපි ප්‍රැක්ටිස් කරනකොට මොකක් වෙයි? එතකොට ළඟ ළඟම එය කරනවා. අන්න හරි. මේක කඩේ තේරෙන්න ඕන. මේක මොකෙන්ද කඩන්නේ? අනිච්චෙන්. දැන් මේක අනිච්ච අහපු ගම ඔක්කොම ඉවර නම් හරි හරි. එහෙනම් ඉතින් කාමරාග පටික රූපරාග අරූපරාග පාන උද්දච්ච අවිද්ද හැදෙන්න බෑ. එහෙම ප්‍රමාණිකූලව යන්නේ. දැන් වැඩේ වරද්ද ගන්න තැන තේරෙනවා. වරද්ද ලියා ගන්න විදිය තේරෙනවා. දැන් තියෙන්නේ මොකටද? අන්න බුදුහාමුදුර ඊට පස්සේ කියන අපි තව මේක ඉස්සරහට විස්තර කරනවා තව ගොඩක්. අන්න ඒක භාවිතා බෞලී කතා. මේ භාවිතා බෞලී කතා කරන්න මුලින් මොකක් හරි දැනගන්න බෑ. දැනගන්න නැතුව කොහොමද භාවිතා බෞලී කතා කරන්නේ? අපි මොකක් හරි ප්‍රැක්ටිස් කරන්න වැඩේ දැනගන්න එපානේ. දැනගන්න නැතුව ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? දැනගන්න නැතුව ප්‍රැක්ටිස් කරන එකම දෙයක් තියෙනවා. එක්ක 9න් අඬ අඬ ඉන්නවා. එක දෙස් දෙවල් දීදී ඉන්නවා. බැන බැන ඉන්නවා මොන හරි කරනවා ඈ. නැත්තම් මොකද ඒක ලේසිම මොනෝ කරන්න දී තින් අපේ කර්මනේ ඔය. ඒක කර්මයට දානවා ඊළඟට. මේ මේ පූසෝ හැදෙන පැත්තක ඇවිල්ලා ඉපදින්න ඉන්න හම්බුණානේ ඒක නෙමෙයි අපේ කර්ම. මොනවා හරි ගන්න. අර හොඳ පැත්තකින් මේ සත්තු නැති පැත්තකින් ගයක් ගත්තා නම් ওই ප්‍රශ්නේ නෑ. නේද? එහෙම හිතෙන්න පුළුවන්. බැරි නම් උඩින් එනවා ඊට පස්සේ වඳුර රංචුවා. යටින් කුසෝ එන්නේ උඩින් වඳුර එනවා. ගස් වලින් පැන පැන. ඊට පස්සේ මොකෝ එන්නේ ආයේ. නැද කොස් ගහේ ගෙඩි ටික තියාගන්න නැහැ කී කිර ආයේ අර කතන්දරේම යටින් යටින් ගොටුකොළ පාත්තියක උඩින් පොලොස් ගෙඩියත් එක්ක ඊළඟට අවුට් වෙන්න වෙනවා. දෙකෙන් කොහේ කියත් දැන් හොඳට තේරෙනව නේද? දැන් මේ මිස්ගේ ගොටුකොළ පාත්තිය ප්‍රශ්නේ ගත්තා. අර මිස්ගේ අර කාමර ප්‍රශ්නේ ගත්තා. දැන් මේ මහත්යගේ ප්‍රශ්නයක්. දැන් ওই මොකක් ගත්තත් අන්තිමට එකම කතාවනේ සිද්ධ වෙලා තියෙන්නේ. හැම තැනම සිද්ධ වෙලා තින්නේ මොකද්ද? ඉච්ඡාව ගොඩනගපු එක නේද? ඒ ඉච්ඡාව බංග වෙලා ගිහිල්ලා නේද? මේ මහත්තයා ඒ බංග වෙච්ච හැම අවස්ථාවෙම දුකනේ සිද්ධ වුනේ. එහෙනම් ඒ ඉච්ඡාව ගොඩනගන්න යන තැන අනිච්ච වෙන තැනක ලෝකේ බංග වෙන්න දෙයක් නැහැ. එතකොට නිදහස්. අපේ බංග වෙන්න දෙයක් තිබ්බොම කොහෙද? දුක. නේද? හරි. මම හිතන්නේ ප්‍රශ්න තුනක් ආවා. තුනක් හතරක් තව මොන හරි තියෙනවද? ආ තව එක අර පැත්තේ මහත් එක්ක ඉන්නවා. කමන්නේ කතා කරන්න ඕගොල්ලෝ බය වෙන්න එපා. මම මේක මේ ඉක්ම අද ඔහොම කතා කරගෙන මේ සිලබස් ඉවර කරන්න වගේ ඉක්මන් කරන්නේ නැහැ. බය වෙන්න එපා. තව සති දෙකක් තුනක් පස්සර දාලා හරි කියලා දෙන්න කාලෙම අධි වුණොත් එච්චරයි. තෙරුවන් සරණයි මහත්මයා දැන් අපි ඉච්ඡත් ඉච්ඡාව ගොඩනගන අපි හැම වෙලෙම ජීවිතේදී. ඔව්. එතකොට ගොඩනගනකොට අපි ඇත්ත සමහරට අපේ ඉච්ඡාව නෙමෙයි අනිත් අයගේ ඉච්ඡාවල් අපි ඇත්තරමට බලපාන අපට. අනිත් අයගේ ඉච්ඡාව ඉෂ්ට සිද්ධ කරන්න ගිහිල්ලා අපි ඉච්ඡාව ගොඩනගනවා. අපි ඉච්ඡාව ගොඩනගන සමහරට අපි ඉච්ඡාව. නැතු අනිත් අයගේ ඉච්ඡාව අපිට බලපානව නෙමෙයි හොඳේ. එතකොට දැන් ඇත්තරම අපි අද පුදක් යන හින්දා අපිටද අනිත් අයගේ ඉච්ඡාව ගැන ඒ කට්ටියගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න අපි ගිහිල්ල වෙලා අපි අතර ගැටෙනවනේ. මොකද ඒවා කරගන්න බැරුව ගැටෙනවා. එතකොට අපි අපි පුතක් යන භාවයේ ඉන්න හින්දා අපි ඇත්තට කොහොමද ඒක පෞල් ජීවිතයක් එක්ක අනිත්‍යගේ ඉච්ඡාවයි අපේ ඉච්ඡාවයි ඔය දෙක සංසන්දනය කරගෙන එතකොට දුකක් නැතුව යන්න අපි කොහොමද ඇත්තටම ඒක ගලපගන්නේ කියන එක මොකද හේතුව ඇත්ත නැත්නම් ඒකෙන් සැහැන් ලොකු පීඩනයක් එනවා ඒක ඒ කට්ටියගේ ඉච්ඡාව අපි නොකිරීම නිසා අපට පෞල් ජීවිතයේදී ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒකයි මේකයි කොහොමද අපි ඇත්තටම අපේ ඉච්ඡා බංගත් ඒ වගේම අනිත් අයගේ ඉච්ඡා බංගත් වුණාන් පස්සේ එන පීඩනයත් එක්ක අපි කොහොමද ඒක අපේ ජීවිතේ ජීවිතෙත් එක ගෙනියන්නේ ගෙනියන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. වැඩි තින්නේ දැන් ওই දෙපැත්තේ ඉච්ඡාවල් දෙක මේ බැලන්ස් කරන්න බෑ. දැන් අපි හැමදාම try කරේ මොකක් කරන්න? බැලන්ස් කරගෙන යන්නේ. දැන් බැලන්ස් කරගෙන යන්න පුළුවන් වුණාද? බෑ. බෑ. කරගෙන යන්න බෑ. ඇයි? මේ දෙක දෙකක්. ඒකට හේතුව ඇයි? ලෝකයා සුවයි කියන දේ ආර්ය දුකයි කියනවා. ආර්ය දුකයි කියන දේ ලෝකයා සුවයි කියන්නේ ආ ලෝකයා සුවයි කියන දේ ආර්යෝ දකිනවා දුකක් හැටියට. ලෝකයා දුකයි කියන දේ ආර්යෝ දකිනවා සුවයක් හැටියට. ඒක සරලව මෙච්චර. ලෝකයා කැමතිද ලෝකෙන් එතර වෙන්න? කැමති නැත්තේ ඇයි? ලෝකේ සුවහන්දා. එයාට තේරෙනවද ලෝකේ දුකයි කියලා? නෑ. එයාට ඒක තේරෙන්නේ නෑ. හැබැයි ආර්යය දකිනවා ලෝකය දුකයි. ලෝකෙන් එතර වීම සුවයි. එතන ඔන්න ඔය මානසිකත්ව දෙක කවදාවත් සමාන වෙන්නේ නැහැ. සමාන වෙන්න බෑ ඒක. සමාන වෙනවා නම් ආර්ය අනාර්ය දෙකොල්ලම නිවන් දකින්න ඕන. එහෙනම් බුදුහාඳුර මේ ලෝකෙ බෙදන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් කොටක් දෙයකට සුතවත් ආර ශ්‍රාවකයා අසුතවත් පුතඥයා කියලා. එතකොට අපි නිවන් දකින්න යනකොට බොහෝ විට අනිත් පැත්ත කැමති නැහැ. හැබැයි අනිත් පැත්ත අපිට එරෙහි වෙන්නේ නිකන් නෙමෙයි අපිම ආයන සංසාර ගමනේදී මොකද කරලා තින්නේ මම දැන් උදේ වාක්‍යයක් කිව්වා මොකද්ද මා පැමිණි අනන්ත සංසාර ගමනේදී සිත කය වචනය තුන්දොර මුල් කරගෙන බුදු බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් මහරහතන් වහන්සේලාට සියලු ලෝක සියලු තත්ත්වයන්ට මොනවද කරලා තියෙන්නේ? අවැඩ අසාධාරණ හිංගි හිංසා වරද ප්‍රමාද දෝෂයම තමයි කරලා තියෙන්නේ. එතකොට ඒක අනිත් පැත්තට අපිට දැන් කැරගෙන වෙලා. හැබැයි අපි එක එක වෙලාවල්දී එක එක ඒවා කර්ම විපාක හැටියට ආවට එනවා. හැබැයි ඒ එක අවස්ථාවකදීවත් අපිට නිවන් දකින්න ඕන තැනට අනිත් පැත්තට මේ එරෙහි වෙන ඒවා ඇවිල්ලා නැහැ. ඇයි ඇවිල්ලා නැත්තේ? අපි නිවන් දකින්න වැඩේ පටන් අරගෙන තිබ්බේ නැති හන්දා. එහෙනම් නිවන් දකින්න වැඩේ පටන් ගත්තට පස්සේ තමයි අපි එන සංසාර ගමනේදී නිවන් දකින්න යන අයට කරපු බාධා ටික එන්න ගන්න. ඒක එන්නේ නැහැ මගුල් ගෙදර යනකොට. එහෙම එන්නේ නැහැ. ඒක එන්නේ නැහැ තොරණක් බලන්න යනකොට වෙසක් බලන්න යනකොට එතකොට එන්නේ නැහැ. ඒක එන්නේ කොයි වෙලාවෙද? දැන් අපි නිවන් දකින්න යන අයට බාධාවක් කරලා තිනවනම් අපි නිවන් දකින්න යනකොට අපි නිවන් දකින්න යන අයට උදව් කරලා තිනවනම් අපිටත් උදව් හේතුඵලෙ එහෙනම් අපි හේතුඵල වලින් මේක තේරුම් ගන්න වෙනවා එයි පෙර කරපු අකුසල ධර්ම පළ දෙන වෙලාවල් තියෙනවා එතකොට අන්න බාධා හැටියට එනවා මේවා දැන් මේකට මුහුණ දෙන්නත් වෙනවා වැඩේ අමාරුයි තමයි හැබැයි අමාරුවෙන් හරි වෙන මොකක් හරි කරන්න දෙයක් තියනවද දැන්? වෙන කරන්න දෙයක්වත් ඇයි? තව චුට්ටක් ඉස්සරහට යනකොට ඔයගොල්ලෝ තේ කරන්න තියෙන සියලු සෙල්ලම් ටික අපි දාලා තියෙන්නේ. මේ ලෝකේ මොනවත් එක්කද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔය ටිකත් එක්ක දාන්න තියෙන සියලු සෙල්ලම් ටික දාලා තියෙන සංසාර පුරාවටමයි මේ ආත්භවයේ ඔක්කොගෙම. එකකින්වත් දාපු සෙල්ලමකින් වැඩක් උන්නේ නැහැ. හරි වැඩක් වුණා නම් අපිට සහනයක් ලැබිලා එහෙම යන්න වෙනවා. එතකොට මාත්‍යා අනිවාර්යයෙන්ම අපිට යම් බාධා එනවා. එතකොට ඒ අයටත් මොකක්වත් කරන්න බෑ අපිට මෙත් වඩන්න ක්‍රමයක් තියෙනවා. අපි සත්භාවයෙන් ඒ අයටත් මේ යථාර්ථ ධර්මය කොයි මොහොතක හෝ අවබෝධ වේවා කියන යහපත් චේතනාවෙන් මෙත් වඩනවා ඇරෙන්න ඊට වඩා කරන්න ක්‍රමයක් නැහැ. ඒක එකක්. අනිත් පැත්තෙන් තමයි අපිට වරදින්න තියෙන පොඩි chance එකක් තියෙනවා මෙන්න මෙහෙම. අපි ඒ අයට නිවන් දකින කෙනෙක් බව පෙන්වන්න ගියොත් ඔන්න උතන තියෙන පොඩි අවාසියක්. ඇයි ඒ අයට පෙන්වන්න යනවා අපි නිවන් දකින්නවා කියලා. නේ. එතකොට මොකද කරන්නේ සමහර කට්ටිය? මම දන්න කට්ටිය ඇති. බණ අහන්න යනවා. ප්‍රශ්න. එතකොට මොකද? පාටි එකට යනවා. නේද? බර්ත්ඩේ පාටියක් තියෙනවා යන්න ඕනේ කාලේ ඇඳලා බීලා ඉන්න කිසි අවුලක් නෑ යන්න දෙන්න ඇවිල්ලා බණ ටික අහගෙන යන්න තියෙනවා දන්නේ නැහැ මම කිව්වේ තේරුණාද දන්නේ නැහැ ඕ නැත්තම් වැඩේ මොකෝ කලින්ම අර අන බෙර ගහගෙන ඔක්කොම කරගෙන යන්න ලෑස්ති වෙනකොට මොකද වෙන්නේ ඉස්සරහා බැරියර් වැටෙනවා මේක තමයි මම අර කිව්වේ වමට සිග්නල් දාලා දකුණට හරවන්න ඕනේ කියලා නේ නැත්තම් මුලින්ම වමට සිග්නල් එක දාගෙන ගියොත් මොකෝ වෙන්නේ ඔව් ඉස්සරහන් බැරියෙන් තියෙනවා. බාධා වැඩි. ඒ හින්දා ඒ අය මුලාවට කරනවා නෙමෙයි Taman සත්භාවයෙන් ඒ අයටත් මෙත් වඩමින් මේ යථාර්ථ ධර්මයේ ඒ අයටත් අවබෝධ වේවා කියන යහපත් චේතනාවෙන් ඒ දේ කරන ගම ඒ අයට කරලා කරලා දෙන්න තියෙන යුතුයකම් ටික කරලා දෙන්න. ඒ ටික නොකර ඉන්න එපා. දැන් අද එනවනම් අද මෙම් භාවනා සාකච්ඡාට යනද අද අපිට වැඩ ටිකක් තියෙනවා කියන්නේ කොහෙද? ඒ ටික ඊයේ කරලා දීලා ඒ ටික සෙටල් කරලා දෙන්න. නැත්තම් නැති ප්‍රශ්න හදාගන්න බෑනේ. නේද? එතකොට ඒ අය යම් කිසි මට්ටමින් ඒ වැඩ ටික කරගෙන අපහසුතාවයකින් තොරව ඒ වැඩ ටික කරගෙන යන්න ඉඩ ප්‍රස්තාව හදලා දෙන්න. නේ. දැන් මහත්තයා බණ අහන්නේ. ගෙදර මොනවක් නැහැ. එළවලුත් නැහැ, පොලුත් නැහැ, හාලුත් නැහැ, මොනවත් නැහැ. එතකොට දැන් උයන්නේ ගියහම ප්‍රශ්න. එතකොට මොකද අපිට කරන්නේ? ඊට ඉස්සරින්ද ඒ ටික ඔක්කොම තියලා ඒ කිසි කරදරයක් නැතුව ඒ වැටි කරගෙන යන්නද? අන්න ටික දවසක් යනකොට අපි ධර්මයේ කියන්න හරි නැත්නම් ඒක තේරුම් කරන්න යන්නේ තේරුම් කරන්න යන්නේ එක නොකලම යුතුද නැත්නම් මේ ප්‍රමාණයකට අපි කරන්න ඕනද නැත්නම් ওই ප්‍රමාණයෙන්ද අපි කරන්න ඕනේ නොකල යුක්තක් කියන්නේ මන්ද මෙහෙමයි දැන් සමහර වෙලාවට ඔතනදී හරි කල්පනා වෙන්න මම අර නිකන් නෙමෙයි කිව්වේ ඕගොල්ලන්ට කිරි බොන්න ඕන අයට කිරි පොවන්න ඕන මිසක් බත් කවන්න යන නරකයි. දැන් සමාල්ලාට ඕගොල්ලෝ දැන් මේ ඕගොල්ලෝ ක්‍රමානුකූලව මේ හතරවෙනි සාකච්ඡාවට ආවේ. එතකොට මර අලෝභ ආදේශමෝ මම පළවෙනි දවසේ ඉඳන් හිමි හිමි හිමි හිමින්න ගෙනාවේ. දැන් ඕගොල්ලෝ ගිය සතිය ගිහිල්ලා එකපාරට ගෙදර ඇයට කියනවා කිසිදයක් ඉස්සේ වෙන්නේ නැහැ. බලාපොරොත්තු සියල්ල අනිත්‍යයි එකක්වත් ඉස්සේ වෙන්නේ නැහැ. ලෝකේම අනිත්‍යයි. අපි බලාපොරොත්තු ගොඩනගන මේ ඉච්ඡාවල එකක්වත් ඉස්සේ වෙන්නේ නැහැ. කියපුවම අර මනුස්සය බලයි මොකද්ද කො මේ කියන්නේ? අන්නුන් කුන්දුනේ මිනිස්සයා. මේ මිනිස්සු බලන මොකද්ද අපි කරන්නේ? මේ මිනිස්සු තේරෙන්නේ නැහැ එක එක පාටම. දැන් ඕගොල්ලත් මෙතන ආව පළවෙනිම දවසේ මෙතන ඇවිල්ලා වාඩි වෙච්ච ගමන් මං කියනවා යම් පිච්චන් නලබදි තම්පි දුක්ඛම් කියලා. පිච්චා ඉෂ්ට වෙන්නේ නැහැ නලබදි තම්පි දුක්ඛම තමයි කොච්චර දැනවද? ඕගොල්ලන්ට මොකක් හිතේද එක පාටම? සමහරවිට මෙතනින් 10 දිනක්වත් ඉඳිද්දන්න දෙවෙනි සාකච්ඡාවට. මොනවද මේ කියවන්නේ කියලා. අන්න. මේ කතා කරන්නේ මේ භෞතික ලෝකේ කෙනෙකුට කරන උදව් උපකාර ගැනවත් කරන ඒ යුතුයකම් ගැනවත් නෙමෙයි මේ කතා කරන්නේ. මේ මොකද්ද? මේ තථාගතයන් වහන්සේ නිතරම උත්තර දෙන්නේ මොනවටද? අපිට ප්‍රශ්නෙට උත්තරය දෙන්නේ. අවිද්‍යාවෙන් ගොඩනගන යම් ඉච්ඡතාවය වැඩ පිළිලක් තියෙනවා. අන්න ඒක කවදාකවත් ලබන්නේ නැහැ නලබති. එතකොට අන්න ඒක දැන් අර මේ කිව්වේ මේ මාත්මේ කිව්වේ දැන් ඒ ઈચ્છාව ගොඩනගන්න නැතුව අතු ගෑවේ. ઈચ્છාව ගොඩනගන්න නැතුව අතු ගෑ. දැන් ගෙදර වැඩේ කරන්නේ. දැන් අපි හිතමු ඔය තීරණයම ගන්නවා මෙහෙම. යම් පිච්චා නලබති තම්පි දුක්ඛ මම මේ ઈચ્છාව කඩගන්නේ නැහැ. මේව එන්නේ. හොඳම වැඩක් කරන්න අතු ගන්න නැතුව ඔන්න ඔය තියෙන. මොනවද මම කරගහගෙන යන්නේ. දැන් මොකක් වේද? ගෙදර කට්ටිය. යකෝ මේ මනුස්සයා පිස්සුද මන් දන්නේ නැහැ බණ අහන්න ගියාලු ගෙදර අතු ගන්නෙත් නැහැ දැන් කියලා බලලා ඊට පස්සේ දැන් අනේ වෙන්නේ නැද්ද එතකොට කරබන මේ මොකද්ද මේ මේ මෙහෙම මේක කොහක් නැහැ නේ බුදුහාඳුරු කියලා තියෙනවනේ කො මහාන භික්ෂුන් වහන්සේලාට තමන් ඉන්න ආරා ආරා ආරණ්‍ය මේ සේනාසනේ ඉන්න කුටිය අතුපතු ගා ගන්න කියලා මේ මිනිස්සු බණ අහන්න කියලා ගේ අතු ගන්නෙත් නැහැ කියලා අර මිනිස්සු බලන්නේ මොකද ඒව නෙමෙයි බුද්ධ ශාසනය නතර කරන්නේ බුද්ධ ශාසනය නතර කරන්නේ මේ දුක ගොඩනැගෙන වැඩ පිළිවෙල විතරයි. එතකොට අපි ක්‍රියාකාරකමක් කරපු පළියටම දුක ගොඩ නැගෙන්නේ නැහැ. දැන් කඩේ ගියා කියලා දුක ගොඩ නැගෙන්නේ නැහැ. කඩේ ගියා කියලා දුක ගොඩ නැගෙනවා නම් ස්වාමීන් වහන්සේලාට පින්ඩපාතේ වඩින්න බැරි වෙනවා. හැබැයි ඒ යනකොට අපිට දුක ගොඩ නැගෙන්න වෙන පරිසර හැදෙනවා. අන්න අපිට හැකියාවක් තියෙනවා. ඒක අනිච්ච බව දැකීම. දැන් අනිච්ච බව මෙනෙහි කරනවා කියලා අපි ලෝකෙට පෙන්වන්න ඕනද? ඒක කරන්නේ මොකෙන්ද? ඒක හිතින්නේ කරන්නේ. මම ඔන්න සරල උදාහරණයක් කියනවා තේරුම් ගන්න. අපේ දරුවට බැඳිලා අපි බැඳිලායි කියලා දරුවා දන්නවද ඇත්තටම? ඈ? දන්නවද? දන්නේ. දන්නවා කියලා අපි හිතන් ඉන්නවා. ඒකයි ප්‍රශ්නේ. එයා දන්නවා කියලා අපිම හිතන්නේ. හරි. ඒ දරුවාට බැඳෙනවා නම් බැඳිලා ඇත්තේ මොකෙන්ද? ඈ? හිතෙන්. ඔය කඩන්නත් ඕනේ කොහෙන්ද? දැන් හිතෙන් කැඩුවා කියලා දරුවා දන්නවා. මන්ද මං කියන එක කඩුව කැඩුවා කියලා දරුවා දන්නවා. දැන් හිතෙන් දරුවාගේ ඒ මේ මේ ගොඩ නැගිච්ච බැඳීම කඩලා දරුවට කවන්න නැතුව හිටියෝ. දැන් කඩන්නේ කිව්වේ චන්දරාගය. දැන් මොකද කරන්නේ? ඔව් කවන්න නැතුව ඉන්නවා. දැන් එතකොට මොකද වෙන්නේ? ඒකට ප්‍රශ්න. ඒ කවන එක එකක් චන්දරාගය තව එකක්. දෙක දෙක. හැබැයි මෙහෙම වුණොත් නෑ මේ මම හදන ටික අමාරුවෙන් උදෙන් නැගිටලා උයන ටික අමාරුවෙන් හදපු ටික මේ ටික ඔක්කොම කන්න ඕන. අන්න එතකොට පොඩි ප්‍රශ්නයක් එයි. ඇයි පොඩි කාට වැඩක් නෑ නේද? එයා කනවා. හැබැයි හොඳට බලන්න අපිට තේරෙන්නේ නැතුණාට අපි සමාජලාට දරුවෙකුට කවන්නේ හොඳට කල්පනා කරලා බලන්න ද්වේෂයෙන්මයි. සමහර අවස්ථාවල. වැඩිපුර අවස්ථාවල කවන්නේ ද්වේෂයෙන්. බැන බැන කවන්නේ. එතකොට අර දරුවට අර ආහාර ටික ප්‍රත්‍ය වෙනවද? ප්‍රත්‍ය වෙයිද? හිතම දූෂිතයි. එතකොට Tamanට යහපතක් වෙලත් නැහැ. අනුන්ට යහපතක් වෙලත් නැහැ. එතකොට මේක මාත්‍ය මුලින්ම අපි වැඩේ තියෙන්නේ මේක දැනගන්න එක එකක් දැනගත් එක තවදුරටත් ප්‍රායෝගික ජීවිතේට ගොඩනගන එක. දැන් අපි මේක තෝරගත්ත කවුරු හරි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් ඉන්න. අපි ඔබතුමා මොකද? දැන් ගෙදර පොඩි ළමයි ඉන්නවා. තව ගෙදර කට්ටිය ඉන්නවා. දැන් මේගොල්ලෝ කතා කරන ෆිල්ම් එකක් බලන්න යනවා. දැන් මොකද කරන්නේ? දැන් තාම තව ඉස්සරහට විස්තර කරලා දෙන්න ඕන ටිකක් තියෙනවා. දැන් මේ ෆිල්ම් එකක් බලලා ගන්න දෙයක් නැහැ කියලා හරියට ඔප්පු කරගත්තට පස්සේ දැන් අපිට ගන්න දෙයක් නැහැ. අනිත් උන්ට ගන්න දෙයක් තියෙනවා. ඉතින් මොකද කරන්නේ? ඈ? අර ෆිල්ම් මෝල් එකටම යනවා. රූප වල මොනවත් නැහැ ඉතින්. ඉන්නව බලහගෙන. ඉතින් අරගොල්ලොත් බලන් ඉන්නවා. ඒගොල්ලෝ ගන්න දෙයක් තියෙනවා. ඉතින් අපිටත් ඒ රූපේ පේනවා. දෙගොල්ලන්ටත් පේනවා. දෙගොල්ලන්ටම ඇහැ තියෙනවා. දෙගොල්ලන්ටම පේනවා. නේ? අනේ ඒ කට්ටිය අර තිරේ ඉන්නේ උන් ටිකත් එක මෙහෙ රඟනවා අපි රඟන්නේ නැතු ඉන්නවා හැබැයි ෆිල්ම් එක බලන්න ගියා. දැන් යනකොටම පොඩි උන් කතා කරන ෆිල්ම් එක බලන්න යන් කියලා කිව්වා. අනේ ඔය ඇති වැඩක් නැහැ තේරුම් ගන්න පිසුදු ඔය කතා කරන කියන්නේ. ඔන්න ඔය කියන්නේ කිව්වකෝ එන්නේ මුලින්ම. එක පාටම. අර කට්ටිය ගැට්ටනේට එනවා නේද? නේද? අන්න ඒ වගේ අපි ඒ තැනට සුදුසු විදිහට ප්‍රඥා ගෝචරව හොයන්න. ඒක ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මොකද එක්කෙනෙකුට තියෙන ගැටලු නෙමෙයි අනිත් කෙනාට තියෙන්නේ. හැබැයි අපි කොහොම කරත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් තමයි යන්න වෙන්නේ. මම ඔකට ඔන්න එක උදාහරණයක් දෙන්නම්. ඒකත් කියලා මයන්නම් ගෙදර තියෙන টয়ලට් එක. ගෙදර තියෙන වැසිකිළිය. පාවිච්චි කරන්නේ හොඳ හින්දාද නොකර බැරි කමටද? උත්තරයක් දෙන්න. හොඳ හින්දාද නොකර බැරි කමටද? right. ඒ টয়ලට් එකට මෙහා පැත්තේ තියෙනවා master bedroom එක. හරි? හරියට උත්තර දෙන්න. ඒ master bedroom එක පාවිච්චි කරන්නේ හොඳ හින්දාද නොකර බැරි කමටද? ඈ? මොකද්ද? හරියට උත්තර දෙන්න. හොඳ හින්දාද නොකර බැරි කමටද? හොඳ හින්දා. නොකර බැරි කමට නෙමෙයි. මුළු ගේම පාවිච්චි කරන්නේ ඊට පැහැතින මැදසාලේ කුස්සියයි අනිත් කෑලි ඔක්කොම ටික ගත්තාම කාමරයි ඔක්කොම ගත්තාම ඒ ටික පාවිච්චි කරන්නේ හොඳ හින්දාද නොකර බැරි කමටද? හොඳ හින්දා. පර්චස් 10 නම් 15 නම් ඒ ටික ඔක්කොමත් එක්ක ගේ පාවිච්චි කරන්නේ හොඳ හින්දාද නොකර බැරි කමටද? ඈ? ප්‍රශ්න අඩු ටොයිලට් එකේද බෙඩ්රූම් එකේද? ප්‍රශ්න අඩු টয়ලට් එකේද බෙඩ්රූම් එකේද? ආ টয়ලට් එකේ. ප්‍රශ්න අඩු බෙඩ්රූම් එකේද සමස්ත ගෙයිමද? ප්‍රශ්න වැඩි. ආ. පොයතෙන් 10 ඔක්කොමත් එක්ක ගත්තාම ප්‍රශ්න වැඩි එහෙද টয়ලට් එකේද? ප්‍රශ්න අඩු කොහෙද? මිනිස්සු සමහරලාට ඉන්නවා මම පොඩ්ඩක් නිදහසේ ඉන්න টয়ලට් එකට යනවා. ඇත්ත. හරි කතාව. ඇයි ඒ? අනිත් තැන් වල නිදහස නැහැ. ඒ කියන්නේ තමයි ප්‍රශ්න වෙන්නේ. ඇයි ඒ? නොකර බැරි කමට නෙමෙයි පාවිච්චි කරන්නේ. හොඳයි වටිනවා සාරහන්ද පාවිච්චි කරන්නේ. හොඳයි වටින සාර ලෝකය ඉච්ඡ කරගන්න ගියාම ප්‍රශ්න වැඩි. නොකර බැරි කමට පාවිච්චි කරොත් ප්‍රශ්න ටික අඩුයි. උදාහරණේ තේරුණාද? නේ. ඔන්නෝ ගලපන්නවා හැමතැනම. මල ප්‍රසිද්ධිය ඔක්කොම උදාහරණ කියන්න බෑනේ. නැත්තම් තියනවා කියන්න ඕන තරම් උදාහරණ. ඉතින් ඒ හින්දා තම තමන් බලන්න තම තමන්ගේ ජීවිතෙත් එක්ක. ඒ වගේ තමයි. නේද? ඔතනින් අපි පිරිසිදුවම තියාගන්න උත්සාහ කරන්නෙත් කොහෙද? ඔය තියෙන ඔය මං කියපු තැන් වලින් පිරිසිදුම වැඩිපුර තියාගන්න උත්සාහ කරන්නේ කොහෙද? එතන දැන් වැඩිපුරම පිරිසිදු තියාගන්න උත්සාහ කරනවා. අනිත් තැන් වලට වඩා නේ. ඔය සමහර මිනිස්සු ගෙවල් කුලියට දෙන්නකම් මුලින්ම බලන්නේ මොකද්ද? ඔය ටොයිලට් එක කොහොමද? ඇයි? ඒක බැලුවාම ගේ ඉතිහාසෙම කියත හැකියි. අනිත් කැලි බලන්න ඕනේ නැහැ. ඒක හොඳ ඉතුරු ටික කොහොමද? හොඳයි. එතකොට ටික එච්චර අවුලක් නැහැ. ඉතින් ඔන්න වගේ මේ උපමා වලින් තේරුම් ගන්න. එහෙනම් අපි මේ ලෝකේ හැම දෙයක්ම නොකර බැරි කමට පාවිච්චි කරනවා නෙමෙයි. දැන් ඕක ගලපන්න ඕන තැනකට. මොකද්ද? කෑම කන්නේ හොඳ හන්දද හොඳට උත්තර දෙන්න. කෑම කන්නේ හොඳ හන්දද නොකර බැරි කමටද? හොඳ හන්දද නොකර බැරි කමටද? නොකර බැරි කමට නම් අවුලක් නැහැ. කෑම කන්නේ හොඳ හන්දද නොකර බැරි කමටද? නොකර බැරි කමට කෑවට කන්නේ හොඳ හන්දා. ජීවත් වෙන්න කෑවට කන්නේ හොඳ හන්දා. ඒ හින්දානේ ප්‍රශ්න තියෙන්නේ කෑම ටිකත් එක්ක. තෝරා බේරා ගැනීම වලදී අරක හොඳයි මේක හොඳයි අරක හොඳ නෑ මේක මේමයි කියලා කෑමත් එක්ක ප්‍රශ්න තියෙන්නේ. නොකර බැරි කමට කන හන්දාද හොඳ හඳ කන්න ගිහිල්ලාද? ඒක මෙහෙමයි ප්‍රධාන ප්‍රධාන වේල් තුන ඇත්තටම අවශ්‍ය හින්දා කනවා. ඊට අමතරව කණේවා තමයි අර ආසාවට කන්නේ. ඔව් ඒකද ඒකට අර ඇත්තටම කන්නේ මොකටද? බඩගින්න. ජීවත් වෙන්න. බඩගින්න. බඩගින්න නිවා ගන්න. හරි. බඩගින්න නිවා ගන්නේ ජීවත් වෙන්න. ජීවත් වෙන්න. හරි. ජීවත් වෙන්නේ අන්න කන්න ඔන්න පස්සේ. දැක්කද? උත්තරයක් නැති වුණා නේද? උත්තරයක් නැති වුණා නේද? ඇයි නැති වුනේ? අපිටම ප්‍රශ්නයක් අපි ජීවත් වෙන්නේ මොකටද? නැත්නම් උත්තරයක් එන්න බෑ පාඩස් කරලා මම ජීවත් වෙන්නේ මේකටයි කියලා. දැන් ඔයගොල්ලෝ එකපාරටම තක්බීරුන්නේ නැද්ද? හරි. කන්නේ ජීවත් වෙන්නේ නැත්ත. ජීවත් වෙන්නේ මොකටද? නකොයන්. ඇයි මොකටද මම ජීවත් වෙන්නේ? ඔයගොල්ලෝ කියන කතාව ඇත්ත මාත් පිළිගන්නවා. කන්නේ ජීවත් වෙන්නේ. ජීවත් වෙන්නේ මොකටද? අනිවාර්යයෙන් ආයෙත් කන්න. දැන් ඒක නිකන් මොකද කරන්නේ අපි මේ? නිකන් මේ කතන්දර මොකක්වත් දන්නේ නැතුව ඔහේ නිකන් කියාගෙන කියාගෙන යනවා. ඒක තව සාකච්ඡා අ, දෙකක් තුනක් විතර ගියාට පස්සේ සම්දිස්ථානයක් තියෙනවා. එතනදි මම ওই ප්‍රශ්නේ ওই විදිහටම ගන්නවා ආයි. හරිද? එදාට මම ඔප්පු කරලා පෙන්නන්නම් ඕගලන්ට අපි කන්නවත් දන්නේ නැහැ කියලා. අපි හිතන් ඉන්නවා අපි මහා වැඩකාරයෝ කියලා. අපි කන්න දන්නේ අඳින්න දන්නේ ඉන්න දන්නේ බෙහෙත් ටිකක් බොන්න දන්නේ ඔය හතර දන්නේ අපි. අපි හිතන් ඉන්නවා අපි දන්නවා කියන. බුද්ධ දේශනාව ඇහුවට පස්සේ තමයි තේරෙන්නේ කන්න දන්නේ නැති જાතියක් අපි කන්න උගන්වන්නත් බුදුහාමුදුරුව පහළ වෙන්න වෙලා තියෙනවා. ඒක තේරෙන්නේ එතනට එනකොට. නේ. කන්න දන්නවනම් හරියට අපේ දිව සංවර වෙන්න ඕන නේද? ඈ? සංවරද අසංවරද? එහෙනම් කන්න දන්නවද? දන්නේ දන්නේ නැහැ. හැබැයි අපි හිතන් ඉන්නේ. දන්නවා කියලා. අපි හිතන් ඉන්නේ දන්නවද? නේ. එහෙනම් එතනදී ওই ගොඩක් තැන්වලදී අපි පේන. හරි. මම හිතන්නේ උදාහරණ හරි නේද? ගොඩක් සර් එකක් තියෙනවා. මේ සර් ඕනම ඉච්ඡාවක් රාග දේහ මොහොට යටත්ද? මොකද්ද? ඕනම ඉච්ඡාවක් රාග දේහ. ඒ කියන්නේ ලෝකය පිළිබඳවද? ඔව්. ලෝකේ හරි ලෝකයේ පිළිබඳව තියෙන ඕනම ඉච්ඡාවක් රාගදේශ මොහොත රාගදේශ මො ඉච්ඡාව මත රාගදේශ මොහ ගොඩ නැගෙනවාමයි. ඒ කියන්නේ ඒකට යටත්ද කියලා අහන දැන් කියන්නේ ඕන මිච්ඡාවක් රාග දේශ ඉච්ඡාව මත ඉච්ඡාව මත ගොඩ නැගෙන එකක් තමයි රාග දේශ මොහ. නේද? රාග දේශ මොහ මත ඉච්ඡාව ගොඩ නැගෙනව නෙමෙයි. ඉච්ඡාවත් එක්කම මෝහය මෝහයත් එක්කම රාගය දේශය. ඒකනේ ඉච්ඡා බන්ධති ලෝකේ කියන්නේ. ඔව් ඔව්. ඒ ලෝකෙට බැඳෙන්න ගන්න පළවෙනිම සංකල්පය තමයි ඉච්ඡා. ඒ ඉච්ඡාවකින් ලෝකයට දෙනවා මොකද ලෝකේ රූප ශබ්ද ගන්නවල දෙනවා වටිනාකම. ඒකට මෝහය. ඊළඟට ඒ වටිනාකම දුන්නාම මොකද කරන්නේ? බෙදාගත්තා. මේ පැත්තෙන් යම භුක්ති විඳින්න බෙදා ගන්නවා අනිත් ටික බෙදා ගන්න හොඳ නෑ. මේවා භුක්ති විඳින්න බෑ කියලා. ඉච්ඡාවත් එක්කම තමයි මහත්තයා අවිද්‍යාව ගොඩ නැගෙන්නේ. මම ඒක ඒක පෙන්නනවා ඊළඟට. ඒක නිකන් එන එකක් නෙමෙයි. කියන්නේ සිතුවිල්ලක් මතම ගොඩ නැගෙන එකක්. මම ඒක එන්න ඕන තැනදී පෙන්වන්නම්. හරියටම දැන්. කොහොමද කියන්නේ? ඒක නැතුව රාග දේශ මොහතම ඉච්ඡා ගොඩ නැගෙනවම නෙමෙයි හොඳේ. ඉච්ඡාවත් එක්ක අර ටික ඔක්කොම ගොඩ නැගෙන. ලෝකෙටම බැඳෙන ක්‍රම ටික එච්චරයි. හරි අපි එහෙමනම් අද මාතෘකාවට යමු. මේක ඕන ටික විස්තර කරගන්න මම ඔය ගිය සතියේ සාකච්ඡාවත් එක්ක ඉතින් අපි විස්තර කරගත්තේ හැම දෙයක්ම ඔයගලන්ට පෙන්නවා කරුණෙන් කරුණ පෙන්නලා ඒක ඒක තමයි තවදුරටත් අපි විස්තර කරගන්න යන්නේ. එහෙනම් ඒ අපි ගොඩනගන මොනවද තියෙන්නේ? සංකාර වැඩපිළිවෙල තියෙනවා. මොන මොනෙන්ද සංකාර කරන්නේ? ඇහෙන් රූප, කනෙන් ශබ්ද, දිවෙන් රස, නාසයෙන් ගඳ, කයෙන් පාස, මනෙන් ධම්ම. ඉන්ද්‍රියන් හයක්, අරමුණු හයක් එක්ක වැඩපිළිවෙලක් කරනවා. ඔන්න ඔය වැඩපිළිවෙලට කියනවා සංකාර වැඩපිළිවෙලක් කියලා. නිකං සංකාරයක් කරගන්නවා නෙමෙයි. ඒ වැඩපිළිවෙල අබ්බ කරගන්නවා. අබ්බ කරගන්නවා කියන්නේ අල්ල බදා ගන්නවා. අන්න එහෙම අබ්බ කරගන්න හින්දා කියනවා ස අබ්බ සබ්බ. Taman යමක් අල්ල බදාගෙන අත්පත් කරගෙන මොකක් හරි. ඒතර අපි නිතරම අපි මේ අත්පත් කරගන්න හදන්නේ වටින දේවල්ද නොවටිනා දේවල්ද? ඈ? අත්පත් කරගන්න දඟලන්නේ වටින දේවල් නොවටින දේවල් අත්පත් කරගන්නේ නේද? අර එද ගිය සති උදාහරණයක් කිව්වේ. අර පෑනයි පර්ස් එකයි අසුචි ගොඩ. මතකද? උදාහරණ මතක තියාගන්නටක් ගාලා. හොඳට කල්පනා කරන්න අත්පත් කරගන්න දැඟලුවේ මොකක් එක්කද කියලා. දාහය මානසික පීඩාව ආවේ මොකක් එක්කද කියලා. එහෙනම් අර වටිනාකමක් දෙනවා. එහෙනම් ඒ වටිනාකම දිදී තමයි අපි ඊච්ඡතාවය ගොඩනගන්නේ. ඒ වටිනාකම දිදී තමයි ඉච්ඡතාවය ගොඩනගන්න. අන්නේ ගොඩනගන සියලු ඉච්ඡාව මොකද වෙන්නේ? කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැහැ. අනිච්චයක්ම සිද්ධ වෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. එහෙනම් අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැත්නම් අනිච්චයක්ම නම් වෙන්නේ. ඒ අනිච්චයක් වෙන හැම තැනකම දුකක්මයි වෙන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛාති. හොඳට කල්පනා කරලා බලන්න අපේ දැන් ඉස්සර ආච්චිලා සීලා කියන්නේ අනේ අනිච්චන් උඹට ගිය කල කියන්නේ නේ ඔක ලස්සන මේ මේ මේ එක්තරා ෆිල්ම් එකක තියෙනවා මේක හරියට කතාව බලලත් ඇති පරණ අය නම් දැන් ඒ උනම් බලලා නැතුව ඇති හිටපු ගමන් ටීවී එකේ ගියොත් ඇයි අර මොකක්ද ආයේ මට ෆිල්ම් එකේ නම සිරිබු අයියද කොහෙද මෙන්න මේකේ කියනවා සල්ලි ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා ලා ලක්ෂ ගණන් දානවා සමාකල ලක්ෂ ගණන් මට ඕක මතක නෑ අර්ථය විතරක් කියන ලක්ෂ ගණන් සල්ලි ලැබී ඉස්සර පින කොහොම සල්ලි ලැබිලා තියෙන්නේ? ඔව් ලක්ෂ ගණන් සල්ලි ලැබිලා තින්නේ කොහොමද? ඔව් වස්තු ලැබිලා තින්නේ කොහොමද? අලෝභය ලැබීමට මුලයි. මූල ධර්මේ මූල ධර්මෙම තමයි. එක තැනකට හරියනවා වැරදි තැනකට ආය වෙනස් මේ අලෝභය ලැබීමට මුලයි. එහෙනම් මේ ලක්ෂ ගණන් වස්තු ලැබිලා තින්නේ කොහොමද? ඉස්සර පින මොකද කරපු පින? අලෝභයෙන්, ආදේශයෙන්, අමෝහයෙන් කරපු පින පෑදිලා. පින පෑදිලා. කළ මොකද කරන්නේ? ඒ ලැබිච්ච පින හේතුඵලයට තෝරගන්න බැරුව යනවා මොකද? සාරයි සාරයියා. ඒ ටික සාරයි. දැන් සාර නම් මොකෝ කරන්නේ? බැඳි බැඳි යන. බැඳි බැඳි යන. සාරයි. හේතුඵලෙන් තෝරගන්නේ නැහැ. සාරයි සාරයියා සාරයි සාරයියා කියලා තුන් පාරක් කියලා කියනවා අනේ අනිච්චං මොකද වෙලා තියෙන්නේ සාරයි සාරයි කියලා ගත්ත එකක්වත් ඉෂ්ට සිද්ධ කළා නෑ අනිච්චයක්ම වෙලා දීපි එහෙනම් ඔය සින්දුවේ පළවෙනි පද පහ දැක්කනම් නිවන් දැක්කා වැඩි දිනේ ෆිල්ම් එකක් බලනවා සින්දුවත් අහනවා නිවන් දකින්නේ ඇයි කියන ලෝකෝත්තර අර්ථය තේරෙන්නේ තියෙන ලෝකෝත්තර අර්ථේ තේරෙන්නේ බලන්න මේ කතාව ඇතුළේ කියන්නේ නැද්ද කියලා. ඒ ඒ පද දෙකේ ඇතුළේ කියන්නේ නැද්ද කියලා බලන්න මුළු ඔක්කොම. ඉතින් එතන කිව්වේ නෑ අනේ අනිත්‍යයි කියලා. අනේ අනිච්ච. සාරයි සාරයි කියලා යනවා. අපිත් නේද? හැබැයි මේ අපිට මොනවද ලැබිලා තින්නේ මොනවද? පෙර කරපු පිනට ලැබිලා තියෙන ඒවා. සල්ලි වැඩිලා ලැබිලා තියෙන්න පුළුවන්, වස්තු ටිකක් ලැබිලා තියෙනවා, ගේ දොර වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, බඩු මුට්ටු වෙන්න පුළුවන්. මේ ලැබිලා තින්නේ මොකටද? අන්න මූල ධර්මය අලෝභය ලැබීමට මුලයි. එහෙනම් අලෝභය ලැබීමට මුලයි කියලා දැනගත් එක නෑ දැන් මොකද කරන්නේ? සාරයි කියලා ලෝභය ගොඩ නගනවා. සාරයි කියලා අල්ලපදා ගන්නවා. නේ? ඒක වැඩියෙන් ගන්න ගන්න මොකද වෙන්නේ? මට අමාරුවෙන් ලැබිච්ච එක අනුන්ට නොලැබ අනුන්ට නොවේවා මටම වේවා. පෙරේත ගතියම වඩන. ඉතින් අන්තිම මොකද වෙන්නේ? ඉච්ඡා ඒ ටික ගොඩනගන ගොඩනගන කැමති මොකද්ද? මිනිස්සෙක් වෙන්න දෙවි කෙනෙක් වෙන්නයි කැමති. අනේ අනිච්චයි. යන්නේ සතර පායි. අනාතයිනේ. වන පද හතරයි තියෙන්නේ. පද හතර තේරුම් ගත්තේ නෑ අපි. නේ. ඒකෝට ඒ දවස්වල ඔය ආච්චිලා කියලා මොකක් හරි වුණාම අනේ අනිච්චන් කියන්නේ ඇයි මොන හරි වෙලාද නැත්තම් ආච්චිගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැද්ද? ඔය කියන්නේ ආච්චිලා ඒ දවස්වල දැන් නම් අඩුයි ඒව කියනවා. මොකද දැන් එහෙම කියන්න වෙලාව නැහැ. මොකද අම්මත් දුවන පුතත් දුවන ඔක්කොම දුවන හින්දා එකම බෝට්ටුවේ හින්දා අවුලක් නැහැ. ඉස්සර ආච්චි ගෙදරනේ. ආච්චි ගෙදර හින්දා කියනවා එනවා මෙතන රෝන්දේ ගහලා ගහලා හතර වටේම දුවල දුවල රෝන්දේ ගහලා එනවා අනේ අනිච්ච උඹලට ගිය කලා. ඒ ආච්චි ගෙදරනේ. දැන් ඒ කියන විදියක් නෑ මොකෝ. ඔක්කොම රෝන්දේ යනවා. එහෙනම් වෙන එකෙකුට විතරක් කියන විදියක් නෑ. ඔය ඔක්කොම රෝන්දේ යන්නේ. මොකද්ද මේ රෝන්දේ යනවා කිව්වේ? රූපත් එක්ක දුවනවා, සද්දත් එක්ක දුවනවා, ගන්ධත් එක්ක දුවනවා, රසත් එක්ක දුවනවා, ස්පර්ශත් එක්ක දුවනවා, සිතුවිලි ටිකක් එක්ක දුවනවා. දුව දුව යනවාට කියන රෝන්දේ යනවා. හැබැයි රෝන්දේ ගිහින් ගිහින් කියන අනේ අති ආච්චි කැමති කොහොම ඉන්නද? ඒ දුවන්නේ යන්නේ මේ දුවන්නේ ඔය රට වටේ දුවන්නේ යන්නේ නැතුව මලපාන පූජා කරන දෙයියනේ කියලා හවස හතර පහ පායනවා ගෙදර ඉඳගෙන නිවිසන සිල් ඉන්නවට තමයි ආච්චි කැමති. ඒක තමයි ආච්චිගේ ඉච්ඡාව. ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නෙවෙයි යම් පිච්චන්න ලැබි. තම්පි දුක්ඛං අරුණ රට වටේ දුල දුල එනකොට ආච්චි කියනවා අනේ අනිච්චං කියලා. බලන්න නැද්ද කියලා. මේ මේ හෙළ භාෂාවේ බුද්ධ ශාසනයේ භාෂාව අපි ළඟ හොඳට තිබුණා. ඒව ව්‍යවහාරෙත් එක්ක ලෞකික අර්ථ අරගෙන භාෂාවල වෙනස් වෙලා ඒ ලෝකෝත්තර අදහස් තියෙනේවා වැහිලා යනවා. මේක හරියට විස්තර කරන තථාගතයන් වහන්සේ ආනි කියන සූත්‍රයේ. මේ ශාසනය අතුරුදහන් වෙන්නේ කොහොමද කියලා දන්නවද ඔයගොල්ලෝ? ඒකත් දැනගන්න. ඈ තථාගතයන් වහන්සේ ආනි කියන සූත්‍රයේ කියනවා මේ ශාසනය අතුරුදහන් වෙන්නේ කොහොමද කියලා. මේ දහම අතුරුදහන් වෙන්නේ කොහොමද කියලා කියන්නේ. ඔය අපි හිතන විදිහට නෙමෙයි අතුරුදහන් වෙන්නේ. තථාගතයන් වහන්සේ කියනවා ඉදිරි අනාගතේ මේ ලෝකෝත්තර දහමක් අහන්න ලෝකෝත්තර වදන් අහන එහෙම දහමක් අහන්න ලෝක සත්‍යය මැලි වෙනවා බොහෝම සුළුතර පිරිසක් ඒ ලෝකෝත්තර වදනක් අහන්න එනවා බොහෝම සුළුතර පිරිසක් ඉහ බොහෝ පිරිසක් කවීන් විසින් ගොතන ලද කවීන් විසින් විසිතුරු කරන ලද ඒ කවි බණහන්න වැල නොකැඩී ඇදෙනව සෙනග එයයි ශාසනයේ අතුරුදහන් වීම කියලා බුදුහාමුදුරුවෝ ආනි සූත්‍රයේ විස්තර කරනවා මම නෙමෙයි කියන්නේ ලෞතර බුදුහාමුදුරුවෝ නේද අද මේකේ මියුසිකල් ෂෝ එකක් කරන්න කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න නුවරම වැහෙන්නේ හැබැයි ලෝකෝත්තර වදනක් කියනකොට මොකද වෙන්නේ අහන්න එන පිරිස බොහොම අඩුයි. බොහොම අඩුයි. ඇයි ඒ? අර තාලෙට, රිද්මවලට ලෝක සත්‍යය වශී වෙලා ඔහි ඉන්න. ඒතකොට ලෝකෝත්තර අර්ථ නිතර මොකද වෙන්නේ? යටපත් වෙලා ලෞකික අර්ථ උඩට එනවා. ඒක උඩට ඇවිල්ලා <coughs> ඒක දරාගෙන ඉන්නවා. තථාගතයන් වහන්සේ විස්තර කරනවා. ආනි සූත්‍රය. සූත්‍රේ නම ඕන. මම නමත් එක්කම කිව්වේ. ඔව් මම මහත්මයා මේ සබ්බේ සංඛාර අනිච්චාති කියනවනේ. ඔව්. එතකොට උදාහරණයක් ගත්තා අපි කෑමක් කනකොට ඔව්. දිවයි රසයයි නිච්ච වෙනව ඉච්ච වෙන අවස්ථාවක් එනවා. ඉල්ල නැති වෙනවා. ඔව් දැන් ඒකද ඒ අනිච්ච කියලා නෑ නෑ නෑ නෑ මේ රස දැනෙන එක නැති කරන්න බෑ අපිට. ඒ ඒක එකක්. රස දැනෙන එක එකක්. ඒ රස කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳෙන එක තව එකක්. ඔව්. ඒක තෘෂ්ණ අපි ඒ රසෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. අපි මොහතක මොහතකට ඒක ඉච්ඡ වෙනවනේ අපිට. නෑ මම ඉස්සරහට පෙන්නන්න මොහතකට හරි ඉච්ඡ වෙනවද කියලා. මොහතකටත් ඔක ඉච්ච වෙන්නේ නැහැ. මොහතකට හරි ඉච්ච වෙනවා නම් බුදුහාමුදුර අනිච්චයි කියන්න බෑ. <laughs> ඒක තමයි මම යන්නේ. මොහතකට හරි ඉච්ච වෙනවා නම් මොකද බුද්ධ බුද්ධ වචන නැහැ කවදාකවත් මොහතකට වෙනවා මොහත ඊට පස්සේ වෙන්නේ ඒ අපි හිතන අවිද්‍යාවෙන් කතාව. අපිට අපිට තේරෙන්නේ ඒ වගේ එකයි. අන්න හරි. අපි එතනම තමයි මහත්තයා අපි මුලා වෙන්නේ. ඒයි අපි හිතනවා මොහතකට හරි වෙනවා. ඒතර මොහතකට හරි සුව විඳින්න පුළුවන් නම් හොඳයි නේ කියන්නේ. එහෙනම් මේ මේ ઈચ્છාවෙන් අපි අර දැන් ඔබතුමා කියපු උදාහරණයෙන්ම ઈચ્છාවෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? කෑ කෑමක් කාලා මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? සුවයක්. සුවයක් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි හොයාගන්න වෙනවා ඇත්තටම දිවයි රසයි සම්බන්ධ වෙන තැන ඇත්තටම සුවයක් තියනවද කියලා. සුවයක් නැහැ කිව්වට බෑ. සුවයක් තියනවද නැද්ද කියලා බලන්න. ඒක අපි තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට මම ඔප්පු කරලා පෙන්නන්නම්. මාත්‍රයක් තියනවද නැද්ද කියලා. ඈ තියනවද නැද්ද කියලා. හැබැයි රස වෙනයි සුව වෙනයි දෙක දෙකක්. රස අයින් කරන්න අපිට බෑ. පුළුවන්ද රස අයින් කරන්න? දැන් අපිට කරවිල වල තියෙන තිත රස අයින් කරන්න පුළුවන්ද? කවුරු හරි කිව්වොත් තිත රස දුකයි කියලා. ඉදිච්ච අඹ ගෙඩියක තියෙන මිහිරා. අර පැන් රස ගතිය තියෙන. පැන් රස ගතිය අයින් කරන්න පුළුවන්ද? බෑනේ. කවුරු හරි කියනවා පැණි රස සුවයි. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. පැණි රස වෙනයි පැන් රස සුවයි කියන එක වෙන කතාවක් දැන්. පැණි රස පැණි රසම තමයි. පැන් රස අයින් කරන්න බෑ. තිත්ත රස තිත්ත රසමයි. ඒක අයින් කරන්න බෑ. තිත්ත වල දුකක් නෑ, සැපත් නෑ. පැන් රස වල සැපත් නෑ, දුකක්. ඒක අන්න හරි. ඒ කතාවම තමයි මෙතනට එන්නේ දැන්. අපි ඒක ගන්දෙන් ගත්තේ. මේ රසෙන් කතා කරන්නේ. මේක ඉස්සරහට සම්පූර්ණයෙන්ම විස්තර කරලා දෙන. එතන සබ්බේ සංඛාරා අනිච්චාදී කියවන අනිච්චම තමයි ආය. ආයි ඒක මේ මේ මේ නිකන් නෑ වුණාට නිකන් නිකන් සුව වගේ නේ. අනේ වගේව ගොඩක් අපිට දැනෙනවා. පස්සේ තින්නේ ඕක තමයි මම කියන්නේ බුද්ධ ශාසනයේ වගේ කතන්දර නෑ, මත නෑ, සත්‍ය නම් සත්‍ය. බුදු පියාණන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්චාති කියනවා සබ්බේ සංඛාරා අනිච්චාතිම තමයි. එතකොට ඒ සබ්බ සංඛාරම වැඩ පිළිවෙල දුකයි කිව්වනම් ආයි මොහොතක් සුවයි කියන්න බෑ. සබ්බ සංඛාරෝ දුකයි කියන දුකම තමයි ආය. එහෙනම් ඊළඟට කියන මොකද්ද? එහෙනම් සබ්බේ ධම්මා අනත්තාති. මෙන්න මෙතන හොඳට තෝරගන්න. හොඳේ. මෙන්න මේ ටික යමෙක් තෝරගත්තොත් ඒකට කියන මොකද්ද? තජ්ජා ප්‍රඥා සුතමේ ඥාන. ඒකට කියනවා මොකද්ද? සුතමේ ඥානය. ඊළඟට කියනවා මොකද්ද? රූපං අනිච්චං කයට්ටේන. මේ අනිත්‍යතාවය දකින්න කියන්නේ කය අර්ථයෙන්. මේ අනිත්‍යතාවය අපි දැක්කේ නැත්නම් හිත මොකද වෙන්නේ අපේ? පහත් පැත්තට යනවා. විනාශයකට යනවා. අන්න රූපං අනිච්ඡං කයට්ටේන දුක්ඛං බයට්ටේන. එහෙනම් බුදුහාඳුරෝ බය වෙන්නේ දුක දකින්න කියේ මොන අර්ථයෙන්ද? අපි මෙතෙක් කල දුක දකින්න කියේ මොන අර්ථයෙන්ද? දුකාර්ථයෙන්. බුද්ධ ශාසනයේ දුක දකින්න තියෙන දුකාර්ථයෙන් නෙමෙයි. දුක දකින්න කිව්වේ බය ආර්ථි නේද අපි හිතමු යම් කිසි කෙනෙක් අපි මේ ගොඩනගන වැඩපිළිවෙලක සුවයට දුකයි කිව්වොත් එහෙම සුවයට දුකයි කොනේ දුක දකින්න කිව්වේ බය ආර්ථි ඒතර සුව වේදනාවක් වෙනයි දුක් වේදනාවකුත් වෙනයි හැබැයි මෙතන කිව්වා දුක්ඛම් බයට්ටේන එහෙනම් බය අර්ථයෙන් දුක දකින්න කිව්වේ. මම සරල උදාහරණයක් කියන්න තෝරගන්න. සතර පායට බය කට්ටියත් උස්සන. හරි. ඔක්කොමල බයයි. බයයි නේද? සතර පායට යන කාරණයට බයද? සතර පායට යන කාරණයට බයද කියලා අහන්නේ. ඵලයට බයයි. ඈ හේතුවට බයද? ඔව් දැන් නම් පොඩි පොඩි බයක් ඔව් දැනෙනවා හරි. කෑමක් ගත්තාම දැන් නෑ වගේ රඟපාන්න එපා අපි. එතකොට ඒක හරියන්නේ නෑ මේක තෝරගන්න අමාරු වෙනවා. සමහරලාට ඒක කන්න ටිකක් පෙරේතකමක් දක්වනවනේ. ඒකට බයද? ඈ? ඒකට තමයි බුදුහාමුදුරුවෝ බය වෙන්නේ කිව්වේ. දුක්ඛම් බයට්ටි. ඇයි? අර කෑමෙන් බලාපොරොත්තු වෙන සුව වේදනාව කොච්චර ලැබෙනව කොහත් ඉච්ඡාව ලැබෙන්නේ නැහැ නලබති තම්පි දුක්ඛං ලැබෙන්නේ දුකක් නම් අන්නේ දුක බය අර්ථයෙන් දකින්න කිව්වේ දුක දුකාර්ථයෙන් දකින්න දීලා නෙමෙයි නිවන් දකින්නේ දුක බය අර්ථයෙන් නෙමෙයි ඔයගලන්ට මම ඉස්සල්ලා ඉස්සරහට තව තව විස්තර කරන්න පෙන්නන්නම් අපි මේ ලෝකේ තීන්දු තීරණ ගන්නේ ඉගෙනීම වේවා ශිල්ප ශාස්ත්‍ර වේවා ඔය ඕනම එකක තීන්දු තීරණ ගන්නේ මනේන්ද්‍රියෙන්. තීන්දුව තීරණ ගන්නේ මනේන්ද්‍රියෙන් නිවන් දකින වැඩපිළිවෙල තීන්දුව තීරණ ගන්නේ මනේන්ද්‍රියෙන් නෙමෙයි ප්‍රඥා ඉන්ද්‍රියෙන් විතරමයි ප්‍රඥා ඉන්ද්‍රිය මනේන්ද්‍රියට අයිති නෑ දෙක දෙක මනේන්ද්‍රියෙන් තමයි අපි මේ ලෝකේ උගත්කම් වේවා ශිල්ප ශාස්ත්‍ර වේවා ওই වැඩ කටයුතු කරන ඒවා ඔය ඕන එකක් හොඳ හෝ නරක ඕන එකක්. සියලු තීන්දුව තීරණ ගන්න අපි මනේන්ද්‍රියෙන්. ඇහත් එක්ක ගන්න තීන්දුව තීරණ ටික ගන්න රූපත් එක්ක මනේන්ද්‍රියෙන්. කනත් එක්ක සද්දයත් එක්ක ගන්න තීන්දුව තීරණ ටික ගන්න මනේන්ද්‍රියෙන්. දිව රසත් එක්ක, කය පහසත් එක්ක, මන ධම්මත් මේ සියලු ටිකත් එක්ක තීන්දුව තීරණ ගන්නේ මනේන්ද්‍රියෙන්. මනේන්ද්‍රියෙන් ගන්න තීරණයට ඉඩ දුන්නොත් වෙන දේ පෙන්වන්නම්. මේක ඉස්සරහට විස්තර කරන්න තියන්නේ දැනට සරලව ගත්තාම මේ හිතක් ගොඩනැගෙන විදියක් තියෙනවා චිත්ත මනෝ මානසං හදයන් පන්නරං මනායතරං මනේන්ද්‍රියං හත්වෙනි එක තමයි මනේන්ද්‍රිය මනේන්ද්‍රියට ඉඩ දුන්නු ගමන් විඥාන විඥානස්කන්ධය විඥාණයට ආහාර දෙනවා කිව්වේ ඒකයි එහෙනම් මෙන්න මේ මනේන්ද්‍රියෙන් ගන්න තීරණ තැනදී ප්‍රඥා ඉන්ද්‍රිය එනකොට විඥාණයට ආහාර නැති වෙනවා. ඒකයි මනේ ප්‍රඥාස්කන්ධේ මනේන්ද්‍රියට අයිති නැත්තේ. අපේ මේ මනේන්ද්‍රිය මැරලා යන්න පුළුවන්. හැබැයි ප්‍රඥා ඉන්ද්‍රිය මරන්න බෑ. දැන් මේ අද්භවය අපි ගන්න තීන්දුව తీන ඔක්කොම දොස්තරලා හරි කවුරු හරි වෛද්‍යවරු හරි මොන ශාස්ත්‍රයේ හිටියත් ඒකෙන් කරන සීරු ටික ඉවරයිනේ මලාට පස්සේ හැබැයි ඒ කෙනෙක් යථාර්ථ ධර්මයේ තේරුම් අරගෙන ඒ දැනුම් පද්ධතිය ඔක්කොම නැති වුණත් ඔහු ලබාගත් අවබෝධය ප්‍රඥාව ඔහු මේ අත්භවයේ අරියත් උනේ නැත්තම් ඊළඟ අත්භවයක් ඉපදුනත් අර ප්‍රඥා ඉන්ද්‍රිය මැරෙන්නේ. ඒක සිද්ධාන්තය ඉස්සරහට කියලා දෙන්නම් ගැඹුරු. එහෙනම් මෙන්න මෙතනදි කියන්නේ මොකද? ප්‍රඥා සුතමේ ඥාන. එහෙනම් ඒක ප්‍රඥා ඉන්ද්‍රිය මේක දකින්නේ. මොකද්ද? මේ සබ්බ සංඛාර අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තාති කියලා කියනවා. ඒකට කියනවා සුතු. මෙන්න මෙතන වැදගත්ම දේ මොකද්ද? කයට්ටේන රූපං අනිච්චං කයට්ටේන දුක්ඛං බයට්ටේන අනත්තා අසාර කට්ටේන මෙන්න මේක අතිශය වැදගත් මෙතන අපි වරද්ද ගන්න මොකද්ද අනත්තයි කිව්වේ මොකද්ද අසාර අර්ථයෙන් අනත්තයි කිව්වේ අසාර අර්ථයෙන් මෙතින් අනත්තා අසාර කට්ටන්ති. හොඳට බලන්න අපි මේ ලෝකේ යමකට බැඳෙනෝ නම් බැඳෙන්නේ සාරහන්දද අසාරහන්දද? සාරහන්ද නේද? සාරහන්ද බැඳිච්ච හැම දෙයකින්ම අපිට ලැබිලා තියෙන ඒ සාරයවත් එක්ක අපි ඉච්ඡතාවය ගොඩ නැගිය මොනව ලබන්නද? සුවවන් ලබන්නද දුක් ලබන්නද? සුව ලබන්න. එහෙමනම් අපිට දුක් එන්න පුළුවන්ද? එන්න බෑ. එහෙනම් අපි සාරයි කියලා ඉච්ඡතාවය ගොඩනගලා ගොඩනගලා ගොඩනගපු ඒ සියලු ඉච්ඡතාවල් වලදී කොදලා තින්නේ නලබති සම්පි දුක්ඛා. එහෙනම් සබ්බේ සංඛාරා දුක්ඛාතිම නේද? ඒ සබ්බ සංඛාරම දුක උනේ. සබ්බ සංඛාර ඉච්ඡ වෙච්ච හන්දද අනිච්ච වෙච්ච හන්දද? එහෙනම් සබ්බ සංඛාර වල මොහොතක් හරි චුට්ටක් හරි ඉච්ඡ වෙන තැන් ඇද්ද? චුට්ටක් හරි ඉච්ඡ වෙන තැන් තියෙනවා නම් චුට්ටක් හරි සුව වෙන තැන් තියෙනවා. චුට්ටක් හරි සුව වෙන තැන් තියෙනවා නම් චුට්ටක් හරි සාර වෙන තැන් තියෙනවා. න්‍යාය ධර්ම හොඳට ගලප ගන්න. චුට්ටක් හරි ඉච්ඡ වෙන තැන් ලෝකේ තියෙනවා නම් සබ්බ සංඛාර ඇතුලේ. ඒ චුට්ටක් හරි සුව වෙන තැන් තියෙනවා. එහෙනම් චුට්ටක් හරි සුව වෙන තැන් ලෝකේ තියෙනවා නම් ලෝකේ සබ්බ සංඛාර වලට අයිති නම් චුට්ටක් හරි සාර වෙන තැන් තියෙනවා. එහෙම චුට්ටක් හරි තියෙනවා කියලා හිතෙනකම විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව. චුට්ටක් හරි කොහේ හරි චුට්ටක් හරි තියනවා කියලා හිතනවනම් අපි හිතමුකෝ හරි සතර අපායේ නෑ හරි ඒක තේරෙනවා. මේ මනුස්ස ලෝකේ අනේ මන්ද ඉතින් තියෙනවලු ඒ වුණාට දුකයිලු නෑ වගේ නේ. ඔව් හරි. දිව්‍ය ලෝකේ එහෙනම් ෂුවර් එකට පොඩ්ඩක් හරි ඇති. එතකොට රූපාවචර බ්‍රහ්මත ලෝකේ ඔව් එහෙත් ඊට වඩා මොකක් හරි ඇති හොඳ ටික. අරූපාවචර බ්‍රහ්ම ලෝකේ. ඒකේ නම් ඇත්තටම ඇති ඇයි? සිත විතරයිනේ, කයත් නැහැනේ, ඒ දුකුත් නැහැනේ. එහෙනම් එතන ඇති. එහෙනම් එතන සබ්බ සංඛාර අනිච්ච වෙන්න බෑ. එහෙනම් එතන සබ්බ සංඛාර දුක්ඛ වෙන්න බෑ. එහෙනම් එතන සබ්බ සංඛාර අනත්ත වෙන්න බෑ. එහෙනම් බුදුහාමුදුර සබ්බ සංඛාරම කිව්වේ කොහෙටද? කාම ලෝකෙටත් ඇති, රූප ලෝකෙටත් ඇති, අරූප ලෝකෙටත් ඇති. තුන් ලෝකෙම සබ්බ සංඛාර අනිච්චම තමයි. තුන් ලෝකෙම දුකයි. තුන් ලෝකෙම අසාරණං. අසාර වූ තුන් ලෝකෙන් මුදවන්න තමයි තුන්කල් දක්නා නුවණින් බුදු කෙනෙක් වඩලා දෙයක් කියන්නේ. ආයි පණවන්න තැනක් ඉතුරු කරන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලටත් බලපාන. මේක තමයි අපි තෝරගන්න කාරණා. දැන් අපි මේක තව දුරටත් ගැඹුරට විස්තර කරගෙන යනවා. ඉතින් මෙන්න මේක තෝරගත්තා නම් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද? ගිරිමානන්ද හාමුදුරන්ට මේක විස්තර කරන්න දෙනකොට ආනන්ද හාමුදුරන්ට මෙන්න මේ නවවෙනි කාරණේ අතිශය වැදගත් දෙයක් කියනවා. කතමාචානන්ද සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. ගොඩනගන සියලු සබ්බ සංකාරම අනිච්ච බව දැනගෙනම පහ කරන්න කියන. කියලා මෙන්න මෙතන කියනවා වැදගත් දෙයක් මොකද්ද? ඉදානන්ද බික්කු සබ්බ සංකාරේසු සබ්බ සංකාරේහි අට්ටි යති හරායති jigujjati කියලා වචන තුනක් කියනවා. අට්ටි යති කියලා කියනවා. මෙන්න මේ වැඩපිළිවෙල හරියට මහා 1000කට ගෙන දෙන පිළීමකට ගෙන දෙන කිසිම සාරවත් භාවයක් ගෙන දෙන්නේ නැති මහා අට්ටි යති වැඩක් කියනවා. ඊළඟට කියනවා හරායති. අන්න අර කවදාවත් දැන් ඉෂ්ට සිද්ධ නොවන වැඩපිළිවෙලක් නම් අන්න තමන්ටම තමන් ගැන ලැජ්ජ හිතෙනවා කියනවා. කරන්න බැරි වැඩක් උදේ ඉඳන් රෑ වෙනකම් කරන්න උත්සාහ කරපු එක චුට්ටක් පස්තර හැරලා බලනකොට තේරෙනවා තමන්ට තමන් ගැනම ලැජ්ජයි. අර ඔබතුමිය ඊට ඉස්සරින්ද දවසේ අර මොකද රූම් එක අර විදියට කිව්වා එතකොට ඊළඟ දවසේ හිතෙනවා මොන මෝඩ වැඩක්ද මම මේ කරේ මට මං ගැනම ලැජ්ජයි. කරන්න බැරි වැඩක් කරන්න උත්සාහ කරන උදේ ඉඳන් රැ වෙනකම්. අර ගොටුකොළ පාත්තේ කතාවත් ඒ වගේ. මහත්ය කතාවත් ඒ වගේ. අර අපේ අර මහත්යගේ කතාවත් ඒ වගේ. දැන් අපි ඔය මේ කරගන්න බැරි දෙයක් කරන්න උත්සාහ කරොත් බැරි වෙලාවක් අතර අර අර මහත්යගේ ගෙදරින් අයගෙන් හරි. අන්න අට්ටිය. මේ කාදාකක් පිනවන්න පුළුවන් එකක් නෙමෙයි කියන්නේ. දැන් මේක මේව නිකන් මාත්‍රිකා පාළි වගේ. දැන් මේ අට්ටියති කියන එක ගැඹුරට විස්තර කරනවා ඊළඟට. දැන් එතනට තමයි යන්න හදන්නේ අපි. හරි? එතකොට මෙන්න මේ විස්තර කරගන්න යන තැන අතිශයින් වැදගත් දෙය මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන පොතලි සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රය අතිශය වැදගත් වෙන හේතුවක් තියෙනවා. මේ සුවිශේෂී සූත්‍රයක් මේ සූත්‍රයේ. මේ සූත්‍රයේ තථාගතයන් වහන්සේ උද්දේශය, නිද්දේශය, පටිනිද්දේශය කියන තුනම විස්තර කරනවා. උද්දේශය, නිද්දේශය, පටිනිද්දේශය කියන තුනම විස්තර කරනවා. හරි? මේ උද්දේශය කියන එක තේරෙන්නේ උග්ගටි තැන්වලට විතරයි. ඊතට විපරිතන්න කොටාසයට කොටසට ಉದ್ದೇಶය කිව්වට තේරෙන්නේ නැහැ. ಉದ್ದೇಶයයි නිද්දේශයයි දෙකම කියලා දෙන්න ඕන. තව කොටාසයක් ඉන්නව නිවන් දකින්න. නෙయ్య කියලා. අන්නේ කොටාසයට ಉದ್ದೇಶයෙන් කියලා හරියන්නේත් නැහැ. නිද්දේශයෙන් විතරක් කියලා හරියන්නේත් නැහැ. ಉದ್ದೇಶයයි නිද්දේශයයි පටිනිද්දේශයයි කියලා දෙන්නත් ඕනේ. නිතරම මේ පටිනිද්දේශේ විස්තර කරන තැන තමයි උපමා උපමේ එන්නේ. උද්දේශේ නිද්දේශේ උපමා උපමේ නැහැ. ඊළඟට තව කොටාසයක් ඉන්නවා උද්දේශේ කිව්වට වැඩකුත් නැහැ නිද්දේශේ කිව්වට වැඩකුත් නැහැ පටිනිද්දේශේ කිව්වට වැඩකුත් නැහැ ඒ කට්ටියට කියනවා පදපරම කියලා. ඒ කියන්නේ පද ටික යසාපූර්වට පාඩම් පද ටික හොඳටම පාඩම් ආයි කිසි ප්‍රශ්නයක් නැහැ මෙහෙ කියනකොට මෙහෙ කියලා ඉවරයි. පද ටික A to Z පාඩම්, පාලිත් පාඩම්, සිංහල පාඩම්, සංස්කෘත පාඩම් ඔක්කොම පාඩම්. උද්දේශය තේරෙන්නේ නැහැ, නිද්දේශය තේරෙන්නේ නැහැ, පරිනිද්දේශය තේරෙන්නේ නැහැ. ඒ හින්දා කියනවා පද පරමයට නිවන් නැහැ කියලා. හේතුව ඇයි ඒ? ඒ හින්දා තමයි අර කාලසිට පුත්‍රයාට කිව්වේ වචන අමතක වේවා අදහස ඉස්මතු වේවා. අපි හරි දක්සයි කාට පාඩම් කරන පද ටික පාඩම් කරන. ඒ අදහස ගන්නව නෙමෙයි. එහෙනම් අන්‍යගේ සුවිශේෂී සූත්‍රයක් මේක. මම හැබැයි උද්දේශෙත් කියනවා. නිද්දේශෙත් කියනවා. පටිනිද්දේශෙත් කියනවා. තුනම කියනවා මෙතන. ඇයි මෙතන උග්ගටි තැන්වල ඉන්නවද කියලා මන් දන්නේ මට ඉන්දිය පරුපත්ත ඥානිය නෑ. සමහරට තේරෙයි. බලන්න තේරෙනවද කියලා. ඊළඟට පටි නිද්දේශය කියනවා. මේ මේ උද්දේශය කියන නිද්දේශය කියනවා. බලන්න නිද්දේශය කියනකොට තේරෙයිද කියලා. ඒක තේරෙන්නේ නැත්තම් මොකද කරන්න ඕන? පටි නිද්දේශයෙන් බලන්න. උද්දේශය තේරෙන්නේ නැත්නම් පටි නිද්දේශය නිද්දේශය තේරෙන්නේ නැත්නම් පටි නිද්දේශය තේරෙන්නේ නැත්නම් මෙතේ බුදුන් දැක නිවන් දකින්න වෙනවා. වෙන එකක් නෑ කරන්නේ. ඇයි? වෙන කර ක්‍රමයක් නැහැ කියන්නේ. ඔච්චරයි කියන්න තියෙන්නේ. ওই තුනෙන් විතරයි කියන්න පුළුවන්. ඒකින්ද මේ අනිත් සමහර සූත්‍ර වගේ නෙමෙයි මේ පොතලි සූත්‍රයේ අපිට ඕන කරන කාරණයක් ඇත්තටම අර අතන අට්ටි යති හරායති jigujjati කිව්වා නේද? අර සබ්බ සංඛාර අනිච්ච වෙන්නේ කොහොමද කියන එක මේ පොතලි සූත්‍රයේ ලස්සනට විස්තර කරනවා හරියටම තථාගතයන් වහන්සේ. මේ පොතලි කියන කෙනාට. ඒකින්ද හොඳට අහගන්න මොකද්ද කියන්නේ කියලා. ගැහැවි මජ්ක්‍ධිම නිකාය දෙක පිටුව දෙසිය. ගැහැවිය මෙන්න මේ මේක කියන්නේ මෙන්න මේ හේතුවක් වෙනවා. මේ පොතලී කියන කෙනා ඇවිල්ලා කියනවා. ඒකත් මම කියලාම ඉන්නම්කෝ. මේක මේක පොඩ්ඩක් පැත්තකින් තියලා. තෝ ලේසි. මේ පොතලී කියන කෙනා ඇවිල්ලා තථාගතයන් වහන්සේට කියනවා මම සමුච්ඡේද කරලා ඉන්නේ. මේ සමුච්ඡේද කියන වචනේ තියෙන්නේ සහ මුලින් අයින් කරලයි කියන එක. කියනවා මම සමුච්ඡේද කරලා ඉන්නේ. එහෙනම් මට ප්‍රශ්න නෑ කියනවා. අපිටත් වර්ධින තැනක් මේ පෙන්වන්නේ හොඳේ. හොඳට මේ වෙලාවේ නිදා ගන්න එපා. නැත්තම් ගෙදර ගිහින් ගොඩක් කට්ටිය හිතනවා අපි සමුච්ඡේද තමයි කියලා. ඒකයි මේ කියන්නේ. ඒක මගේ එච්චර වැදගත් සූත්‍රයක් මේක. ඉතින් බුදුහාඳුර අහනවා මොනවද ඔබ සමුච්ඡේද කරලා තින්නේ කියලා. ඊට මේ පොතලි කියනවා මම මගේ තියෙන ඉඩ කඩ, කේවල් දොරවල්, වතු පිටි ඒවා ඔක්කොම මම බාර දීලා තියෙන්නේ. කාටද බාර දීලා තියෙන්නේ කියලා. දරුවන්ට බාර දීලා. එහෙනම් මං නිදහස් කියන්නේ. ඔය කතාව අද අපේ අම්මලා තාත්තලා කියන්නේ නැද්ද? මේ පොතලි බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියපු දෙයක්. ඒකයි කිව්වෙ එච්චරට වැදගත් සූත්‍රය. කියන්නේ නැද්ද? එතකොට හිතන් ඉන්නේ මොකක් කියලා? අපි නිදහස්. අපි නිදහස්. අපි සමුච්ඡේද වෙලා ඉන්නේ. ඇයි මම දුන්නා. ගේ දුන්නා ලොකු දුවට. ඉඩම දුන්නා පොඩි පුතාට. රත්තරන් බඩු ලිගිනුවත් ලොකු දුවට දුන්නා. අර පොඩි දුවට දුන්නා. මම ඔක්කොම දීලා තියෙනවා. කාටද දීලා තියෙන්නේ? අනුන්ටද තමන්ගේ උන්ටද? දැන් තමන්ගේ උන්ට දීලා සමුච්ඡේද කියන්නේ කොහෙද? දැන් තමන්ගේම උන්ට දීලා සමුච්ඡේද කියන ක්‍රමයක් තියෙනවා. ඈ හැමෝම කරන්නේ ඕක තමයි තියෙන්නේ. නැතු අනුන්ට දෙන්නේ. තමන් වදාපු දරුවන්ට ඒ ඥාතීන්ට තමයි දෙන්නේ. එතකොට ඒක බුදුහාමුදුරුවෝ එහෙනම් දෙ දෙන්න ඕනේ. කියන්නේ අර මේවා මේ දාලා දාවේ ඒවා තියාගෙන පස්සේ බෙදලා ආවද? මේ ඒ ටික නම් දීලා ආවේ. යසෝදරා දේවියටයි පුතාටයි සුද්ධෝදන රජුට ඔක්කොම ටික දීලා ආවනා. බුදුහාමුදුරුවෝ බොහොම වැඩි සමුච්ඡේද කරන්න දෙයක් නැහැ. නේද? වෙසක් පොල් පුන් බෝ දවසේ බොහොම වැඩි සමුච්ඡේද කරන්න දෙයක් නැහැ. ඒ සමුච්ඡේද කරලා මෙයාගේ ගෙදරින් ඉන්නේ එහෙනම්. මොන්න මිනිසු දරන අදහස මේ. ඇවිල්ලා මේ පොතලිත් ඇවිල්ලා කියන අපි මං සමුච්ඡේද කරලා ඉන්නේ. ධර්ම දහන මොනවා සමුච්ඡේද කරන්නේ? ඒක අර ටික කියනවා. ඔන්න ඔතනදි තමයි මේ කතාව ඇදිලා එන්නේ. ඊට පස්සේ කියනවා ගැහැවිය තෙපි අන් පරිද්දකින් මොකද තෙපි අන් පරිද්දකින් විහාර සමුච්ඡේදයයි කියේ. මේ විහාරයේ සමුච්ඡේදය කියන අඬ. එතෙකුදුවත් ආර්ය විනේ අන් පරිද්දකින් විහාර සමුච්ඡේද වේ. එහෙනම් සමුච්ඡේද ක්‍රම දෙකක් තියෙනවා. එකක් ආර්ය ක්‍රමය, එකක් අනාර්ය ක්‍රමය. ඒතකොට අනාර්ය ක්‍රමයේ සමුච්ඡේද ඕන කෙනෙකුට කරත හැකියි. ඇයි විහාරයේ සමුච්ඡේද කියන වචනේ පාවිච්චි කරනවා කියන්නේ. කියලා කියනවා විහාරයේ තෙපි අන්පරිද්දකින් සමුච්ඡේදනය කරනවා ආර්ය විනේ තව විදියකට සමුච්ඡේදේ වෙනවා කියලා කියනවා. වහන්ස ආර්ය විනය කෙසේින් විහාර සමුච්ඡේදයක් වේද මනව වහන්ස යම් පරිදි ආර්ය විනේ විහාර සමුච්ඡේදයක් වේනම් මට භාගතුන් වහන්සේ එපරිදි මෙන් දහම් දේශන සේක්වා ගැහැවිය අසව මනා කොට මෙනෙහි කරව එසේ කියන්නේ මෙන්න මේ තථාගතයන් වහන්සේ මේ දැන් මේ විස්තරේ කියන්න යනවා මුලින්ම කියනවා මොකද්ද උද්දේශය කියනවා ගැහැවිය මේ අට දහම් කෙනෙක් කරුණු අටක් කියනවා දහම් කෙනෙක් ආර්ය විනේ විහාර සමුච්ඡේදයේ පිණිස පවත්නා ආර්ය විනය කියන්නේ කවර අට දෙනෙක් දෙයක් ප්‍රාණ වදය නොකරනු නිසා ප්‍රාණ වදය ඵල යුතුයි මොකද්ද ප්‍රාණ වදය නොකරනු නිසා ප්‍රාණ වදය ඵල යුතුයි දුන්දෑ ගැනීම නිසා අයනාදය ඵල යුතුයි සබසව නිසා මුසාව ඵල යුතුයි නොපිනු බස් නිසා පිසුණු බස් ඵල යුතුයි මෙන්න මේ වගේ කරුණු අටක් කියන right මෙන්න මේ කරුණු අට ආර්ය විනය විහාර සමුච්ඡේදයයි කියනු ලැබේ. හරි. කරුණාවට තේරුණාද? මම කියන්නේ ಉದ್ದೇಶය කියනවා, නිर्देशය කියනවා, පටිනිर्देशය කියනවා. ඔන්න ಉದ್ದೇಶය. සැකරීම කිව්වා කතාව. කෙටියෙන්ම කිව්වා. තේරෙනවද? තේරෙන්නේ නැහැ. හරි. යමු නිද්දේශයට බලන්න. ඒ උද්දේශෙනේ තේරෙන්නේ නැත්තේ. නිද්දේශයට යමුකෝ බලන්න එහෙනම්. මොකද්ද කියන්නේ කියලා. ඊළඟට කියනවා දැන් අරක විස්තර කරනවා පොඩ්ඩක්. මොකද්ද කියලා. එකින් එක විස්තර කරනවා. අතන අට වෙන වෙනම විස්තර කරනවා දැන්. මොකද්ද කියන්නේ? හොඳට බලන්න. ප්‍රාණවදය නොකරනු නිසා ප්‍රාණඝාත හල යුතු යයි මෙසේ තෙල කියන ලද. කියන්නේ අර කලින් කියපු එක දැන් විස්තර කරලා කියන පොඩ්ඩක්. මේ කුමක් පිණිස කියන ලද්දක්ද ගැහැවිය මෙසස්නේ ආර්ය ශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්ෂා කරේ මම යම් සංයෝජන කෙනෙකුත් හේතු කොටගෙන පාන පාණාතිපාති වෙමිනම් මම ඒ සංයෝජනය ප්‍රහාණය පිණිස සමුච්ඡේදනයේ පිණිස පිළිපන් මෙන්න මෙතන තමයි අතිශය වැදගත් මොකද්ද යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරන්නේ නැත්නම් ඔහුගේ සංයෝජන සමුච්ඡේද වෙලා තියෙන්න ඕන කියන්නේ එන සංයෝජන සමුච්ඡේද නොවි ප්‍රාණඝාතය කෙරෙන්නේ නැහැ කිව්වොත් ඒක වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රාණඝාතය ඵලයක් වෙනකොට ප්‍රාණඝාතය කරන්න හේතුව තමයි සංයෝජනය. එහෙනම් ප්‍රාණඝාතය නිසා ප්‍රාණඝාතයේ මොකද කියන්නේ ප්‍රාණඝාතය කරන නොකරනු නම් ඒ ප්‍රාණඝාතය ඵල යුතුයි. ඒ කියන්නේ ප්‍රාණඝාතයක් නොකර ඉන්න නම් ඒ ප්‍රාණඝාතය කරන්න තියෙන හේතුව නිරෝධ වෙලා තියෙන්න ඕන කියනවා. දැන් එතකොට මේ සංයෝජන බිඳෙන්න ගන්න පළවෙනි කෙනා කවුද? මේ ආර්ය විනේ සංයෝජන බිඳෙන්න ගන්න පළවෙනි උත්මයා කවුද? සෝතාපන්න කෙනා. කීයක් බිඳෙනවද? තුනක්. එහෙනම් සංයෝජන තුනක් බිඳෙනකොට ඔහුගේ අතින් නොකරන ප්‍රාණඝාත ටිකක් තියෙනවා. මොනම හේතුවක් නිසාවත්. අම්මා මරන්නේ නැහැ, තාත්තා මරන්නේ නැහැ. අරියතුන් වහන්සේ මරන්නේ නැහැ. මෙන්න මේ ප්‍රාණඝාත තුන වෙන්නේ නැහැ. ඇයි? ඒ ප්‍රාණඝාත වෙන්න තියෙන සංයෝජන ප්‍රහීනයි. එහෙමනම් සංයෝජන ප්‍රහීන නොවි ප්‍රාණඝාත කරන්නේ නැහැ කිව්වොත් හරිද? ඈ හරිද වැරදිද? වැරදි. සංයෝජන ටික හරියටම ප්‍රහීන කරගන්න ක්‍රමේ තේරෙනවද නිද්දේශය කියපු ගම? උද්දේශය කිව්වා නිද්දේශය කිව්වා. දෙකක් කිව්වා. දැන් ප්‍රාණඝාතයක් කෙරෙන්න සංයෝජනයක් තියෙනවා නම් ඒ සංයෝජන හැලෙන් නිරෝධ නොවි ප්‍රාණඝාතයෙන් දැන් මේ වගේ අර අටම කියනවායි දැන් බුදුහාමුදුරුවෝ. මම එකක් පතරක් ගන්න ඕගොල්ලන් ලේසියි. තෝරගන්න. වැඩේ වෙයිද? ඈ නෑ. ප්‍රශ්නයක් අහන්න. නිගණ්ඨනාථ පුත්‍ර ප්‍රාණඝාත කරාද නැද්ද? කරේ සංයෝජන බින්දද? එහෙනම් සංයෝජන බින්දින් නැතුව ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා ඉන්න පුළුවන්. ඒවා ඔක්කොම යනවා මොනවටද? සීලබ්බත පරාමාස වලට. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ. ඔය ඔක්කොම යනවා සීලබ්බත පරාමාස වලට. වෘතයක් එක්ක ඉන්නේ. සංයෝජන පිට බිඳලා නෙමෙයි. තේරුණා නේද? අපිට වරදින තැන. එහෙනම් නැත්තම් නිකණ්ඨනාත පුත්‍ර නිවන් දකින්න ඕන. ඇයි ප්‍රාණඝාත කරේ නැහැ? එහෙනම් අපිත් නිකන් ලොකුවට කියෝ කියෝ හිටියොත් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ ප්‍රාණඝාත කරන්නේ නැහැ කිය කිය හරිද? ඇයි? හේතුව නිරෝධ නොකර ඵලය වෙන්නේ නැහැ කිය කිය කියනවා. කොහොම මොකද්ද ඒ ධර්ම ධර්මතාවය? නේ? හරි. අපිට වර්ධින තව තැනක් පෙන්වන්න. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසන. මේක කියන්නේ සීල් බුදුරුන්ගේ එකම දේශනාවයි. නේද? ඒතම් බුද්ධානුශාසන. මොකද්ද සීල් බුදුරුන්ගේ එකම දේශනාව? සියලු බුදුරුන්ගේ එකම දේශනාව මොකක්ද? අයියෙන් කියන්න. ඈ? ඔය කියන්නේ ගාථායේ තේරුමනේ. මං අහන්නේ සියලු බුදුරුන්ගේ දේශනාව මොකද? එකම දේශනාව. මොකද අන්න ඇහුණා. මොකද? චතුරාර්ය සත්‍ය. සියලු බුදුරුන්ගේ එකම දේශනාව චතුරාර්ය සත්‍යයි. එහෙනම් ওই ගාථාව ඇතුලේ දුක්ඛාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය, මාර්ගාර සත්‍ය තියෙනවද නැද්ද? පේනවද? ඔක ඇතුලේ පේනවා තියෙනවා කියලා. ඈ? හරි. දැන් මොකද්ද ඔයගොල්ලෝ මුලින්ම කිව්වේ? සබ්බපාපස්ස ඒ කියන්නේ මොකද්ද කිව්වේ? සියලු පව් වැඩ වලින් අයින් වෙන්න. ප්‍රාණඝාතයකට අයිතිද නැද්ද? මෙතන මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ? ප්‍රාණඝාතයෙන් අයින් වෙනවනම් සංයෝජන අයින් වෙලා තියෙනවා. සංයෝජන අයින් නොවි ප්‍රාණඝාතයක් අයින් වෙනකොත් ඒක වෙන්නේ නැහැ කියන්නේ. දැන් ගාතාව හරියද අපි කියමු? හිතයි. ගාතාව හරියද අපි කියනවා? කියන්නේ ගාතාවේ වැරද්දක් නැහැ. ගාතාව හරි. ගාතාවේ වැරද්දක් නැහැ. වැඩේ කොහෙන්ද ගාතාව පටන් ගන්න තියෙන්නේ? ඔතනින් නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. සචිත්තය හිත මුල් කරගෙන තමයි මේ සංයෝජන ටික හදන්නේ. අන්නේ සංයෝජන හදන වැඩපිළිවෙල හරියට දැකලා ඒ සංයෝජන ටික හදනවා නම් හදන්නේ ඉච්ඡතාවයෙන්මයි. සංයෝජන ටික නිරෝධ කරගන්නේ අනිච්චයෙන්මයි. අන්නේ සචිත්තය দমনය කරන්න කියන්නේ මුලින්ම. සචිත්ත පරියෝ දපන. අන්නේ චිත්තය দমনය කරන හිතක වැඩෙන්නේ කුසල් විතරයි. අන්නේ කුසල් හිතක් තුල ප්‍රාණඝාත සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රාණඝාතයෙන් අයින් වෙලා සිත দমনය කරගන්න නෙමෙයි කිව්වේ. සිත দমনය වෙන තැන ප්‍රාණඝාත වෙන්නේ නැහැ. ඝාතය පටන් ගන්න තියෙන්නේ පිටිපස්සේ ඉනා. ඉස්සරහින් ඉඳන් නෙමෙයි. ඔයගේ තව අවස්ථා හත් තුනක් එනවා මම ඒ හැමතැනකම පෙන්වන්න. අපි හිතන තැනින් නෙමෙයි වැඩේ. බලන්න දැන් ඒ ඝාතාව කියන විදිහට අපි අපි ලෞකිකව ගත්ත අදහස අනුව මොකදලා තියෙන්නේ? සියලු පව් වලින් අයින් වෙනවා. දැන් කොහොමද පව් වලින් අයින් වෙන්නේ මේ පොතිල සූත්‍රයට අනුව? ප්‍රාණඝාතයෙන් අයින් වෙනවා සංයෝජන අයින් වෙලා තියෙනවා. ඉතින් සංයෝජනෙන් අයින් වෙන්නේ නැතුව ප්‍රාණඝාත නොකර ඉන්න එක නිගණ්ඨනාත පුත්‍රගෙත් වැඩක්. බුද්ධිමත්ව හිත. නැත්නම් නිගණ්ඨනාත පුත්‍ර නිවන් දකින්න එපා. ප්‍රාණඝාත නොකර හිටියා, අදත්තාදාන නොකර හිටියා, කාම විචාචාර නොකර හිටියා, මුසාවාද නැහැ, දුරාමේරේ නැහැ, ඔකක් කන්නේ පහම නැහැ. හැබැයි සංයෝජන මාත්‍රයක් අදින්දලා තිබ්බද? නැහැ. එහෙනම් ඒ සංයෝජන මාත්‍රයක්වත් නොබිඳී. ඕවා නොකර හිටියා කියලා නිවන් දකින්නේ ඇයි සචිත්ත පරියෝදපණං වෙලා නැහැ. සංයෝජන හැදෙන වැඩේ නිරෝධ වෙලා නැහැ. සංයෝජන හදන වැඩේ නිරෝධ වෙනවා නම් අන්න තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා ඒ සුතවතර ශ්‍රාවකයාගේ අතින් මව මැරීමට හේතු රහිතයි පියා මැරීමට හේතු රහිතයි අරියතුන් වහන්සේ මැරීමට හේතු රහිතයි. ඔකේ අනිත් පැත්ත කියනවා අසෘතවත් පෘතජ්ජනයාගේ අතින් මව මැරීමට හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි පියා මැරීමට හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි අරියතුන් වහන්සේ මැරීමට හේතු සහිතයි ප්‍රත්‍ය සහිතයි. ඇයි ඒ? හේතුව තියෙනවා තාම. හේතු නිරෝ සංයෝජන තියෙනවා. සංයෝජන තියාගෙන මගේ අතින් ඒක වෙන්නේ නැහැ කිව්වොත් ඒක පදනම් දිරහිත ප්‍රකාශයක්. මෙතෙක් කල් ඕගොල්ලෝ ඉගෙනගත් ඔක්කොටම වඩා අමාතු වෙන්න පුළුවන්. අමුතුම තමයි බුදු ගණ. ඒක හැටි. නේද? නිකන් කල්පනා කරන්න. තමන්ගේ චිත්තය ඒ ප්‍රාණඝාතයකට ගෙන දෙන්න නම් මුලින්ම බලපාන්න ඕනේ චිත්තය. ඒ චිත්තය দমনය වෙන තැනක ඔහුගේ කය කොහොම සංවරයි. චිත්තය দমনය වෙන්නේ නැත්තම් හැබැයි චිත්තය দমনය කරන්නේ නැතුව මොකක් හරි නිමිත්තක් අරගෙන යටපත් කරගෙන ඉඳලා ප්‍රාණඝාත නොකර ඉන්න පුළුවන්. අර නිගණ්ඨාත පුත්‍ර හිටියා වගේ. හැබැයි වැඩක් වෙයිද? වැඩක් වෙන්නේ නැහැ. මොකද අවස්ථාව ආව ගමන් උඩට එනවා. අරක ගිල්ලලා නැහැ. නේ. හරියට නිකන් රබර් බෝලයක් වතුර යට තියාගෙන අල්ලගෙන ඉන්නවා. අත ගත්ත ගම බෝලේ උඩ හැබැයි මේ රබර් බෝලය තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා අපිට හිල් කරන ක්‍රමයක්. ඒ හිල් කරන්න හිල් කරන්න මොකද වෙන්නේ මේකට? වතුර පිරෙනවා. වතුර පිරෙන්න පිරෙන්න බෝලේ උඩේන එක නවතිනවා. එහෙනම් අර රූපය ඝට්ටණය වෙන තැනදී අපි මේ අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධයෙන් මොකද කරන්නේ? යටපත් කරගෙන ඉන්නේ හිල් කරනවා. සද්දේ ඉදිරියේ හිල් කරනවා. ගන්ධයේ ඉදිරියේ හිල් කරනවා. රස ඉදිරියේ. ස්පර්ශයේ ඉදිරියේ. මේක හිල් හිල් කරන්න කරන්න මොකෝ වෙන්නේ? ඇතුළට වතුර පිරෙනවා. බෝලේ උඩට එන්න බැරි වෙනවා. දැන් නැත්තම් කරන්නේ මොකද? ඔය අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන අත ගත්ත ගම බෝලේ උඩේ. නේ. නිවිලා වගේ ඉන්නවා පොඩ්ඩෙහා මෙහා ගියාගම පලාතම ගිනි තියෙනවා. උන් හිටි දැන් මතක නැහැ ඊට පස්සේ. නේ. බැලුවොත් එහෙම නැහැ. එහෙම තමයි හැටි. හරි. එහෙනම් අපි නිද්දේශය කිව්වටත් හරියටම ගන්න ටික අමාරුයි නේ. ඇයි? සංයෝජනේ කඩා ගන්න එක. සංයෝජනේ කඩා ගන්න නැතුව ප්‍රාණඝාත වෙනවා කිව්වොත් වෙන්නේ නැහැ. එහෙනම් අර මුලින්ම කියපු ಉದ್ದೇಶයෙන් කියපු දේ කොහොම පිළිහිටන්න බෑ. හැබැයි ওই ಉದ್ದೇಶයෙන්ම පිළිහිටන උත්මයෝ නැද්ද? කියපු ගමන්ම. ඉන්නවා. අන්න අර දාර්චී මහරහතන් වහන්සේ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥා උත්මය ඩග්ගල් ಉದ್ದೇಶය විතරයි කියන්නේ මාත්‍රිකා පාළිය විතරයි. ඒකට කියනවා මාත්‍රිකා පාළි කියනවා කියලා. ඔය ගොඩක් කලාට දැකලා ඇති බුදුහාමුදුරුවෝ ඒ උග්ගටි තැන්න වගේ කෙනෙකුට මාත්‍රිකා පාළිය තියලා උන්වහන්සේ මේ ආවාසයට යන්නේ. ඊට පස්සේ අනිත් තේරිච්ච නැති පිරිස මොකද්ද කියන්නේ? බුදු පියාණන් වහන්සේ මෙන්න මේක කියලා ආවාසයට ගියා. සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා අපිට මේක විස්තර විසින් කියලා දෙන්න තව. කොහොමද මේක කියලා? අන්න සාරිපුත්ත හාමුදුරුවෝ මිනිසුන්ට තේරෙන විදිහට තව විස්තර කළා කළා දීලා බැරිම තැන තවත් විස්තර කරන්න ඕන නම් උපමා උපමේය අරන් කියනවා. මෙන්න මේ වගේ සිදුවීමක් මේ පොතිලටත් වෙනවා. උදාහරණයි මෙයා චණ්ඩිය වගේ ඇවිල්ලා කිව්වේ සමුච්ඡේදය ගැන කතා කරන්නේ. බුදුහාමුදුර කෙල්ලෙම කූවා සමුච්ඡේද නම් මේක වෙලා තියෙනවා. එහෙම සමුච්ඡේද වෙන්න නම් ප්‍රාණඝාත නොවෙන්න නම් ඔහුගේ සංයෝජන අයින් වෙලා තියෙනවා. හොඳට කල්පනා කරලා කියන්නේ එහෙනම් අවංක අදහසින් හිතන්න තමන්ගේ සංයෝජන ධර්ම ප්‍රහීන නැත්තම් තමන්ට කට ඇරලා කියන්න පුළුවන් ද මගේ අතින් මගේ අම්මා මැරෙන්නේ නැහැ කියලා. මන්ද බුද්ධ දේශනාවට අනුව මං අහන්නේ. පුළුවන් ද කියන්නේ? මගේ අතින් අරියතුන් වහන්සේ කෙනෙක් මැරෙන්නේ නැහැ කියන්න පුළුවන්. හැබැයි අපිට හිතාගෙන ඉන්න පුළුවන් මැරෙන්න එකක් නැහැ කියලා. නේ? මාර ගිය සතියේ ඉස්සල සතියේත් ගොඩක් විස්තර කරේ ඒකයි. උදේ නැගිටින පුතාට සිතුවිල්ලක් නැහැ තමන්ගේ අම්මා මරලා කුඩු කුඩු මුලගේ ඉන්න යන්න. හැබැයි හේතුව නිරෝධ නැති හින්දා වැඩේ වුණා. ඊට ඉස්සරින් දවි දරුවගෙන් ඇහුවා තමන්ගේ අම්මා මරනවද කියලා? මං කවදාවත් කරන්නේ නැහැ කියයි. හැබැයි පහුවදා කරයි. උනේ නැද්ද පහුගිය දවස්වල ඔය වෙනතර නිවුස් වල හම්බුනේ නිවුස්? කරේ නැද්ද? කරා. එතකොට ආනන්තරේ වෙලා ඉවරද නැද්ද? එළි වෙනකම් මෙතන ගෙනල්ලා තියාගෙන දවස් 14ක් නෙවෙයි 15ක් නෙවෙයි දවස් 25ක් බණ කිව්වා. නිවන් දකින්නේ නැහැ. ඇයි ඒ? යන්න ඕන තැන හදාගෙන ඉවරයි. බුදු කෙනෙක් වැඩියත් වැඩක් නැහැ. ආනන්තරේ පාප කර්ම කරගෙන ඉවරයි. ඒකනේ මම ඔයගොල්ලන් පළවෙනි දවසේ කිව්වේ. කරුණු හයයි තියෙන්නේ මෙන්න මේ කරුණු හයෙන් එකක් හරි කරලා තිනවා නම් නිවන් දකින්න බෑ කියලා කිව්වේ මේකයි. ඒක එකක් ප්‍රධාන එකක් තමයි අම්මා මන්නලා තියෙන්නේ. එතන ඉහා යන්න බෑ. ඒක සෙල්ලම් ඒවා නෙමෙයි. සාමාන්‍ය මේ මිනිස්සේ මරණ එකක් වගේ එකක් නෙමෙයි. නේද? ඒක ප්‍රබලයි. හරි. එහෙනම් අපි පටි නිද්දේශයට යමු. හොඳේ? දැන් ඉතින් පටි නිද්දේශය කියනකොට නිදා ගන්න එපා. උද්දේශේ කොහොමත් තේරෙන්නේ නැහැ නිද්දේශේ කොහොමත් තේරෙන්නේ නැහැ පටිනිද්දේශේ කියනකොට නිදාගත්තොත් මෙතේ බුදුන් දැක නිවන් දකින්න තමයි වෙන්නේ තරහා වෙන්න එපා වෙන කියන්න දෙයක් නැහැ මට මොකද එච්චරට මේ කඩන සූත්‍රයක් මේක දැන් උද්දේශේ කොහොමත් තේරෙන්නේ නැහැ දැන් තේරුණානේ තේරෙන්නේ නැති බව කිව්ව මාතෘකාව ඉවරයි එච්චරයි දැන් ඒක විස්තර කරන්න ගියාම ඒක හින්දා නිද්දේශේ කියලා බැලුවා ඒ තේරෙන්නේත් නැහැ දැන් මොකදලා තියෙන්නේ දෙකම තේරෙන්නේ නැති ඉඳ පටිනිද්දේශය කියන්නේ යනවා. පටිනිද්දේශය කියන්නේ යනකොට සුවසේ සමාධියකට යනවා. ඉඳන් කොහොමද ඊටු ටික කරන්නේ? අන්තිමට සාදුකාරයක් දෙන්න වෙන්නේ මේ තේ බුදුන් දැක නිවන් දකින්න කියලා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. එන අඩුම ගානේ පටිනිද්දේශයට ඇහුම්කන් දෙන්න හොඳට මතක තියාගන්න පටිනිද්දේශය කියන්න බුදු පියාණන් වහන්සේ උපමා ගන්නව හතක්. උපමාම හතක් ගන්න. හතෙන් එකක් හරි තමන්ගේ ජීවිතයකට ගලප ගන්න. එක එක්කෙනාගේ ජීවිත වෙනස්. එක එක්කෙනා යන විදිය වෙනස්. මෙතන නෝනා ඇවිල්ලා ඉන්නවා මහත්තයා ඇවිල්ලා ඉන්න පුළුවන්. නෝනා එක උපමාවකින් මේකෙන් තේරුම් ගන්නේ මහත්තයා තව උපමාවකින් තේරුම් ගන්න. එහෙනම් සියලු පටිනිද්දේශයෙන් නිවන් දකින්න ඕනායට උපමා එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතක් දෙනවා බුදු පියාණන් වහන්සේ. අඩුම ගානේ හතෙන් එකක් හරි තමන්ගේ ජීවිතයට ගලප ගන්න. එතකොට තමන්ට තේරෙයි මොකද්ද මේ අපි කරන්න යන වැඩේ? ඇයි මේ උපමා හතක්ම දෙන්නේ? සබ්බ සංඛාර අනිත්‍ය ලෙස දකින්න ඕන තැන. සබ්බ සංඛාර අනිත්‍ය ලෙස දකින්න උද්දේශය කිව්ව තේරුන්නේ නැහැ. නිද්දේශය කිව්ව තේරුන්නේ නැහැ. පටිනිද්දේශය කියන්නේ. පටිනිද්දේශය අනිවාර්යයෙන්ම ගන්නෙ උපමාම තමයි. මම ඒක හැම වෙලාවෙම ඔයගලන්ට කියන්නේ බුදු පියාණන් වහන්සේ උපමාවක් කියනවා නම් ඒ උපමාවේ කෑල්ල හොඳට දකින්න. මොකද ඒක කියලා තින්නේ අදුම මට්ටමේ ඇයට නිවන් දකින්න. ඒකට වැඩි කෙනෙක්ට කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. නේ. මේ තියෙන බක පඬිතකමට අපි වැඩි කෑලි හොයන්නේ. අන්න කලින් අඩුම තැනින් වැඩේ බලමු. අඩුම තැනින් ගොඩ ගියොත් උඩින් කොහොමද ගොඩ යන්න පුළුවන්? නේද? යටිනුන් ගොඩ යන්න බැරුව උඩින් පුළුවන් කියලා හිතාගෙන හිටියොත් යටින් යන කෙනාට උඩින් කොහොමද පුළුවන්? ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි යටින් බැරි කෙනා උඩින් පුළුවන් කියලා හිතන් හිටියෝ. ලෝක අමාරුවක වැටෙනවා. ඒකයි. ඉතින් ඒ මේ උපමා හත හොඳට අහගෙන ඉන්න මොකද්ද කියන්නේ කියලා. හරි. යම් පරිදි ගැහැවිය බඩසා දුබල බැවින් පෙළුණු සුනකේ. ඒ කියන්නේ මේ මහා දුබලභාවයෙන් බඩකින් ඉන්න සුනකේ ගවයන් නසන වද ස්ථානයකට පැමිණෙන්නේ වෙයි. ඒ කියන්නේ මේ මහා බඩගින්නේ ඉන්න බල්ලෙක් එනවා ගවමස් මරණ තැනකට. ගවයෝ මරණ තැනකට එනවා. පැමිණ වේ. ඔහුට දක්ෂ වූ ගෝඝාතකේ හෝ ගෝඝාතකයේ අතවැසියෙක් හෝ මොනවට මස් ලියන ලද මස් රහිත වූ මොනවද මස් නැති උපමාව හොඳට තෝරගන්න මං කියන උපමාවක් තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් ඇත්තෙම නැහැ හරිද අත් මේ අත මස් මරන්න හරි ඔහුගේ අතවැසියෙක් මස් ලියන ලද මස් රහිත වූ ලේන් වැකුණු ඇටසැකිල්ලක් දමන්නේය. අන්න අතන තමයි සබ්බ සංකාර අනිච්චයි කියලා අට්ඨියති කියලා වචනයක් තිබ්බනේ. අන්නේ අට්ඨියති කියන්නේ මේක නිකන් ඇටයක් වගේ කියලා කියනවා. මොකක්ද දුන්න උපමාව? මොන වගේ ඇටයක්ද? මස් රහිත ඇටයක්. මස් සහිත නෙමෙයි. මස් රහිත ඇටයක් දෙන්න. හැබැයි මේ මස් රහිත ඇටේ හම්බෙන්නේ කාටද? මොන බල්ලෙක්ද? බඩගින්නේ කුසගින්නේ ඉන්න බල්ලෙක්ට. මේ බඩගින්නේ කුසගින්නේ ඉන්නේ මහා පීඩාවක ඉන්න බල්ලෙක්ට තමයි මේක හම්බ වෙන්නේ. ගැහැව ලේන් තවුන ඇට තැකිලා දමන්නේ. ගැහැවිය ඒකීම සිතව. මෙහෙම හිතන්න. ඒ කුක්කුරයා, ඒ කුක්කුරයා කියන්නේ බල්ලා. මොනවට ලියන ලද මස් රහිත වූ ලේන් වැලකුණු තෙල ඇට සැකිල්ල ලෙව කන්නේ. බඩසා දුබල බැව් නසන්නේ දැයි. අහනවා අර මස් නැති ඇට සැකිල්ල ලෙව කනවා. ලෙව කනකොට ඔහුගේ බඩ පිරෙනවද කියලා අහනවා. ඈ පිරෙනවද? පිරෙන්නේ ඇයි පිරෙන්නේ නැත්තේ? හැබැයි මූ එක ලෙව කන්නේ මොකටද? දැන් මූ ආවේ මොකටද? මොන මොන ස්වභාවයකින්ද ආවේ? බඩගින්නේ ආවේ. බඩගින්න එන සතාට හම්බ වෙනවා මස් කලඳක් නැති ඇටයක්. මස් කට්ටක්. හැබැයි මේ බල්ලට හිතෙන්නේ මොකද්ද? ඒකෙන් බඩ පුරව ගන්න පුළුවන් කියලා නේද? බඩ පුරව ගත්තොත් ඔහුට ලැබෙන්නත් ඕනේ මොකක්ද? ඈ? සුවයක් නේ. සුවයක් නේ. මාත් ඇහුවා නේද මේ මාත්‍රයක් හරි හරි ඒ ඕනේ මෙතන දැන් ඕනේ. සබ්බ සංඛාර අනිත්‍යයි කියපු තැන ඉන්නේ. ඒකයි කියන්නේ. මාත්‍යක් හරි මේ මාත් ඇහුවනේ පොඩ මේ චුට්ටක් හරි නිකන් අර බල්ලටත් හිතෙනවද නැද්ද පොඩ්ඩක් හරි මේකේ තියනවා කියලා. ඌත් හදන්නේ බල්ලා අර මස් කට්ට කාලා කාලා උගේ කුස පුරව ගන්න නේද? හැබැයි මස් කට්ටේ මස් මල කලඳක් නැහැ. මස් රහිතයි. හැබැයි මේ බල්ලට හිතෙනවද නැද්ද මස් නැතුණාට මේකෙන් කුස පුරව ගන්න පුළුවන් කියලා? ඈ? කෙල මූලය කනවා මේ. මස් කට්ට කනවා. බුදුහාමුදුර අහනවා මුගේ කුස පිරෙනවද කියලා. මේ දුබල් බැව නසන්නේද කියලා අහනවා. වහංශ තෙල නොවේ මේ. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක අවර හේින්දයක් කියලා අහනවා. වහංශ යම් මේකින් තෙල ඇටසැකිල්ල මොනවට මස් ලියන ලද්ද මස් රහිත වේද ලෙහින් වැලකුණේ වෙයි. යලි ඒ කුක්කරයා කලමත වෙහෙසකටම පැමිණෙන්නේ නෙවෙයි. මොකකටද පැමිණෙන්නේ? වෙහෙසකටම පැමිණෙන. හරි. ඉතුරු චුට්ට කියන්න කලින්. රූප පස්සේ දුවල මොකෝ උනේ? රූප පස්සේ දුවල මොකෝ උනේ? දිව්‍ය මොකටද? කට්ටේ මස් තියනවනේ නේ. ඒකනේ දිව්වි. බැරි නම් කට්ටිමස් නැහැ. තෝරගන්න බැරි හන්ද තමයි බුදුහාම මෙච්චර ලස්සන උපමාවක් දෙන්නේ. බලන්න මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා මොනවලින මස් රහිතේ ඉන්නේ. එසේ ගැහැවිය. ආර්ය ශ්‍රාවකයා මෙසේ සලකයි. භාග්‍යතුන් වහන්සේ විසින් කාමයෝ ඇට සැකිල්ලකට බඳු උපමා ඇත්තා. ඔන්න ඕන තැන. දැන් මට කියන්න රූප පස්සේ ගියේ ඇයි? right. මේකට එන්න ඉස්සෙල්ලා මෙහෙම හාමුකෝ. අපි ඇත්තටම ඉගෙන ගන්න ඉස්කෝලේ පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න ඇයි? අසුවේන් එන්නේ. රස්සා කරන්නේ මේ ඉගෙනගෙන රස්සා කරන්න ගත්තේ ඇයි? කවුරු හරි සහකාරයේ සහකාරියක් හොයාගත්තේ ඇයි? ඊට පස්සේ ගෙයක් දොරක් හදාගත්තේ ඇයි? තාන්න මාන නිලතල මොනවා හරි කතන්දර ඔක්කොම ටික ලැබෙන්නේ ඇයි? සුවෙන් ඉන්නවා කියලත් මොකද්ද හොයන්නේ? මෙන්න හොයන එක. මොකද්ද හොයන්නේ? කාමය. මොකද්ද හොයන්නේ? කාම. එහෙනම් ඉගෙන ගත්තේ මොකටද? කාමයට. රස්සා කරන්නේ මොකටද? පංචකාමයට. ගෙවල් දොරවල් හදාගන්නේ මොකටද? පංචකාමයට. සහකාරය සහකාරියක් හොයාගන්නේ මොකටද? පංචකාමයට. ධර්මවල ලෝකේ ඔක්කොම භුක්ති විඳින්නේ මොකටද? ද නිකන් ඉන්න බැරුවටද? එහෙනම් පංචකාමයේ භුක්ති විඳින්න අපි තෝරගන්නේ මොනවද? ඇහෙන් රූප, කනෙන් ශබ්ද, දිවෙන් රස, නාසයෙන් ගන්ධ, කයෙන් පහස, මනෙන් දම්. වෙන මොනවද කාමයේ භුක්ති විඳින්න ඕනේ? දොච්චරද? ඈ? ඔච්චරයි. ඔච්චරයි නේ නේද? හරි. ඇත්තටම මොකද්ද මේ කාමයේ කියන්නේ? ඒක තෝරගෙන යන ඔක්කොටම කලින්. නැත්තම් කාමයේ තෝරගන්න බැරුණොත් ඔක්කොම ඉවරයි. අවංකව කියන්නේ මොකද්ද අදහසක් ආවේ කාමයේ කියපු ගම. ආපු දේ කෙලින්ම කියන්නේ. නෑ ඕගලන්ට කාමයේ කියනකොටම හිතෙන් ආපු අදහස මට කියන්නේ. කෙලින්ම මේ මේ මේ බය වෙන්න එපා වචන කිව්වට. නැත්තම් මම වචන කියනවා ඒකයි. මොන ආසාවද? ඔය කාමයේ කියනකොට එක්කෙනෙකුටවත් අදහසක් ආවේ නැද්ද නෑ ලිංගිකත්වයේ කියලා. අතිලවි මට මට විතරක් දන්නේ නැහැ කියන්නේ. ඔව් මිනිසුන්ට එන්නේ ඕක කාමයේ කියපු ගම. ඒක මේ කඩන්න යන්නේ වැඩි. ආ දැන් දන්නාන් දාන්න හරි. නැත්තම් කාමයේ කියපු ගම මේ ඔළුවට එන්නේ මොකද්ද? ඒකත් අයිති තමයි. නැත්තේ නෑ. හැබැයි පොඩි එකා චොක්ලට් එකට ආස මොකද්ද ඇහුව ලිංගිකත්වයේද? ඒක කාමයේ තමයි ඒකත්. සෙල්ලම් බඩුවට. ඈ කවුරු හරි කෙනෙක් රෝස පාත්තියකට ආසයි. ඒකත් කාමයේ තමයි. ආසාවක් තමයි. එතකොට මේ කාමයේ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්මවලි යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියල්ලම කාම. ඒකේ එක කෑල්ලක් විතරයි අරක. වැඩි කාමයේ කියපො අම්මෝ කතා කරන්න එපා. ඕක කතා කරන එක වෙන ලෙඩක්. නිකන් අපි සුදුවත පිරිවට ඇඳලා ඉන්නේ ඕක නම් කතා කරන්න නම් එපා. ඕක අහලක අපේ නෑ. ඇයි කාමයේ කියනකොට ඔළුවට ඒකයි මම මේ ඇහුවේ කෙලිම. මම නැත්නම් වචනේ කියනවා කිව්වේ ඒකයි. මට එහෙම කතා කරන ප්‍රශ්නයක් නැහැ මම කියනවා කිය තියෙන එක. ඒ අපේ අර දිට්ඨිය කඩන්න ඕනේ. ඒකයි මම මේ කියන්නේ. නැතු පුණුහරප කියනවා නෙමෙයි. අපිට ඔළුවට යන්නේ එහෙමයි. ඒ අපිට ඔළුවට දීලා තියෙන්නේ එහෙම අදහසක්. ඒක නෑනේ මේකත් අයිති. අර නිකන් සුරාමේරේ වගේ තමයි. අර ගිහති ඉස්සර සති උරාමේරේ කිව්වා. ගුවාමේරේ කිව්වා බොනෝ. එච්චරයි. ආ වෙන එකක් නෑ. හැබැයි ඊට එහා ගිය ලොකු අදහස් තියෙනවා. හේතුව ඇයි? මේ කාමයේ මාත්‍රයක් කාමයේ දැනගන්න ඕනේ, කාම රාගය දැනගන්න ඕනේ, කාම ඡන්දය දැනගන්න ඕනේ. මේ තුන තුන. සෝතාපන්න වෙනාට කාම ඡන්දේ ඉවරයි. අනාගාමී වෙනකොට කාම රාගය ඉවරයි. අරියතුන් වහන්සේ වෙනකොට කාමයේ ඉවරයි. මේක කැඩෙන තුනකට. පොදුවේ කාමයේ කියන්නේ. කාමය වෙනයි, කාම රාගය වෙනයි, කාම ඡන්දේ වෙනයි. එහෙනම් කාමයේ පිළිබඳව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ওই හය පිළිබඳව චිත්තය අන්ධ කරගෙන ඒකෙන් යම් කිසි සුවයක් භුක්ති විඳ ගන්න පුළුවන්ම කියලා හිතෙන තාක්කල් ඒකට කියනවා කාමච්ඡන්දේ කියලා. අන්නේ කාමච්ඡන්දේ හරියට නිකන් මස් කට්ටක් හම්බෙච්ච බල්ලෙක් මස් කට්ටේ හපහප මේ කුස පුරව ගන්න යනවා වගේ මේ වැන් නෑ කුස පුරව ගන්න පුළුවන්ම කියලා හිතලා අර බල්ලා මස් කට්ට හපනවා වගේ අපිත් මොකද කරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම පස්සේ යනවා මේ වෑන් තෘප්තිමත් වෙන්න පුළුවන් කියලා අර බල්ලා අසහනයකටපත් වෙලා වෙහෙසකටපත් වුණා මිසක් උගේ කුස මාත්‍රයක් පිරුණේ නෑ වගේ අපි හොය හය පොළ පස්සේ කොච්චර දිව්වත් අපිට මාත්‍රයක්වත් පුරව ගන්න බැරිුනේ ඇයි මස්වල මේ කටුවල මස් නෑ මස් කටුවල මස් නැහැ කිව්වට පස්සේ රූපවල මස් පේන්න බෑ. ඒකයි දැන් ඊළඟ ප්‍රශ්නේ. මේක තමයි මෙතන බුදු උපමාවගේ උපමාවක් තේරෙන්නේ නැත්නම් මෙතේ බුදුන් දැක්ක තමයි ඉතින් ආයි. උපරිම උපරිම සාධාරණය කරනවා. බුදු ඥානanse. උද්දේශය කියලා බැලුවා වැඩක් වෙන්නේ නැහැ. නිද්දේශය කියලා බැලුවා ඒ වැඩකුත් වෙන්නේ නැහැ. පටිනිද්දේශයටම එනවා. පටිනිද්දේශේ නිකුණුන්නේ මේ හතක් කියනවා. අඩුවන එකකින් හරි තේරුම් ගනින් කියලා. දැන් හතේ පළවෙනි එක මේ කියන්නේ. අන්න තම තමන්ගේ ජීවිතේ දැන් ගලපලා බලන්න. එහෙනම් ඇයි අපිට රූප පස්සේ ගිහිල්ලා තෘප්තිමත් වෙන්න බැරි වුනේ? ඇයි අපිට සද්ද පස්සේ ගිහිල්ලා තෘප්තිමත් වෙන්න බැරි වුනේ? ඇයි අපිට රස පස්සේ ගිහිල්ලා තෘප්තිමත් වෙන්න බැරි වුනේ? ඇයි ගන්ධ පස්සේ, ඇයි ස්පර්ශ පස්සේ, ඇයි සිතුවිලි පස්සේ ගිහිල්ලා අපිට තෘප්තිමත් වෙන්න බැරි වුනේ? ඒ කටුවල මස් නෑ, කටු තියෙනවා. කට්ට හපනවා උදේ ඉඳන් රෑ වෙනකන්. කුස තෘප්තිමත් වෙන්න කියලා කුස පුරව ගන්න කියලා. තෘප්තිමත් වෙච්ච එකෙක් ඇත්තෙත් නෑ. තෘප්තිමත් වෙන්නෙත් නෑ. අනාගතයේ තෘප්තිමත් වෙන්න ක්‍රමයකුත් නෑ. මොකද කටුවල මස් නෑ. දැන් කටුවල මස් නැතුණාට පස්සේ බයින්නේ කාටද ආයි? වායි බයින්නේ කට්ටට. බලංග මස් නැහැ කියලා. නේ? ඊට පස්සේ මොකද කරන්නේ? අර බල්ලා. හපලා හපලා හපලා බැරිම තැන ඌ එක දාලා යනවා. තමාට වෙන එකෙක් අරන් ඒක හපනවා ආයි. එහෙමත් වෙනවනේ ජීවිතෙත් නේ. නැත්නම් මේක දැන් හපලා හපලා හපලා හපලා මස් නැති වෙනකොට එකෙක් දාලා යනවා. මස් නැහැ ඊට වෙන එකෙක් ඒක අහුල ගන්නවා. අහුලගෙන ඌ මොකෝ කරන්නේ? ඌට හම්බුන්නේ නැතුණාට මට හම්බෙයිනේ. ඒ මූ හපනෝ ඊළඟට. අපල ඌත් දාලා යනවා. අන්තර හම්බෙච්ච එකෙක්වත් නැහැ. ඇයි? ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ කට්ටේ මස් නැහැ. දැන් කට්ටේ මස් නැති එකට මස් කට්ට පලි නැහැ. බුදුහාමුදුර උපමාවක් කියන්නේ අපිට ලොකු පරාසයක් තේරුම් ගන්න. හොඳේ. නේ. එතකොට දැන් gedara තියෙන රූපවල මස් තියෙනවද? ඔව්. භෞතික රූපේ මේ මනුස්සයගේ කය මස් නෙමෙයි මේ කියන්නේ. ඔව්. නැත්තම් ඒ මිනිසුන් ඇටසැකිලි වගේ පේන්න ගත්තොත් ඒකත් ලෙඩක්. ආ මුංගේ ඇඟේ මස් නෑ ඇටසැකිලි වගේ පේන්නේ මට. ඔව් ඒ වෙන විපර්යාසයක්. ඒ සංඥා විපල්ලාසයක්. එහෙම ඇටසැකිලි වගේ පේනවනම් හොඳට පේන මිනිස්සුන්. ඒ මස් ගැන නෙමෙයි මේ කිව්වේ. ඒ <laughs> උදාහරණ කියන්නත් බය අන්තිමට ඇත්ත තමයි මට ගෙදර ආයව දැන් ඇටසැකිලි වගේ පේනවා. අම්මට මල නඩුවක් ඊට පස්සේ. ඒ බුදුහාමුදුරන්ට හොඳට පේනේ අපිට පේන ඇටසැකිල්ල වගේ. එහෙනම් මොක සංඥා විපල්ලාසයක් හරි මොකෙක් හරි පෙරේතෙක් වෙහිලා ඇති. නැත්තම් ඇටසැකිලි පේන විදියක් නැහැ. බුදු මොකද්ද කිව්වේ? කාමයේ ඇටසැකිල්ලකට උපමා කරේ. මේ කාමයේ ඇටසැකිල්ලකට උපමා කරාට පස්සේ පාර යන මිනිස්සු ඇටසැකිලි වගේ පෙවුනොත් එහෙම නේ දැන් මිනිස්සුන්ගේ නම් ඇටසැකිලි දැක්කයි කියමුකෝ මේකේ කොහොමද දකින්නේ? ඇයි? සද්දවල ඇටසැකිලි දකින්නේ කොහොමද? සද්ද සද්ද. ඇයි? රූප සද්ද ගන්ධ රස ඔක්කොමයි තියෙන්නේ. හැබැයි මේ දාන මූල ධර්මයේ පණ තියෙන එකට දාන්න පුළුවන්, පණ නැති එකකට දාන්න බෑ, වෙන එකකට දාන්න පුළුවන්. ඔහෙම කතන්දර බෑ. බුදු පියාණන් වහන්සේ න්‍යාය ධර්මයක් කිව්වනම් න්‍යාය ධර්මයේ ඔක්කොටම වළංගු. අපිට දාගන්න බැරි එක අපේ දීන අවිද්‍යාවේ ප්‍රශ්නයක්. හරි අපේ ඥානෙ නැති ප්‍රශ්නයක්. හරි. මේක අරගෙන අපි මේ පණ දින රූපයකට විතරක් දාගෙන ඇට සැකිල්ලක් කිව්වට ඉතින් හරියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඇට සැකිලි වඩන්න නෙමෙයි කිව්වේ. කාමයේ උපමා කර ඇට සැකිල්ලක් වගේ. අන්න කලින් දුන්න උදාහරණේ. මොකද්ද? මේ ඉන්නේ 1000කින්. ඒක මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. අපි කාම ලෝකයට ආවේ මොකටද? කාමයේ භුක්ති විඳින්න. කාම ලෝකයට ආවේ කාමයේ භුක්ති විඳින්න නම් අපි ඉන්න නැත්තේ මොන 1000කින්ද? මෙච්චරයි තියෙන්නේ. දැන් කාම 1000 නිවා ගන්න අපි තෝරගන්නේ මොකද්ද? මස් කලඳන් නැති කට්ටක්. මස් කලදක් නැති කට්ටක් හොයාගන්න මොකක් නිවා ගන්නද? අර කුස ගින්න තියෙන බල්ලක් කුස නිවා ගන්න මස් කට්ට තෝරගත්තා වගේ. දැන් මොකද වෙන්නේ අපිට? අපේ ઈચ્છාව මොකද්ද? මේ රූපේ තෘප්තිමත් වෙන්න පුළුවන්. එතන ඒ ඇයි රූපෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් කියලා ઈચ્છාව ගොඩනගන්නේ? රූපේම අස් තියෙන හන්ද. කට්ටේ මස් තියෙන හන්ද. කට්ටේ මස් නැති හන්දා නලබති තම්පි දුක්ඛ. මේ නිකම් අපි ගැන අපිට ලැජ්ජද නැද්ද? ඈ? අට්ටියති හරායති. අපි ගැන අපිට ලැජ්ජද නැද්ද? එහෙනම් ජිගු ජිගුජ්ජති මොනවද කරේ? ජරා මරණ ටිකක් උරුම කරගෙන උරුම කරගෙන ගමනක් ගියා මිසක් ලැබපු එකක් නැහැ. එහෙනම් ಜಾති ජරා මරණ උරුම කරන ගමනක් යනවා කිව්වේ ඒකයි. ජරාවමයි උරුම වෙලා තියෙන්නේ. ජීගු ඉච්ඡති. දිගුජ්ජති. මල මුත්‍ර ගොඩක් වගේ දෙයක් ටික ලැබිලා වෙන කිසි දෙයක් ලැබිලා නැහැ. එහෙනම් බලන්න මේ වැඩේ කොච්චර අසාරද කියලා. ඔන්න පළවෙනි උපමාව දෙනවා තථාගතයන්. එහෙනම් අර රූපයකට අපි බැඳෙනකොට දැන් මොකද්ද බලන්න කියන්නේ? දැන් උපමාව ගන්නෙ දැන් මොනක් ගන්න නිකන් හැංගීම ගන්නෙ. මේවට වචන පද කියෝ කියෝ දඟලන්නේ නැහැ. මොකද්ද ගන්නෙ? බැඳෙන්න යනකොට. කට්ටේ මස් නැහැ ඔච්චරයි. වචන අමතක වේවා අදහස ඉස්මතු වේවා. නැත්නම් මේ ටික පාඩම් කරන්න යන පාර යනකොට. ආ බල්ලා මෙහෙමයි ගියේ ඌ මෙහෙමයි ගියේ ගවඝාතකෙක් ළඟකට ගියා ඌට මස් කට්ටක් දුන්නා. දැන් මේ ටික පාඩම් කරනකොට මලකට හරි මොකකට හරි ඇලෙන්න යනකොට මේ මුළු සමස්තේම මුළු වචන මෙතන දින බරතෝගයක් ඒ තියෙන ඔක්කොගෙම ඕනෙම එක තමයි අන්ඩර්ලයින් කරලා දුන්නේ. අන්ඩර්ලයින් කරලා දුන්නේ ඒකට. එහෙනම් අර කාමය කියන්නේ මොකද්ද? අන්න බලන්නේ කාම කියන එකේ නිරුක්තියම තේනවා. කාම කියන්නේ අම කියලා එකක් තියෙනවා. අම කියන්නේ නිවන. එහෙනම් නිවන කාදමන යමක් ඇද්ද? ඒ සියල්ලම කාමවලට අයිති. එතකොට අයිති අර ලිංගිකත්වය විතරද? නිවන කාදමන යමක් ඇද්ද? ඒ සියල්ල කාමනම්. එතකොට අයිති අර කාම ගුවම ලිංගිකත්වය කියන එකට විතරද කියලා මං අහන්නේ. නෑනේ. ඒක පොඩි කෑල්ලක් විතරයි. ඒක එක්තරා කොටසක් විතරයි. ඉතින් ඒ කොටස ඇරුණාම කාම වලට වැඩෙනව කොච්චර දිනවද? කනකොට මේ ඒකේ කන බොන ඕවා කරනකොට ඇඳුම් පැළඳුම් අඳිනකොට සින්දු අහනකොට ෆිල්ම් බලනකොට ඕකේ නෑ අර කෑල්ල ඇත්තෙම නෑනේ. ඒතර වැඩිපුරම ඉඳලා තියෙන්නේ ඒක නෙමෙයි අනිත් කාමයේ ඉඳලා තියෙන්නේ. නේ අපි අවුරුදු පොඩි ළමයෙක් කෙනකම් නංගන් ඔය ළමයට ඔය මොකක් කරන්න නැතුව හැබැයි අර කාම ලෝකෙම ඉන්නවනේ. සෙල්ලම් බඩු වලට ආසයි අරවට ආසයි මේවට ආසයි නේද? ඒ ළමයාගේ ලෝකේ ඒක ඒ ළමයි කාම ලෝකේ ඒක. එක එක්කෙනාගේ වෙනස්. ආයි ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ඉතින් අවුරුදු 40 ඉවර වෙනවා 50 ඉවර වෙනවා ඊට පස්සේ 60 ඉවර වෙනවා ඊට පස්සේ අර අර කාම කතන්දර නැතුව ආයි ඉතින් 100 ආච්චි වෙලා ආයි කාටුන් බලනවා. වෙන කරන්නේ දැන් නැහැ ඊට පස්සේ. ආයි කාටුන් එක තමයි ආයි බලන්නේ. පොඩි කාලෙත් කාටුන් එක බැලුවා. මැද කාලයක් තියෙනවා පොඩි සෙල්ලම් දාන්න පුළුවන් ටික කාලයක්. ඒ ටික ඉවරෙච්ච ගමන් ආයි කාටුන් එකට බහිනවා. ආයි කාටුන් තමයි ආයි බලන්නේ. පොඩි එකාවත් උකස් උකසට තියාගෙන මම උට බලන්න ඕන හින්දා බලන්නේ ආ උට බලන්න ඕන හින්දා නෙමෙයි නැත්තම් මොකද කරන්නේ අනේ ඉතින් අර ගේට්ටුව ළඟට ගිහිලා පාර දිහා බලන් ඉන්නවා ලස්සන රූපයක් එයිද දන්නේ කරන්න දෙයක්වත් නැහැ මේ ගෙදර තියෙන රූප ටික බලලා ඇති වෙලා ඉතින් අර හවස පාට ඉතර අර කඩුල්ල ළඟට ගිහිලා ඇස් ගෙඩි දිග දාගෙන බලාගෙන මොකක් හරි රූපයක් එයිද දන්නේ සැනසෙන්න පුළුවන් එකක් ඇයි ගෙදර උන් ටික සැනසෙන්න බැරි බව දැන් දැනගත්තානේ. මෙච්චර කාලෙ හිටියා හිටිය හරි ගියේ නෑ. කොහෙන් හරි කවන්නේ එළියෙන් හරි කවන්නේ සැනස එකක් හම්බෙයි. ඒ හම්බෙන්නෙත් නෑ. ඇයි? එළියනේ වැත් මස් නෑ. පස් තියෙන්නේ ඇතුලේ එකේ මස් නෑ කියලා දැනගත්තේ නැති හන්දා. මෙහි නැතුණාට එළිය තියෙනවත් දන්නේ නෑ. ආන්දර උපමාවක් දුන්නා හොඳට තෝරගන්න. බුදුදහම කොච්චර ප්‍රායෝගිකද කොච්චර නිර්වුල්ද කියලා තේරෙන්නේ එතකොටයි. මේක අපි පාළි හරි මොන හරි අරගෙන පාඩම් කොල්ල කෙලවරක් නැහැ අන්තිමට කියන එක තේරෙන්නේත් නැහැ. මේ මුළු ඡේදෙම ඕන කරන එක තමයි මම ඔය ඕගලන්ට ඉරිය ඇඳලා පෙන්නන්නේ. භාගතුන් වහන්සේ ඇට සැකිල්ල කාමයකට උපමා කරලා තියෙනවා. උපමාවක් දීලා තියෙනවා. නැතු ඇට සැකිලි දිහා බලන් ඉන්න කිව්වේ නැහැ. අපි මොකද කරන්නේ ඇස්සේ? හැටසැකිලි තියාගෙන වැඩ පටන් ගත්ත වැඩේ. හැටසැකිලි තියාගෙන වැඩේ පටන් ගන්නකොට බුදුහාඳුරෝ කියනවා යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපංලු. ලෝකේ ප්‍රිය දෙයක් ඇද්ද මදෝ තණ්හාවේ හි උපදී. එතන අනිච්ච බලපං කොහම මේ හැටසැකිල්ල තියාගෙන බලන්න. හැටසැකිලි වලට වැහෙන්නේ පෙරේතියෝ, මල පෙරේතියෝ, කුම්බහණ්ඩියෝ. මිනිස්සු බැඳෙන්නේ නැහැ ඇටසැකිලි වලට. නේද? අපි පාර යනකොට ඇටසැකිලි වලට බැඳෙනවද? දැන් හොඳ ලස්සනට gediya පිටින් තියෙන රූප වලටද බැඳෙන්නේ? දැන් ඇටසැකිලි වලට. ඉතින් කතා කරන්නේ. මොකද තියෙන රූප වලටනේ වැදෙන්නේ. කොහොද ඇට සැකිලි වලට වැදෙන්නේ? එහෙනම් පෙරේතෙක් වෙන්න ඕන. ඇට සැකිලි වලට වැදෙනවා නේද? දැක්කද? හොඳට කල්පනා කරන්න මේ උපමාව මේ වගේ සූත්‍ර දෙක තුන හොඳට තියෙන සූත්‍ර තියෙන සම්පූර්ණයෙන් විස්තර කළා. මම එකක් ගොඩාක් විස්තර කරන්නේ ඒකයි. ඒකට ඉතුරු ටික කියාගෙන කියාගෙන යන්න ලේසි. බලන්න අපේ ජීවිතේට ගලපන්න. එහෙනම් අපි ඔය ගත කරපු මේක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. මේක තමයි ධර්මාභෝධය ලබා ගන්න තියෙන chance එක, අවස්ථාව. තමන්ගේ ජීවිතේ දාලා බලන්න. මම කොයි රූපෙන්ද සැනසුනේ? කොයි සද්දෙන්ද සැනසුනේ? කොයි ගන්ධෙන්ද? කොයි රසෙන්ද? කොයි ස්පර්ශෙන්ද? කොයි සිතුවිල්ලෙන්ද මගේ ජීවිතේ තෘප්තිමත් වුනේ? එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්වන පුද්ගල ප්‍රඥාප්ති කතාවට අභිධර්ම පිටකේ මේ ලෝකේ තෘප්තිමත් උත්මය තුන් දෙනයි. බුදුපසේ බුදුමහරහත්. එහෙනම් උන්වහන්සේලා තෘප්තිමත් වෙලා තියෙන කාමය ඇසුරු කළාද කාමයේ ප්‍රහීන කළාද? එහෙනම් ඇටසැකින් ලබ්බඳු කාමය ප්‍රහීන කළම තමයි තෘප්තිමත් වෙලා තියෙන්නේ. අපි මොක අපිට වැරදුනේ කොහෙද? අපි මස් කලඳක් නැති කට්ටකින් මස් ටිකක් කාලා කුස පුරෝගෙන තෘප්තිමත් වෙන්න යනවා වගේ රූප ටිකක් බලලා තෘප්තිමත් වෙන්න දැඟලුවා. සද්ද ටිකක් අහලා තෘප්තිමත් වෙන්න බැලුවා. ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මෙන්න මේවා අරගෙන තෘප්තිමත් වෙන්න බැලුවා. හැබැයි හය පොලේම මස් නැහැ. ඒකයි ප්‍රශ්නේ. හැබැයි හය පොලේම කටු නැහැ කිව්වද? කටු තියෙනවා. මස් නැහැ. ඒකයි ප්‍රශ්නේ. නේ. හය පොලේම කටු නැත්තේ නෑ. මස් කටු තියෙනවා. ඉතින් බලන්නකෝ අපේ වචනේ තියෙනවනේ කතාව. මොකද්ද? ඔය මස් හොයන වැඩේ නිකන් වචනෙන් කියනව නේද? මාර කට්ටක් කෑවේ. මොකද්ද කෑවේ? හරියට හරි. කට්ට තමයි කෑවේ මස් නෙමෙයි. අපි කියන්නේ මාර කට්ටක් නේ කෑවේ සි වැඩක් නැහැ කියලා. හරි ඉතින්. මස් කාපු එකක්වත් නැහැ තමයි. කට්ටම තමයි කන තියෙන්නේ. ඉතින් නැද්ද බං ජීවිතේ? අපේ ව්‍යවහාරයේ වචන වලින් මේව තීර ලස්සනට. ඉතින් කට්ටක් කාලා තෘප්තිමත් වෙච්ච එකේ කොහෙද ඉන්නේ? කට්ටක් කාලා තෘප්තිමත් වෙච්ච නේ දැන් අපි යන්නේ ෆිල්ම් මියුසික් මියුසිකල් ෂෝ එකක් බලන්න යනවා. අනව මාර ෆන් එකක් ගන්න ඇවිල්ලා කිය මාර කට්ටක් කෑව බං ඒක බලන්න යන්න අම්මස් බැලිනම් ගියේ මොකටද ඇහුවා සූක්තිමත් වෙලා එන්නේ යන්නේ ඔය මාර කට්ටක්ලු කාලා තියෙන්නේ ඒක මොකක් හරි අවුලක් තියෙන්නේ බෑ නේ ඔය හරි මේකේ අවුලක් තියෙන්නේ අවුල කොහෙද දැන් කට්ටේ මස් නේ තියෙන්නේ නේ දැන් කාටද මේකට දෝෂාරෝපණ කරන්නේ කටට ඒ කාටද මේක දෝෂාරෝපණය කරන්නේ? එකෙකුටවත් දෝෂාරෝපණ කළා වැඩක් නැහැ. කට්ටේ මස් තියනවා කියලා ගොඩනගපු ඉච්ඡතාවේ අනිච්චසේ දකින්න. ඔච්චරයි. මොකෙකුටවත් දොස් නගලා හරියන්නේ නැහැ. එහෙනම් මේක බුදුහාම ඊළඟට කියනවා මොකද්ද? බල ඒක ඊට පස්සේ කරා. මෙබඳු උපමා ඇත්ත උපමා ගන්න කියනවා බොහෝ දුක් ඇතිය දැඩි ආයාස ඇත්ත බොහෝ ආදීනව ඇත. එහෙනම් ඉතින් කට්ටක් ආවයි කිව්වා හරිනේ. එහෙනම් රූපේ පස්සේ ගිහිල්ලා අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙලාද නැද්ද දැන්? ආදීනෝ බොහෝයි. ඒකයි දුක්ඛ ස්කන්ධය බොහෝයි කිව්වේ. එහෙනම් අපි රූපේ පස්සේ ගියේ මස් තියනවා කියලා හිතුණා නම් ඇත්තටම මස් ලැබුණා නම් දුක එන්න පුළුවන්. ආදීනෝ බොහෝ එන්න පුළුවන්. එහෙනම් ජීවිතයේ ආදීනෝ බොහෝයි. ඇයි ආදීනෝ බොහෝ උනේ? රූපේක නැති දෙයක් රූපේ තියනවා කියලා හිතාගෙන රූපේ පස්සේ ගියා. රූපවල මාත්‍රයක් ඒව නැහැ. මොනවද නැත්තේ? කාමේ නැහැ. හොඳට බලන්න මොනවද නැත්තේ? නැත්නම් රූප නැහැ නෙමෙයි හොඳේ. ආ රූප නැහැ කිව්වොත් ආයි ගන්න මොකද? ආයෙන මස් කටු නැහැ. මස් කට්ට නැහැ නෙමෙයි කිව්වේ. මස් කට්ටේ මස් නැහැ. ඒ වගේ රූප නැහැ නෙමෙයි රූපේ කාමේ නැහැ. එහෙනම් අපි කාම ලෝකයට ආවේ කාමයේ භුක්ති විඳින්න නම් ඉන්නේත් කාම 1000ක නම් අපි රූපයෙන් බලාපොරොත්තු වෙන්නේත් මොකද්ද? කාමයෙන්. හැබැයි ඒකේව නැහැ. හැබැයි එහෙනම් අපි කලින් අත්භවයේ මේ කාම ලෝකයට ආවේ මේවා මොනෝ තියනවා කියලා හිතාගෙනද? මේ රූප ශබ්ද ගන්ධ වල මොනෝ තියනවා කියලා හිතාගෙනද ආවේ? එහෙනම් එදා විද්‍යාවෙන් ගත්ත තීරණයක්ද අවිද්‍යාවෙන් ගත්ත තීරණයක්ද? එහෙනම් දැනුත් මේවා තියනවා කියලා හිතන්නේම විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? අවිද්‍යාවෙන් හිතන්නේ. ඒකට මෙන්න ওই විදිහට හිතන තාක්කල් මොකද වෙන්නේ? මස් හොය හොය යනවා. ඕම මස් හොය හොය ගිහින් ගිහින් ගිහින් ගිහින් සතර අපාය ගියාට පස්සේ මොකද වෙන්නේ? මස් වලින්ම වන්දි ගෙවන්න වෙනවා. සතර අපාය සත්තු මොකෙන්ද වන්දි ගෙවන්නේ? හරක් මොකෙන්ද වන්දි ගෙවන්නේ? මස් වලින්. ඌව බේර ගන්න අපිට පුළුවන්ද? දැන් ඌ වැරදියටම මස් හොයලා හොයලා මස් වලින් ඌට වන්දි ගෙවන්න වෙලා. දැන් ඌව බේර ගන්න අපිට පුළුවන්ද? පුළුවන්ද? ඊට කලින් පුළුවන් මං අහන්නේ දැන් පුළුවන්ද කියලා හරකෙක් වෙච්ච එකෙක්ව. ඇයි ඒ? ඌගේ කර්මය. ඌට ගෙවන්න වෙන්නේ මස් වලින්මයි. එහෙනම් බුද්ධ ශාසනය තියෙන්නේ මේ ලෞතර බුදු කෙනෙක් කරපු දේශනාවකට අනුව මේ බුද්ධ ශාසනයක තියෙන්නේ හරක්ව බේර ගන්නද හරකෙක් වෙන්න ඉන්න එකෙක්ව බේර ගන්නද? මෙතෙක් කල් කරේ මොකද? හරකෙක්ම තමයි එතකොට. කරන්න ඕනේ නැතිව කරන්නේ. බුද්ධ ශාසනයේ තියෙන හරකෙක් වෙන්න ඉන්න එකෙක්ව බේර ගන්න. බුදුහාඳුර මේ ලෝකෙට පහළ වෙන්නේ හරක්ව බේර ගන්න. ඒ උගේ කර්ම විභාග උ මස් වලින් ගෙවන්න වෙනව කොහොම කරන්නේ? ඒක අපිට නතර කරන්න බෑ. නේ? අපි කෑවත් නොකෑවත් උට වන්දි ගෙවන්න එන්නේ මස් වලින්ම තමයි. කරපු අවඩ අසාධාරණ හිංගින්සා ප්‍රතිඵලෙයි. අපි බේරගත්තයි කියලා උට ගෙවන්න නැතුව ඉන්න හම්බෙන්නේ නැහැ. ඇයි? ඌ අපි 50000ක් දීලා ගේනවා. මරණ එකා ගේන්නේ 25000ට. මරණ එක හරක් දෙන්නෙක් ගේනවා දැන් 50000න්. අන්තිමට අපි දෙන්නෙක් ගේන සල්ලි සල්ලි දීලා. ඒක එක බේර ගන්නවා කියලා. පොඩ්ඩක් හිතා ඇයි? බේර ගන්නවා කිව්වම මේ මනුස්සය දෙන්නේ නැහැ අපිට 25000 මේ මනුස්සය දෙන්නේ 50000 60000 ලක්ෂයයි. හම්මේ. අපිත් ඉතින් බේරගෙන සදෑසී ඉතින් බේරගෙන ඌ ලස්සනට අපූර්වට හතර දිනක් ගේනවා. අපි හිතනවා ලොකු ජයග්‍රහණයක් කරගත්තා කියලා. මැරෙන්න යන සතෙක්ව බේරගත්තට කමක් නැහැ. හැබැයි ඊට ඉස්සෙල්ලා අපි මේ කරන වැඩ ටිකෙන් යන්නේ හරකෙක් වෙන්න නම් ඒකෙන් බේරලා ඉන්න බෑ නැත්නම් අරුන් එක්කම ඉන්න වෙනවනේ ගිහිල්ලා. මාස් වලින් වන්දි ගෙව ගෙව. නේද? ඒකයි කියන්නේ. එහෙනම් අර එහෙම කාමයේ හොයලා හොයලා අන්දින මොකද වෙන්නේ? මාස් වලින්ම තමයි ආයි වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ. පුළුවන්. ඒක ඒ අන්න හරි. ඕ දැන් ඒ කාම පිපාසයක් කියන්න පුළුවන්. මම ඒකද කාම 10ක් කියලාත් මම කිව්වා පිපාසයක්. එතකොට ඒ පිපාසයට අපි පිපාසය නිවා ගන්න බලාපොරොත්තු වෙන්නේ රූපය තුලින්. වෙන්න දැන් වෙනව වෙන්නේ වෙන්නේ නැති වෙන්න උපමාවක් දෙනවා මුලින් බුදුහාමුදුරෝ. ඒ කියන්නේ මොකද මේ? ගොඩාක් න්‍යාය ධර්මයේ තේරෙන්නේ නැති කෙනෙකුට උපමාවක් දෙනවා. අඩුම තරමින් බලන්න මේ මූ එන්නේ පිපාසයකින්. අර දැන් දැන් මෙතන තථාගතයන් වහන්සේ උපමාව ගත්තේ නෑනේ මේ පිපාසයක් නැති දාහයක් නැති හොඳ පුෂ්ටිමත් බල්ලෙක් කියලා. මේ පිපාසයෙන් ඉන්න 1000කින් ඉන්න කෙනෙක්ම තමයි අරන් තියෙන්නේ. ඒතර අපිත් මේ මේ දුවන්නේ මොකක් සංසිඳව ගන්න. පිපාසයේ සංසිඳව ගන්න. පිපාසයේ සංසිඳයි. ඉතින් පිපාසයේ සංසිඳෙන්න කියලා අපි දුවන්නේ අර හය මේ අර ටික පස්සේ රූප ශබ්ද ගන්න. ඒතර අපේ තීරණය මොකද්ද? ඒවැ පිපාසය සංසිඳවා ගන්න පුළුවන් කියන්නේ. හැබැයි පුළුවන්ද බැරිද කියලා පෙන්නනවා. මේ සංසිඳව ගන්න යන තැන අර බල්ලා 1000කින් ඉන්නා වගේ පිපාසයකින් ඉන්නවා බඩගින්නකින් ඉන්නා වගේ ඌ මස් නැති කට. දැන් මේක නිකන් කල්පනා කරලා බලන්න අපි මේ විදියට ඇත්තටම ඒ බල්ලට මස් හම්බුණා කටුවල මස් නැතුව මේ මේ මස් තිබුණා නම් උගේ ඌ තෘප්තිමත් වෙන්න එපා. ඒ වගේ අපි රූපපස්සේ ගිහිල්ලා අපිට හරියට යමක් ලැබුණා නම් අපි තෘප්තිමත් වෙන්න ඕනද නැද්ද? තෘප්තිමත් වුණොත් ආයි ඒක ඕනද? ඈ? හැබැයි අර මස් කට්ට හපනකන් තේරෙනව නේද නිකන් තෘප්තිමත් වෙනව වගේ කියලා. දැන් ওই බල්ලට දෙනවා ලී කටුවක්. මේ නිකන් කොසු මිටක්. ඕක ඕක හපනවද? ඇයි හපන්නේ නැත්තේ? ඒකේ ලේ සුවඳ නැහැ. ඒතකොට නිකන්ම හිතුවිල්ල පහළ වෙන්නේ නැහැ. ඒක හපන්නේ. හැබැයි අරකේ මස් නැතු වුණාට මස් තියෙනවා වගේ ගෑවිච්ච ලේ ධාරාවත් එක තියෙනවා. ඒකට ඌ තෘප්තිමත් වෙලා මොකද වෙන්නේ? උගේ දිවම හැපිලා හැපිලා ඌ දාහයකටපත් වෙනවා, ඌ වෙහෙසකටපත් වෙනවා මිසක් ඌට ලැබිච්ච එකක් නැහැ. එහෙනම් අපේ ජීවිතෙත් බලන්න අපි රූප පස්සේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අපිම වෙහෙසකටපත් වුණා, අපිම දාහයකටපත් වුණා, අපිම පීඩාවකටපත් වුණා මිසක් එක රූපයකින් හරි සැනසිච්ච තෘප්තිමත් වෙච්ච කෙනෙක් ඉන්නෝ නම් බලන්න. එහෙම තෘප්තිමත් නම් දැන් අද බලන කතාව ටෙලිග්‍රාම එක. මොකටද? ඇහැ පිනවගෙන තෘප්තිමත් ඒක එහෙම තෘප්තිමත් වෙලා පින වුණා නම් ආයෙ හෙට ඕනද? බලන්න. දැන් අද ඉවරෙච්ච වෙලා ඉනම් මොකද ඊළඟ plan එක? හෙට මොකක් වෙයිද දන්නේ. දැන් හෙට එනකන් නේ බලන් ඉන්නේ. නේ? ඒත් හෙට වෙනකන් ඉන්නේම මොකෙන්ද? අර මාත් ඇහුවා. පිපාසයකින් 10කින් නේ. ආයි මොකෝ කරන්නේ? අර මස් කට්ට හපලා හපලා අතාරින්න. අර බලන්න. ඔය එක තමයි කිව්වේ කට්ටක් කාලා තින්නේ කියලා. අපි කන්නේම කටු තමයි. හරියට හරි මාත්‍යා. කටුම තමයි කන්නේ. ඔය මේ ජීවිතේ කට්ටක් කියන්නේ ඒක. නැත්තම් බුදුරු පහල වෙන්න ඕනේ නැහැ. නැත්නම් මේ ලෝකෙට බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්න ඕන බල කන්නේ කට්ටක් කියලා පෙන්නන්න ඕනේ පහළ වෙලා තියෙන්නේ. වැඩ දින කට්ටක් කියලා තේරෙන්නේ නැති කෙනා ප්‍රශ්නේ. කට්ට කියලා වෙන වෙනම ගත්තොත් බෑ. නේ දැන් අපි කට්ට කියලා ගන්නවා. නෝන බැන්න මාර කට්ටක්. බුදුහාමුදුර කට්ට කිව්වේ මොකටද? මේ මේ මස් කිව්වේ මොකටද? මේ කාමයට. එතන මේ කාමයේ හොයන එකයි මේ කතාව තියෙන්නේ. නැතුව මේ ගියක් දොරක් හම්බෙච්ච නැති එකවත් කන්න බොන්න නැති එක නෙමෙයි. ඒව මොනවද? ඒව පෙර ලෝභය හන්දා නොලැබෙන්නත් පුළුවන් අලෝභය හන්දා ලැබෙන. හැබැයි ලෝභය හන්දා නොලැබුණත් අලෝභය හන්දා ලැබුණත් ඒ ලැබෙන ඒවා කාමේ නැත්තම් සාරයි කියනවාද? එහෙනම් එදාට අනේ අනිච්චන් කියන්නේ වෙයි. අනිත්‍ය දැකලා ඉවරයි. නැත්තම් අර සාරයි සාරයි කියලා මොකෝ වෙන්නේ? අනේ අනිච්චන් කියන තමයි. හොඳට කල්පනා කරන්න. බුද්ධිමත්ව හිතන්න. මං කිව්වේ ඒකයි. මේ මොහොතේ අර මනේන්ද්‍රියට ඉඩ දෙන්න නරකයි. මනේන්ද්‍රියෙන් තමයි අපි එක එක තැන් වල අඳවන්නේ. ආ ඔව්. අරක තිබ්බ හොඳයි. ඒක තමයි ගියේ. මනේන්ද්‍රියෙන් තමයි දෙන්නේ. ඔබ ප්‍රඥා ඉන්ද්‍රියට ඒක අභිමවා යනවා. මනේන්ද්‍රිය අභිමවා යනවා. එහෙනම් ඔන්න පළවෙනි උපමාව. දැන් ඉතින් ජීවිතේ මොකද්ද? කට්ටක් තමයි. ඔය තියෙන කට්ට කාපු විදිහ. <laughs> ආදීනෝ බොහෝයි. දුක් පීඩා බොහෝයි. නේද? එහෙනම් අපිට ගන්නට වැඩේ ගැලපෙනවා. දැන් ඉතින් ඊළඟ හෙට දැන් මේක වැඩේ තේරුණාට පස්සේ පාර යනකොට මොකටද බැඳෙනකොට මොකද මොකද කරන්න තියෙන්නේ? කට්ටේ බස් නැහැ. ඒකත් එක කොච්චර ඉච්ඡතාවය පැවැත්වන්නේ අනිච්චයි. ඔව් බැලීම දාය සහනේ ඔක්කොම පීඩාවත් මහ ජීවිතේ සහනෙන් නෙමෙයි ඉන්නේ අසහනෙන්ම ඉන්නේ. ඒකයි මම අර කිව්වේ උදේ නැගිට වෙලා ඉඳන් හවසට නිින්දට යනකම් බලන්න හොඳට කල්පනා කරලා බලන්න අපි සහනෙන් හිටියේ කොයි වෙලාවේද කියලා. වැඩිපුරම ඉන්නේ මොකෙන්ද? අසහනෙන් ඉන්නේ. මොනව වෙයිද? හොරු පැහැරගනි, අරව කරගනි, මේව කරයි. හානි කරයිද කවුරු හරි? කාට හරි මොනව වෙයිද? මගේ ප්‍රියමනාප රූප ටිකට මොනව හරි වෙයිද? ප්‍රියමනාප සද්ද ටිකට මොන හරි වෙයිද? මගේ ප්‍රියමනාප ගන්ධ ටිකට මොන හරි වෙයිද? රස ටිකට මොන හරි වෙයිද? මේකම තමයි බලන්නේ. ඉතින් මහා 1000කට පත් වෙනවා. හරි. අපි යමු ඊළඟ උදාහරණය. උදාහරණ එකින් එකට වෙනස් වෙනවා. දැන් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ ඔය කිව්වට ඉතින් මාසුත් තියෙනවනේ. එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන අයත් ලෝකේ ඉන්නවා. එහෙම හිතෙන අයට තව උපමාවක් දෙනවා. අරම හිතෙන අයට එක උපමාවක් දුන්නා. ඒ කියන්නේ අපේ හිත ගැන හොඳටම කියවන්න පුළුවන් කාටද? බුදුරජාණන් වහන්සේට. අපේ හිත ගැන හොඳටම කියවන්න පුළුවන්. අරම හිතන අයට පෙන්නවා කලඳක් නැහැ. අය බලලා වැඩක් නැහැ. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ කිව්වට ඉතින් මස් තියෙනවනේ නේද? බලමු එයාට දෙන උපමා මොකක්ද කියලා. අර වගේ. යම් පරිදි ගැහැවිය ගිජුලිහිණියෙක් වේවායි, ලෝතුඩෙක් වේවායි, උකුස්සෙක් වේවායි මස් වැදල්ලක්ගෙන. හිතෙන්නේම හොඳ මස් වැදල්ලක්. ගෙන අහසට පියඹා යන්නේද? මස් වැදල්ලක්ගෙන මේ උකුසා මොකද කරන්නේ? අහසට පියඹනවා. ඔහු ගිජිලිහිනියෝද ලෝතුඩුවෝද උකුස්සෝද ලුහු බඳිමින් කොටන්නාහුද දැන් මේ උකුස්සෙකුට හම්බ වෙන හොඳ මස් වදැල්ලා මස් කුට්ටියක් හම්බ වෙනවා අර මස් කුට්ටිය හොඳට මොකද කරන්නේ මූ අර කකුලෙන් හොඳට අල්ල ගන්නවා අල්ල ගන්නේ මූ අතාරින්න බලාගෙනද ඈ නෑ අපිටත් හොඳට වටින රූප ශබ්ද ගන්ධ රස ටික හම්බුණා මොකෝ කරගත්තේ මේ ගිජුලිහිනිය උකුස්සා උගේ කකුලේ මස් කුට්ටිය මෙහෙම ඇනලා අල්ල ගන්නවා වගේ. පිය ඇඹුවා අපිත් මොකටද? අපේ ලෝකේ ගොඩනගන්න. ඒතකොට මේ මස් කුට්ටිය මූ ලේසියෙන් අතාරින්නද කැමති? අතාරින්න නෙමෙයි කැමති. අතාරින්න කැමති නෑ. ඒක හොඳට අල්ලගෙන මේක මූ භුක්ති විඳින්න යනවා. කියන මොකද? අනිත් ඊට වටේ ඉන්න ගිජුලි හිණිය කුකුසෝ මොකද කරන්නේ? මොහු පස්සේ ලුහු බඳිනවා. ඇයි ඒ ලුහු බඳින්නේ? මුට හොඳ මස් කුට්ටියක් හම්බෙලා. මුට හොඳ මස් කුට්ටියක් හම්බෙලා. ඊට පස්සේ කියනවා ලූ බදින්නල කොටන්නාවුද හෙලන්නාහුද ගැහැවිය ඒ කුමක් සිතව. ඉතින් මේ ගිජුලිහිනියා හෝ තුඩුවා හෝ උකුස්සා හෝ මස් රැදැල්ල වහාම නොහරන්නේ නම් ඒ කියන්නේ මස් රැදැල්ල වහාම අතාරින්නේ නැත්තම් හේ කරුණින් මරණය හෝ මරණ මාත්‍රයකට දුකකට පැමිණෙන්නේ එය එසේ එසේ වහන්ස. එපරිද්දෙන් කියන. මොකද්ද කියන්නේ? හොඳ මස් කුට්ටියක් හම්බුණා. මස් කුට්ටිය හම්බෙච්ච ගමන් මේකෙන් මොකක් හරි භුක්ති විඳින්න පුළුවන් කියලා හිතාගෙන මූ පියාඹනවා. පියාඹන වටේම ඉන්න කිදුලි හිණියෝ ටික මොකද කරන්නේ? කොටන්න ගන්න. මුඩ කොටන්න ගන්න. ඔන්න ඔය මස් වැදැල්ල මූ අත ඇරියොත් ඔය අහසෙදිම මූ මේ මස්සේ දැල්ලා අතෑරියොත් මූට අර ගිජුලිහිණි අනිත් කුරුල්ල කොටන එක සම්පූර්ණයෙන්ම නවතිනව නේද? එහෙම කෙටුවේ නැත්තම් ඔහු සහනයකටපත් වෙනව නේද? එහෙම නැත්තම් මූ කොච්චර මට කෙටුවත් කමක් නැහැ කොච්චර පීඩාවක් වින්දත් කමක් නැහැ කියලා මූ මේක අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? මරණයව මරණයට සමානයි. එහෙනම් හොඳයි වටිනවා සාරයි කියලා ගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික මේ මස් වැදැල්ලකට උපමා කරනවා නම් ඒ මස් වැදැල්ල තමයි කාමයට උපමා කරන්නේ. ඒවෙන් කාමයේ භුක්ති විඳින්න පුළුවන් කියලා හිතෙන තාක්කල් අතාරිනවද? අතාරින් නැති තාක්කල් පීඩාවකටපත් වෙනවම නේද? ඒක දින දා කුරුල්ල කොටනවා කිව්වේ. එහෙනම් ඔක අතාරින්න වෙනවමද නැද්ද? අතාරින්න නැත්තම් අර ප්‍රශ්නේ. ඇයි ඒ? මේකේ මස් කුට්ටිය හොඳට පේයි. අරකේ ඒකේ මස් රහිත කට්ට. බලන්න උපමා දෙක දෙවිදිහක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන්. උනාට මේ පේන්නේ කොච්චර ලස්සනට පේනවද මස් කුට්ටිය වගේ. ඉඳගන්න. ඒ රූපේ හැම වටින එක, සාර එක. ඒකට බැඳෙනවා. එහෙනම් මේක තථාගතයන් වහන්සේ මොකද්ද කියන්නේ? භාගතුන් වහන්සේ විසින් කාමයෝ මස්ස දැල්ලකට බඳු උපමා ඇත්තේ. එහෙනම් කාමය මොකකටද උපමා කරේ? මස් වැදල්ලකට. නේද? ඒ උකුස්සට අර මස් කුට්ටිය දකින්නකොටම හරි ලස්සනට පේනව නේද? ඇයි රතු පාටට ලස්සනට පේනවා. එහෙනම් ඔහු හිතන්නේම මොකෙන්ද? මේකෙන් යම්කිසි භුක්තියක් විඳ ගන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ අපිටත් පාරේ යනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ওই හැම එකක්ම පේන්නේ මස් වැදල්ලක් වගේ. ඒ කියන්නේ හොඳ ලස්සනට ප්‍රියමනාප විදියට පේනවා. පේනකොට අපි ඒක අර උකුස්සා කකුල් දෙක අර කකුල් ගහලා මේක හරියට තද කරලා අල්ලගත්තා වගේ අපිත් මේක දැඩි තීරණයෙන් අවිද්‍යාවෙන් අරගන්නවා අතාරින්න නෙමෙයි. මේ එහෙනම් මොකද්ද කියන්නේ? ඒක අල්ලන්න අල්ලන්න අපිට නිවන් දකින්න තිබ්බ අපේ හිත දූෂිතය වෙනවා. එහෙනම් අපේ නිවන් දකින්න තිබ්බ හිත අපි මරාගත්තා. එහෙනම් මරණය හෝ මරණයට සමාන දුකකටපත් වෙනවා. එහෙනම් තමන්ගේ තිබ්බ ගුණයක් වඩා ගන්න තිබ්බ ගුණය පවා මරාගත්තා. මොකටද මරාගත්තේ? මෙන්න මේ මස් දැල්ලබ්බදු කාමයට ගිජු වෙච්චහන්ද. බාන්න අපිට නිවන් දකින්න තියෙන අවස්ථාව තමයි කන්නේ. අන්න මොකක් වෙනුවෙන්ද කැවේ? කාම වෙනුවෙන් කන්න ගිහිල්ලා අම කාගත්තා කාම ලෝකයට වැටුණා කිව්වේ ඒක. අම තමයි කාගන්නේ අපි. නිවන කාගන්නේ. සැනසීම කාගන්නේ. හැබැයි මේ සැනසීම කාගන්නේ අපි හිතනවා අර මස් කුට්ටියෙන් පුළුවන් තෘප්තිමත් වෙන්න කියලා. සැනසෙන්න කියලා. හැබැයි මරණයට හෝ මරණ සමානක දුකකටපත් වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න අපි රූපයකට බැඳිච්ච වෙලාව ඉඳන් රූපයක් අල්ල බදාගත්ත වෙලාව ඉඳන් ඉන්නෙම කොහොමද අපි? කවුරු ගනීද? පැහැර ගනීද? කොහොමද මේක රැකගන්නේ? මොකා කොයි වෙලාවේ? ඔය උපමාතා පෙන්වන්නේ මොකද? අර අනිත් ගිජුලු හිණිය කොටනෝ කියන. හිතට එන්නේම මොනවද? පීඩා. නේ? හිතට එන්නේම පීඩා. 1000ක් එන්නේ. එහෙම නෙමෙයිද කියලා බලන්න අපේ ජීවිතේ. අපි කසාද බැඳලා ආවට පස්සේ පව්වදා ඉඳන් මොකක්ද තියෙන්නේ? වැඩි ඩියුටි එක. නෝනා නෝනා නෝනා නෝරක බලා ගන්න කවුරු හරි බලයිද දන්නේ කවුරු හරි එයිද දන්නේ ඊට කලින් තිබෙන්නේ නැති බය වැඩි වෙලාද අඩු වෙලාද පීඩා වැඩි වෙලාද අඩු වෙලාද 10 අඩු වෙලාද වැඩි වෙලාද හැබැයි අපි රූපය තෝරගත්ත සැනසෙල්ලින් දුක් විඳින්නේ දැන් වෙලා තින්නේ මොකද ඇයි ඒ රූපේ මොකද බලාපොරොත්තු වෙන්නේ කාම මට ඒ කාමයේ භුක්ති විඳින්න මේ රූපය කාටවත් අත්පත් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඇයි? මට භුක්ති විඳින්න පුළුවන් එක වෙන කාටවත් භුක්ති විඳින්න දෙන්න බෑ. එතකොට ඔය වෙනුවෙන් අපි මහා ඉතින් ඒක හැම එකකටම අයිති. රූප කිව්වා මේ පණ තියෙන ඒවා විතරක් ගන්න එපා. එහෙම නැහැ. ගහකොළව පවා තියෙනවා. සතා සිව්පවා වගේ ඔහොම ඉන්නවා පණ දෙන්නවද? ඒවෙන් තමයි ඒගොල්ලෝ ආස්වාදේ භුක්ති විඳින්නේ. එහෙනම් මෙන්න මස්ස දැල්ලකට උපමා ගන්න. හොඳට උපමාව තෝරගන්න ඕනේ. නැත්තම් වැඩේ සමහරට මේ උපමාවෙන් කෙනෙකුට තේරෙනව වෙන්න එක්ක අර උපමාවෙන් තේරෙනවා. මොකක් හරි තමන් කරපු අසාර වැඩේ තමයි මේකෙන් බලන්න ඕන. එහෙනම් මොකකින් රූපයකින් කාමයක් එවුවනම් එක්ක අර මා මස් මේ නැති කට්ටක මස් සෙව්වා වගේ වැඩක්. නැත්තම් මේ මස් ඇදල්ලකට මේ ගිජු වෙලා අර උකුස්ස කොටනවා වගේ වැඩක්. බෑ කෙනෙක් හිතෙන්න පුළුවන් මුලා මානසිකත්වයකින් මට එහෙම කවුරුත් කොටන්නේ නැහැ නේ වුණාට. එහෙම හිතෙන්න පුළුවන්. එහෙමනේ හිතෙන මිනිස්සුනේ. මට එහෙම කවුරුත් කොටන්නේ නැහැ මම කිසි අවුලක් නැහැ. එහෙනම් ඉතින් කොහොමද ඉන්න නැත්තේ? කුදුම සනසිල්ලක ඉන්න නැත්තේ. එහෙමනම් අවුලක් නෑ ඇත්තටම. ඇයි යා ජීවිතේ තෘප්තිමත්. හැබැයි තෘප්තිමත් කියන්නේ අර ඉස්සෙල්ලා අපි කතා කරා වගේ වේලාවකට තෘප්තිමත් වෙනවා. වේලාවකට ආයෙ තෘප්තිමත් වෙන්නේ නෑ. නේද? අර පිරිච්ච කලයකට වතුර පිරෙව්වොත් පිරෙව්වා. බැරිනම් මේක යටින් තියෙන ඉදිකට තුඩක් වගේ හිලා. දැන් මොකෝ වෙන්නේ ටිකක් වෙලා. හරි තෘප්තිමත් වගේ පේනවා ටික වෙලාවකින්. අයියෝ ආයි බහැලයි. දැන් මොකෝ ආයි කරන්නේ? ආයි වතුර ටිකක් පුරවමු. ආයි බහැලා. ආයි පුරවමු. දැන් කවදාද මේක තෘප්තිමත් වෙන්නේ? කවදාකවත් වෙන්නේ නැහැ. නේ? හැබැයි ඇත්තටම හිල් නැති කලයක් නම් ඒක සැරයක් පිරුවට පස්සේ උද ඉවරයි. ඒක සැරයක් පිරුවා ඉවර වෙන්න ඕන. එහෙනම් රූප වලින් ඇත්තටම පුළුවන් නම් රූප බල්ල දැක්කට පස්සේ ඉවරයි. ඉතින් ඒක වැඩේ ඉවර වෙන්න ඕන. හැබැයි එකම රූපේ ගත්තත් කවදාකවත් ඉවරයක් වීමක් නැහැ. එහෙනම් මෙන්න දෙවෙනි උපමාව. ඉතින් ආදීනෝ බොහෝයි. මොනවද මේ ආදීනෝ කියේ? අර සත්තු කොට කොට යන්නේ. මහා දුක් පීඩා වැඩි කියලා කියන්නේ ඉතින් මේක. තුන්වෙනි එක. යම් පරිදි ගැහැවිය පුරුෂයෙක් ඇවිලගත් තනහුලක්. මේ තනහුලක් කියලා කියන්නේ උළුවත්තක් කියලා ගන්නකො. ඔයගලන්ට දැන් තේරුම් ගන්න ලේසිම මේ අර මේ තනකොළ වලින් හදන මේ උළුව හදන්නේ අන්න ඒ වගේ එකක්. තනහුලක්ගෙන ප්‍රතිවාතයට යන්නේය. ගෑවේකීමක් සිතයිද? ඉතින් පුරුෂය ඒ ඇවිලගත් අනහුල වහාම නොහරන්නේ නම් ඇවිලගත් අත හෝ දවන්නේ. ඒ කියන්නේ මෙන්න මේම උළුස්සක් පත්තු කර ගන්නවා. දැන් මේක පත්තු කර මෙහෙම උඩු අල්ලගෙන යනවා. අල්ලගෙන යනකොට මොකද වෙන්නේ? හොඳට ගිනි ගන්න ඇවිලෙනවා. දැන් මේක ඇවිලගෙන ඇවිලගෙන ඇවිලගෙන එනවා. හැබැයි මේ සාමාන්‍ය මේ පන්දම ගත්තාම හරි ලස්සනයි නේද? ඇයි එළිය දෙනවා ඔක්කොම දෙනවා. හරි මෙයාට වටිනවා මේක. දැන් මේක අල්ලගෙන අල්ලගෙන යනකොට අර උළුවත්ත පත්වේ පත්වේ පත්වේ මෙයාගේ දැන් මේ අත ළඟට එනකම් එනවා. නෑ මට වටින පන්දමක් හම්බුණා කියලා තවත් අල්ලගෙන හිටියෙ මොකෝ වෙන්නේ දැන්. අන්න අතපිට. එහෙනම් වහම කරන්න ඕනේ මොකද්ද? මේක විසි කරන්න ඕනේ. මේක විසි කරන්න වෙනවා. විසි කරේ නැත්තම් මොකද වෙන්නේ? මරණය හෝ මරණයට සමාන දුකකටපත් වෙනවා. කියලා කියනවා ඔහු අත දවන්නේය. බාහුවද දවන්නේය. අභ්‍යන්තර අංගපත දවන්නේ. ඒක හේතුවෙන් දැන් මරණයට මරණපාත දුවන්නේ. එසේ වහන්සේ පරිද්දන ගෑමේ ආර්ය ශ්‍රාවක තෙමේ භාගතුන් වහන්සේ කාමයෝ තනහුලකට බඳු උපමායත්තා. කාමේ මොකකටද උපමා කරලා තියෙන්නේ? අර උළුවත්තට. ඒ කියන්නේ මේ කාමයේ කියන ඒවා ඇත්තටම උපමා කරලා තියෙන බුදුහාම හැම වෙලාවෙම පේන මොකද්ද මහ ගින්නක පැත්තකට නේද? ඇයි අර කට්ටේ මස් නැහැ. ඒත් මහ ගින්නා. ඒ වගේම අර මත් ටික කන්න ගිහිල්ලා හතර වටේම සත්තු කොටනවා. ඒකත් මහගින්නා. දැන් මෙතන උළු අත්තා. මේ ඔක්කොම ඒතර කාමයේ පැත්තට තියෙන්නේ මොකද්ද මේ? මේ සිසිලස පැත්තද ගින්න පැතිද උපමාව. ඒකනේ කාම 10ක් කියන්නේ. කාම පිපාසයක් කියන්නේ ඒකනේ. 10ක් දැවිල්ලා. නේද? ඉතින් ඒ වගේ මෙන්න තව උපමාවක් කියන තුන්වෙනි උපමාව. දැන් තව උපමාවක්. ඊට ආදීනව බොහෝයි. තව උපමාවක් දෙනවා. මොකද්ද? යම් පරිදි ගැහැවිය පුරුෂ ප්‍රමාණයෙන් අධික වූ සිලු රහිත සිලු රහිත දුම් රහිත අඟුරු පිරුණු අද්දගාර උක්ෂප්පේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. දැන් ලොකු අඟුරු වලක් තියෙනවා. මේ අඟුරු වලේ තියෙන්නේ අඟුරු විතරයි. හරි? හැබැයි ගින් මේ ගිනි ගන්නෙ නැහැ. හරියට නිකන් අර අපි මේ මේ මොකද්ද මේ අර දුම් අල්ලනකොට මේ පොල් කටු අඟුරු තියෙන්නේ. අර නැත්නම් අර මයිනම මේ වන කම්මලේ තියෙන අර අඟුරු දාලා මේව කරන්නේ. දැන් ඒක හරි ලස්සනයි නේද? දැන් ඒක නිකන් ගින්දර වගේත් පේනවද? හරි ලස්සන රතු පාටට තියෙනව නේද? දුම් යනව පේන්නෙත් නැහැ. වැඩේ නිකන් හරි ප්‍රියමනාපයක දැක්කම හරි ලස්සනයි. මෙන්න මෙහෙම අඟුරු වලක් තියෙන ලොකු. මෙන්න මේ අඟුරු වලකට යම් කිසි පුරුෂයෝ දෙන්නේ මොකද ගැන බලවත් පුරුෂයෝ දෙදෙනෙක් වෙත අත් දෙකගෙන ඒ පුළුවන් අරකට අදිනවා අදන්නා ගැහැවියේ කිමේ මේ පුරුෂ ඔබ කය නමන්නේ නොවේද ඒ කියන්නේ මේ පැත්තට කය නමන්නේ නොවේද එසේ වහන්ස කවර හේන්දයත් මේ පුරුෂයා විසින් අර වැටෙන හේතුවෙන් මරණයව මරණයට සමාන දුකකටපත් වෙනවා හැබැයි අර පුරුෂයෝ දෙන්නා බලෙන් මෙයාව මේකට මොකද කරන්න හදන්නේ ඇදලා දාන්න හදනවා. හැබැයි මොව් මේක දැකලා ඒක හැබැයි ලස්සනට පේනවත් එක්ක මේකට වැටුනොත් මට මහා දුකකට මා 1000කටපත් වෙනවා කියලා අර පුරුෂ දෙන්නගේ අත ගසලා දාලා වැටුනේ නැත්තම් ඔහු ඒකට දුකටපත් වෙන්නේ නැහැ. හැබැයි අර පුරුෂ දෙන්නත් පොඩි තල්ලුවක් දෙනකොට අරකත් හොඳයි වටිනවා ලස්සනයි කියලා හිතිලා අර අඟුරු වලේ තියෙන රතු පාටට තියෙන දේලා ඒ පැතර පැන්නොත් මොකද වෙන්නේ? ඔන්න වගේ කියලා උපමාවක් කියනවා තථාගතයන් වහන්සේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ කාමයේ මෙන්න මේ වගේ අර අඟුරු පිරිච්ච, ගිනි අඟුරු පිරිච්ච වලකට උපමා කරනවා. එතනත් උපමාව දීලා තින්නේ මොකකටද? ගින්දර ගොඩකට. දැන් මේ කාමයේ සිසිලක සිසිලසකට උපමා කරපු එකක්වත් අහු වුණාද? උපමා හතරේ. උපමා හතරෙම හම්බුනේ මොනවද? ගින්දර පැත්තටම තමයි. දැන් මෙන්න මේවා කියාගෙන යනකොට ඔයගොල්ලන් ටික ටික තේරෙන්න ඕනේ ඇයි බුදු පියාණන් වහන්සේ රාගය ගින්නක් කිව්වේ කියලා. හැබැයි බැලු බැලමට රාගය නිකන් හරි ජොලි වගේ. ඒ රාගය ගින්න. රාගය කියන්නේ කාමයෙන් තමයි. එහෙනම් ගින්නකටමයි උපමා කරන්නේ. නාදීනෝ බොහෝයි. ඇයි? අර අඟුරු වලට වැටුම් මොකද වෙන්නේ? මහා දුක් පීඩාවකටපත් වෙනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන රූප ටික අර ලස්සනට හොඳ ප්‍රියමధుර විදිහට දකලා ඒවට අපි මේ බැඳෙනවා කියන්නේම ගිනි අඟුරු වලකට පයින්නවා හා සමානයි කියන්නේ. එහෙම නැත්නම් අර උළුවත්තක් දැල්වගෙන යනවා වගේ කියනවා. නැත්නම් අර මස් කුට්ටිය ගත්ත උකුස්සෙක් වගේ කියනවා. එහෙමත් නැත්නම් මස් කලඳක් නැති කට්ටක් හපනවා වගේ කියනවා. බලන්න උපමා ටික ලස්සනට අරගෙන. එකින් එක එකින් එක. දැන් මේක කියනකොට තමයි යන්නම් පොතේට තේරෙන්න ගන්නේ. උද්දේශය නිද්දේශය කියනකොට තේරුන්නේ නැහැ. අන්න දැන් අපි අපේ ජීවිතේට ගලප ගන්න ලේසි නේද? හැබැයි කෙලින්ම අතන කිව්වනම් එහෙම ප්‍රාණඝාතී ඉඳ ප්‍රාණඝාතය අතහළ යුතුයි කිව්වනම්. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න අර මස් කට්ටක මස් කලඳක් නැති වුණත් ඒ මස් ටික ලබා ගන්න කෙනෙක් ප්‍රාණඝාතය කරලා හරි උත්සාහ කරනවද නැද්ද? කාමයේ භුක්ති විඳින්න. එහෙම මිනිස්සු උත්සාහ කරන්නේ නැද්ද? කරන්නේ නැද්ද? එහෙනම් ඔහුගේ ඒ කාමය අර විදිහට දකින්න නැති තාක්කල් ඔහුගේ සංයෝජනය ප්‍රහීන නැති තාක්කල් ඔහු ආදීනවයක් දකින්නේ නැති තාක්කල් අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නේ නැති තාක්කල් ඔහුගේ සංයෝජන බිඳිලා නැති හින්දා ඔහුගේ අතින් ප්‍රාණඝාත වෙන්නේ නැහැ කියන්න බෑ එහෙනම් කාමයේ තියෙන ආදීනව දකින්න දකින්න ලෝකෙට දෙන වටිනාකම අයින් වෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වෙන්න වෙන්න ඔහුට එවැනි දික්තියක් නැහැ අරව මේ අර මස් කලඳක් නැති කට්ටක මස් කන්න තියෙන දිට්ටි ඉවරයි. හැබැයි ඒ වුණාට මස් තියෙනවා වගේ තාම හිතෙනවා. හැබැයි දැන් නැති බව දන්නවා. නැති බව දැනගන්න එකයි මස් තියෙනවා කියලා දැනගන්න එකයි එකක්. තියෙනවා කියලා දැනගන්න එක දිට්ඨියට යනවා. මස් නැති බව දැනගත්තට පස්සේ සම්මා දිට්ඨියට එන්නේ. හැබැයි සම්මා දිට්ඨියට ආවයි කියලා තාම පූර්ණද? පූර්ණත් නැහැ. හැබැයි දැන් ගමන යන්නේ මස් තියෙන බව දැනගෙන නැති බව දැනගෙන. දැන් යන්නේ නැති බව දැනගෙන. නැති බව දැනගෙන යන එකයි තියෙන බව දැනගෙන යන එක අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද තියෙන බව දැනගෙන යනකොට තියෙන තියෙන අර ගති ලක්ෂණ වලින් සතර අපාගත වෙන සියලු ගති ලක්ෂණ ටික ඉස්මතු වෙනවා. නැති බව දැනගෙන යනකොට සුගතිගාමී පැත්තට විතරයි තියෙන්නේ. ඒකත් නිරෝධ කරන්න තමයි ආදීනව දැක දැක උත්සාහ කරන. මොකද කාමයේ කියලා කොහේ ගියත් කාමයේ කාමයේම නම් රූපාවචර ගියත් අරූපාවචර ගියත් ඒක තේරුම් ගන්න පුළුවන් හැකියාව වෙන්නේ ඊට පස්සේ. හැබැයි මුලින්ම මේ ඉන්න තැන එක වැඩේ තෝරගන්න. ඊළඟ උදාහරණේ කියනවා. යම් පරිදි ගැහැවිය පුරුෂයේ ක්‍රමණීය ආරාමයෙන් රමණීය වූ වනයෙන් රමණීය වූ භූමිය විසින් රමණීය වූ මේ ලස්සනට තියෙන මේ ආරාමයක් ගැන මේ කියන්නේ. ඒ කියන්නේ ආරාමයක් තියෙනවා. ඒ ආරාමයේ රමණීය විදිහට ලස්සනට මල් තියෙනවා. ඒ ගස් කොළන් තියෙනවා. හොඳ ලස්සන පරිසරයක් එක්ක මේ රමණීය වූ සිහින දකින්නේය. මොකද්ද මේ විදිහට දකින්නේ? සිහිනකින් දකිනවා මේම ලස්සන ආරාමයක්. ඒ ආරාමේ මල් වවලා ගස් වවලා ලස්සනට දීලා ඔක්කොම ලස්සනට ආරාමයක් දකිනවා. මේ භික්ෂුන් වහන්සේලාට මේක කියන්නේ. මේ කියනකොට ඔහොම සිහිනයක් දකිනවා. මෙයා. සිහින දැකලා කියනවා "හේ පිබිදෙන්නේ පිබිදියේ කිසිවෙක් නොදකි." දැන් ඇහැරෙනවා. ඇහැරුණාට පස්සේ කො මොකුත් නැහැ. කො අර ආරාමේකෝ අර වවලා තිබ්බ ලස්සන මල් ටික්කෝ මේ මේක හරිම ලස්සන උපමාවක් මේ මේ මේ උපමාව එහෙනම් අර සිහිනෙන් දකිනවා ලස්සන ආරාමයක්. මල් වවලා තියෙනවා, ගස් කොළන් තියෙනවා. අපි කියන්නේ කුරුල්ල හඹා යනවා. අර එකපාරට නිින්දෙන් නැගිටිනවා. දැන් නිින්ද නැගිටලා බලලා කොහොම ආරාමේ කියලා. ආරාමෙත් නැහැ, කුරුල්ලොත් නැහැ, මලුත් නැහැ, මොකක්වත් නැහැ. ඉන්නේ ඇඳ උඩ. තථාගතයන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ කාමයෝ සවප්පණයකට බඳු. මොනවා සිහිනයකට බඳු. කාමයේ කියන එක සිහිනෙන් කාලා බඩ පිරිච්ච කෙනෙක් අත උස්සන. සිහිනෙන් කාලා බඩ පිරිච්ච කෙනෙක්. මම මාර කෑමක් කෑවා සීනෙන් කියලා වැඩක් නැහැ බඩ ෆුල්. ආ. එහෙනම් කාමේ භුක්ති ඉඳලා පිරිච්ච කෙනෙක් ඉන්නේ. කාමෙන් තෘප්තිමත් වෙච්ච කෙනෙක් එහෙනම් ඉන්න පුළුවන්. ඈ? බලන්න උපමා. සිහිනයක් කාමයේ කියන්නේ. ජීවිතේට වෙන්නේ නැති දෙයක්. හැබැයි වෙනවා කියලා හිතෙනවා. ඒකයි ප්‍රශ්නේ. ජීවිතේට වෙන්නේ නැහැ වෙනවා කියලා හිතෙනවා. ඉතින් නිින්ද නැගිට්ටහම මොකක් නැහැ. දැන් අපිට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න රූප පස්සේ දුවපු දේ පොඩ්ඩක් නැගිටලා බලන්න මොකෝ කියලා දැන්. දැන් නැගිටින්න පොඩ්ඩක්. දැන් මේක කියනකොට නිදාගෙන හිටිය කොහොමද තේරෙන්නේ නැහැ. දැන් මේක කියනකොට නිදාගෙන හිටියොත් බැරි වෙලා අක්කා. මේ උපමාව කියනකොට නිදාගෙන හිටියොත්. ඒක කොහොම සිහිනෙන් තමයි. එතකොට මේ නැකිට්ටල කියන්නේත් ඒකයි දෙයියනේ. නැකිට්ටවල කියන්නේත් ඒකයි. මෙන්න අපි අපි නා කියන්නේ අපි කොච්චර මුලා වෙනවද දැන් මේ මෙන්න මේව තේරුම් ගන්නකොට තමයි අපිට අපි ගැන ලැජ්ජයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නේද අපි ගැන අපිටම ලැජ්ජයි අයියේ. අපි කොච්චර සිහින ලෝකවල එහෙනම් ජීවත් වෙලා තියෙනවද? නේ? කොච්චර නම් සිහින ලෝකවල දැන් මේ සිහින ලෝක කියලා කියන්නේ මොකක් රසාවක් හම්බෙන එකද? ඒව නෙමෙයි හොඳේ. ගයක් හදාගත්ත එකද? නෝන හම්බෙච්ච එකද? අපමට නෝන හම්බෙලා තියෙන සිහිනෙන්ද කොහෙද? එහෙම නෑ මේ මිනිස්සු ඉන්නව ගෙදර. නැත්තම් බැරි වෙලා කත්. දැන් එහෙම හිතාගෙන හිටියොත් එහෙම ගෙදර මම අදනේ දන්නේ මේ අපේ ගෙදර කවුරුත් නැහැ කියලා මං හීනෙන් හිතාගෙන ඉඳලා තියෙන බැරි නෑ ඔක්කොම මේ බුදුහාමුදුරු සිහිනේ උපමා කරේ කාමයට හොනේ භෞතික ලෝකයේ තියෙන ද්‍රව්‍ය වස්තු වලට එහෙම නෙමෙයි නැත්තම් බැරි වෙලාවක ගෙදර ගිහින් කියන්න එපා අපේ ගෙදර කිසි කෙනෙක් නැහැ මම මේ මෙච්චර කල් හීනෙන් හිතන් ඉඳලා තින්නේ කනහරා එකක් දෙයි නින්ද නැගිටින්න එතකොට නැගිටින්න කියලා බලන්න ඒකට නෙමෙයි කිව්වේ මම ඉරි ගහලම දෙන්නේ ඒක නැත්නම් වෙන මොන හරි ගිහින් බාගෙට නිද සිහිනයක් ඇහුණා, gedaraය ඇහුණා. සිහිනේ කියන ටික නිදි යන්තම් ඇහුණා සිහිනයක් කියන gedaraය කියනකොට ඇහැරුණා. අම්මා gedaraය සිහිනයක් ලු. අම්මා මාර නඩුවක් ඒක. ඒකනේ අහගෙන ගියේ දැන්. කාමයේ කියන කැලේ දැක්කේ නැහැ. අර ගෙදර ඉන්න මිනිස්සුන්ට අර ගිහින් කිව්වොත් මොකද වෙන්නේ එතකොට? අනේ පුතේ මේ සිහිනෙන් ලුබන් උඹලා ඉන්නේ මන් දන්නේ. ඔව් ළමයි නෑ නෙමෙයි කිව්වේ. නෝන නෑ නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ කාමයෝ සිහිනයකට බඳු උපමාවක්. කාමයයි සිහිනයකට උපමා කරනවා. මෙච්චර මේ එකම දේ 10 12 වාරක් පාරක් කියන්නේ වරද්ද ගන්න එපා කියන එක. නැත්නම් වැරදි තැනට ගිහිල්ලා මේ ඇප්ලයි කරනවා. එතකොට නැති ප්‍රශ්න. දැන් අර මේ මහත්යාව ප්‍රශ්නේ දැන් ගොඩක් උත්තර තියෙන නේ මහත්යෝ. දැන් මේව භෞතිකව පෙන්වන්න පුළුවන් ඒවයි. නෑනේ. ත ගෙදර දොර අය ළඟ නේ මේ යුතුයකම් ටික. ඉතින් දැන් කාමයෙන් තොරව යුතුයකම් ටික කරන්න වෙනවා. කාමයෙන් තොරව කඩේට ගිහිල්ලා බඩු ටික ගේන්න වෙනවා. ඒ ටික ගේන්නේ කාමයේ භුක්ති විඳීම පිණිස නෙමෙයි. ඔච්චරයි ඉතින්. ඉතින් ටිකක් කල් ප්‍රැක්ටිස් කරන්න වෙනවා. නැතුව වෙන්නේ නැහැ. එහෙනම් කාමය සීනයකට උපමා කරනවා. එන්න තව උදාහරණයක් කියන්න. යම් පරිදි ගැහැවිය පුරුෂයෙක් පුරුෂය නිසි වූ යානයකින් වූ උතුම් මිනි කොඩල් හෝ පිරුණු කොටගත් භෝගයක් අයදගෙන පිරුණු කොටගත් මේක ඔයගොල්ලන්ට මම තේරෙන උදා මේක විස්තර කරලා දෙන්නම් ඒ කියන්නේ මෙන්න මේකේ යම් කිසි කෙනෙක්ට තෙල පුරුෂයා දැක ජනයා මෙසේ කියන්නේය මේක මම මේක තේරුම් ගන්න ලේසි උදාහරණයක් කියන්නද ඔයගොල්ලන්ට මේ මේ උපමාව අරගෙන මේ මේ වගේ එකක් තමයි මේ කියන්නේ අපි යනවා සුපර් මාකට් එකකට හරි සුපර් මාකට් එකට ගිහිල්ලා අපි මේ තණ්ඩිය වගේ මේ තියෙන අර කරත්තේ පුරවල ඔක්කොම කරලා බඩු ටික ගන්නවා. බඩු ටික දැන් කාගේද අපි හිතන් ඉන්නේ? අපි ණයට ගන්නෙ. කාඩ් එකෙන් ගන්න. අරගෙන ඔක්කොම කරලා අතෙන්ට ගෙනාට පස්සේ කියනවා බැංකුවෙන් ඇවිල්ලා කියනවා ඔයාගේ ණය ඉවරයි ගෙවන්න විදියක් නැහැ දෙන්න විදියක් නැහැ කියලා. දැන් මොකද වෙන්නේ අපිට? 1000ක්ද පීඩාවද නැද්ද? අන්න තථාගතයන් වහන්සේ කියනවා මොකද්ද? මෙන්න මේ කාමය ණයට ගන්නෝ කියනවා. ගන්නෝ වගේ වැඩක් කියනවා. ඇයි ඒ ණයට ගන්නෝ කියන්නේ? ඒ රූප වල නෑ. රූප වල නැති ඒවා ණයට ගන්න. හද්ද වල නෑ. නේ. දැන් ඔන්න ඔය ණයට ගන්න ගන්න මොකෝ වෙන්නේ? වන්නාට මේ ලොව වෙනෙනවා විනා ලෝ සිරිතට අඹදරු රකින්නවා විනා රූපයාරම් පාපය ගෙවනවා විනා ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා ණය වෙවි යන ණය වෙවි යන ණය ගන්නවා රූප වලින් ඈක් හදනවා ආයි එන රසෙන් ණය හොගන්නවා දිවක් හදනවා ආයි එන නා ගන්ධේ හය පොලෙන්ම ගන්නවා ණය වෙනවා ඉන්ද්‍රියන් අය හදනවා ආයි එනවා ණය ගෙවන්න ආයි ණයට ගන්න ආයි ණය වෙනවා ආයි හදන ආයි එන කවදද ණයෙන් නිදහස් වෙන්නේ ණයෙන් නිදහස් වෙන්න නම් කාමෙන් නිදහස් වෙන්න අහලා තියෙනව නේද හරියතුන් වහන්සේ කෙනෙක් ණයට කන්නේ දවස් 7යි කියලා. ඇයි අන්තිම දවස් 7 වීරයෙන් අරිහත් වෙනවා. දවස් 7යි කාමේ පරිහරණය කරලා තියෙනවා. එතන ඉවරයි. ණයෙන් නිදහස්. ණයට කෑවේ දවස් 7යි කියන්නේ. ඉවරයිනේ. දැකලා ඇති සතර සතිපට්ඨානේ විස්තර කරනකොට කියන්නේ දවස් 7න් හරියත් වෙනවා කියන්නේ. විස්තර කරා. දවස් 7යි අවුරුදු 7යි විස්තර කරා. අන්න ඒක. උපරිම තියෙනවා. එහෙනම් මෙන්න මේ කාමය මොකද්ද? පිරුළුගත් බහණ්ඩයකට ණයටගත් බහණ්ඩයකට උපමාන. ඒක ටිකක් තේරෙන උදාහරණයක් ඔය තවත් කිව්වේ ඒකයි. ණයට ගන්නවා. මොකද්ද ණයට ගන්න? කාමය. රූපේ නෑ ඉල්ලන. සද්දේ නෑ ඉල්ලන. ගන්ධේ නෑ ඉල්ලන. රස නෑ රසවල නෑ ඉල්ලන. ස්පර්ශවල නෑ ඉල්ලන. සිතුවිලි වල නෑ ඉල්ලන ණයට ඉල්ලන ඉල්ලන්නේ ઈચ્છාවෙන් ඉල්ලන්නේ නැතුව ඉන්නේ අනිච්චයෙන් ඉල්ලනවා ઈચ્છාවෙන් නලබති තම්පි දුක්ඛ ઈચ્છාවෙන් ඉල්ලපු දෙ ලැබෙන්නේ නලබති තම්පි දුක්ඛ දැන් ඔන්නෝක ලැබෙන්නේ නැති බව දැනගත්තට පස්සේ ණයට ඉල්ලන එක කරයි. ණයට ඉල්ලන ඉච්ඡාවෙන් ණයෙන් නිදහස් වෙන්නේ අනිච්චෙන්. මේ හරි. ආදීනව බොහෝයි. යම් පරිදි ගැහැවිය ගමට නියං ගන්න තව එකක් කියනවා අවසාන උදාහරණය. හත්වෙනි එකත් කියලා බලනවා මේකෙන්වත් තේරෙයිද කියලා. බුදුහාමුදුරුවෝ. යම් පරිදි ගැහැවිය ගමකට හෝ නියං ගන්නට නුදුරු ගමකට වන ලැබක වෙයි. එහි මధుර ඵල ඇති බොහෝ ඵල ඇති රුකක් වන්නේය. හොඳට ගෙඩි පිරිච්ච ලස්සන හොඳ ගහක් තියෙනවා. මధుර ඵල පිරිච්ච ගහක් තියෙනවා. බිම වැටුණු කිසි ඵල කෙනෙක් නොදක්නවා. ඒ කියන්නේ බිම එක ගෙඩියක්වත් වැටිලා නැහැ. එකල්ලි ඵල අර්ථ කොට ඇති ඵල සොයන ඵල සෙවීමට හැසෙන පුරුෂයෙක් එන්නේය. මේ හොඳ ගෙඩි ටිකක් කඩා ගන්න පුරුෂයෙක් එනවා. හේ වනලැහැබට පිවිස මధుර පළ වූ පළ ඇති බොහෝ හටගත් පළ ඇති රුක දක්නේය. මේක දකින්න. ඔහුට මෙබඳු සිතක් වෙයි. මේ රුක මధుරු පළ ඇත්තේ බොහෝ පළ ඇත්තේ වෙයි. මොකද බිම වැටුණු කිසි ඵලයක් නැත. ඒ කියන්නේ මේක වැඩක් නැතිව නම් බිම ඕන තරම් වැටිලා තියෙනවා. කියන්නේ හොඳ හොඳට මధుර පළ තියෙන හන්දා බිම වැටෙන්නෙත් නැහැ. සත්තුත් කරනවා බිම වැටිච්ච ඒවත් කවුරුත් ඉතුරු කරන්නේ නැහැ. මේ දැන් අපි හිතමු මෙන්න මෙහෙම උදාහරණයක් ගත්තොත්. දැන් වැලගස් යට ගෙඩි ඔහේ වැටලා තිනව නේද? ඈ? ගෙවල් වල වැලගස් යට ඕන තරම් වැටලා තිනව නේද? දැන් ඔන්න ඔය වගේ ඇපල් ගස් යට එහෙම වැටෙයිද ලංකාවේ? ඇපල් ගස් තිබ්බොත්. ඇයි ඒ? ටිකක් ඕ හොඳ ලස්සන දෙන. ඉතින් ඒ හින්දා වැටිච්ච ගෙඩි හරි අහුල ගන්න. නේ නැත්නම් අපි හොඳ මී අඹ ගහ අපේ ලංකාවේ නැහැ කියමුකෝ හරි අපේ වත්තේ තියෙනවා ගිර අඹ ගහ නැත්නම් අර මී අඹ ගහ එයා පැත්තේ වැල ගහකුත් තියෙනවා වැල ගහයට ඕන තරම් වැටලා හැබැයි අර මී අඹ ගහේ වැටෙන ගෙඩි උදේ පාන්දර දොර අරපු ගමන් බලන්න වැල ගෙඩියක් වැටලා කියලාද මී අඹ වැටලා කියලාද රටක් ගාලා ඊට කතා හොරවා. ඒතර කවුරු හරි මිනිස්සෙක් එනවා මේ ගහයට මීයඹත් නැහැ. මීයඹ ගහේ තියෙන හොඳට ලයිස්වල බල්බ් දාලා වගේ ලස්සනට අනිවාර්යෙන් ගෙඩි රහ වෙන්න ඕනේ. මොකද හේතුව බිම එක ගෙඩියක්වත් නැහැ. ගෙඩිත් තියවිලා හොඳට. වැලගා මේක නම් රහ වෙන්න බෑ නැත්ත රහ නැතුව ඇති. ඒක තමයි මේ ගහයට මේ මෙච්චර ගෙඩි ටිකක් තියෙන්නේ නැත්නම් මොකෙක් හරි මේව කාලා ඒකේ ගුඩක් කන්න බැරි ඇති. ඒකින්ද වැඩක් නැහැ මේක. හැබැයි අර ගහ දැක්කහම එහෙම නෙමෙයි. ඒක දැක්කම ඊට වඩා ඔන්න වගේ ගහක් දකිනවා. ළමයාට ඊතර මෙබඳු සිතක් වෙයි කියලා මේ බිම වැටෙන කිසි ඵලයක් නැත. මම මේ රුකට නගින්න දනිමි. මෙයා රුකට නගින්න දන්නවා. මම මේ රුකට නැගී යැපෙන පමණ කන්නේ නම් ඒ කියන්නේ ඇතිපද කන්නේ නම් පුර පුරා ලන්නේ නම් මන හේ රුකට නැගී යැපෙන පමණ කන්නේ. එයාට ඇතිපදම් කන්න ගන්නව ගහට නැහැ. මෙයාට හොඳට ගස් නගින්න පුළුවන් කෙනෙක්. හොඳයි. එහෙනම් මෙයා යනවා. පුරා ඉක්බිතිව එලාර්ති වූ ඵල ගවේෂණය කරන පර්යේෂණය තව එක්කෙනෙක් එනවා. එයා මේ මෙයා මොකද මේ ගස් ගැන හොඳ පරිශ්‍රණය කරන්නේ. වැසි දෙවෙනි පුරුෂයෙක් තිරින කෙටේරියක් ගෙන එන්නේ. ඔහුගේ ළඟ මොකක්ද තියෙන්නේ? කෙටේරියක් ගෙන හේ වන ලැබට පිවිස අර මధుර ඵල ඇත්තා වූ බොහෝ ඵල ඇත්තා වූ රුක දක්නේය. ඔහුට මේ සිත වෙයි. මේ රුක මధుර ඵල ඇත්තේද බොහෝ ඵල ඇත්තේද බිම වැටුණු කිසි ඵලක් නැත්තේද වෙයි. වැලිත් මම රුකට නගින්න නොදනිමි. ඉස්සලාපු කෙනා මොකද්ද? ගහට නගින්න දන්නවා. මෙයා ගහට නගින්න දන්නේ නැහැ. හැබැයි මෙයාගේ අතේ තියෙනවා මොකද්ද? කෙටේරියක් තියෙනවා. මෙයා මොකද්ද කරන්නේ? මම මේ මුල රුක මුල සිඳ, ඒ කියන්නේ ගහ කපාගෙන සිඳ යැපෙන පමණ කන්නේ නම් හිඟ පුරාලන්නේ. ඒ කියන්නේ බඩගින්නක් තිබුණ ඒවා ඔක්කොම සංසිඳෙන්න කනවා. මනවැකියා රුක මුලින් සිඳින්නේය. මෙයා ගහ කපන්න ගන්නවා. දැන් කියනවා ගැහැවිය ඒක පළමු රුකට නැගුණු ඒ පුරුෂ වේද කවුද මුලින් ගහට නැග්ග කෙනා පුරුෂයෙක් වේද ඉදින් තෙම වහාම නොබසින්නේ නම් ඒ ගහින් ඇයි දැන් මේ මොකද කරන්නේ අර ගහේ දින ගෙඩි ටිකත් හරි ෂෝ මු මේක කකා ඉන්නවා යටින් එකෙන් ගහ කපනවා දැන් ගහ කපද්දී නෑ නෑ මට මధుරපල ටිකක් හම්බෙලා තිනවා මම මේක කකා ඉන්නවා ගහ උඩටම වෙලා හිටියොත් මුට මොකද හනව වෙන්නේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද? නොබසින්නේ න රුක ඒ රුකම ඔහුගේ අත බිඳින්නේය, පය බිඳින්නේය, අන්නතර බිඳින්නේය. හේ හේතුයේ මරණයව මරණය පැමිණෙන්නේය. පැමිණෙන්නේයයි. එසේය වහන්ස. එසේ මෙයි ගැහැවි ආර්ය ශ්‍රාවක මෙසේ සිතයි. භාග්‍යතුන් වහන්සේ විසින් කාමයෝ මොකද්ද කියන්නේ? රුක්ෂ රෝම වූ ඌහ. ඒ කියන්නේ කාමයෝ අර හොඳ පළ ගහක් වගේ. හැබැයි ඒ ගහක් තිබ්බ පළියට ඒකට නැගලා කනකොට ඕනවට කන්න ගියාම යටින් කපනවා වගේ වැඩක් වෙනවා කියන මොකද මරණයටපත් වෙනවා. මෙන්න මේ හින්දා තමයි තථාගතයන් වහන්සේ විශ්සර කරන්නේ කමා කට්ටිය වරද්ද ගන්නවා. නසන්ති සූත්‍රය කියනවා ලෝකේ විචිත්‍ර වූ විසිතුරු අරමුණු පවති. එහෙනම් අර gedi ලස්සන්ට තියෙනවා. ලෝකේ විචිත්‍ර වූ විසිතුරු අරමුණු පවති. තෙල කාමයෝ නොවේති. කියලා කාමයෝ නොවේති මිනිස්යාගේ සංකල්පිත රාගතමේ කාමය. හැබැයි අරයා හිතන්නේ මොකද්ද? අර gedhi ටිකේ තමයි ඒක විචිත්‍රයි විසිතුරුයි. ඒ ටිකෙන් තමයි කාමයේ භුක්ති විඳ ගන්න පුළුවන් කියලා නැගලා මේක කන්න ගියාම අර ගහ කපනකොට බිමට වැටිලා අතපය කැඩෙනවා වගේ වැඩක් කියනවා කාමයේ භුක්ති විඳින්න ගියාම වෙන්නේ. ඒ කියන්නේ හැමතැනම පෙන්වලා තියෙන්නේ මොකද්ද? අපි මොකකටපත් වෙනවා කියලානේ. ආදීනව බොහෝ කියලා කියනවා. එහෙමනම් මෙන්න මේ වැඩපිළිවෙල ඇතුළේම අපිට තියෙන්නේ මොකද්ද? ඇත්තටම ගත්තොත්. සාර වැඩද අසාර වැඩද? ඈ? එහෙනම් රූපවල නැති කාමයක් ඉච්ඡතාවයක් ගොඩනගන එක සාරද අසාරද? හැබැයි අපිට පේරෙන්නෙම ඒ අසාර වැඩක සාරත්වයක් ලබන්න පුළුවන් කියලා නේද හිතෙන්නේ? රූපයක නැති දෙයක් ලබා ගන්න පුළුවන් කියලා තම හිතෙන එකම කියනවා මොකද්ද? අසාරත්වයක සාරත්වයක් හොයන්න. අසාරත්වයක මොකද්ද හොයන්නේ? සාරත්වයක් හොයන්න. අසාරත්වයක සාරත්වයක් හොයන්න ගිහිල්ලා අපිට සැනසille ඉන්න පුළුවන්. ඈ? බෑ. එහෙමනම් ඒක මිච්ඡා සහගත වැඩක් වෙන්න ඕනද සම්මා සහගත වැඩක් වෙන්න ඕනද? එහෙමනම් ඒ අසාර දෙයක සාරත්වයක් හොයන සංකල්පනාවම මිච්ඡා වෙන්න ඕනද නැද්ද? අසාරදේ අසාර විදියට අරක අර මස් කලඳක් නැති කට්ටක මස් හොයන වැඩේ අසාරයි කියලා තෝරගෙන ඒ අසාරදේ අසාර විදියට තෝරගන්නකොට ඔහුට ඒ මිච්ඡා සිතුවිලි පහළ වෙනවද? දැන් ඒන් නිදහස් වෙන සිතුවිලිද පහළ වෙන්නේ? නිදහස් වෙන්නේ එහෙනම් මේ සාරත්වයේ අසාරත් අසාරත්වයක සාරත්වයක් හොයන තාක්කල් ඉන්නේ මිච්ඡාවක අසාරදේ අසාර විදියට දැනගත්තට සාරත්වයක් අසාරදේ අසාර විදියට ලැබෙනකොට දුකින් නිදහස් වෙලා සාරත්වයක් ලබනවා අන්න ඒක බුද්ධ ශාසනයේ ක්‍රමය බලන ධම්මපදයේ ગાත දෙකේ කියන කතාව ඔක්කොම කීසරයක් ගාතාව කියෝලැද්ද කීසරයක් පාඩම් කළාද කීසරයක් ලකුණු අරන් ඇද්ද බුද්ධ ආගමට ගාථා දෙකේ කියන ඔක්කොම කතාව. මොකද්ද කියන්නේ? අසාරේ සාරමතිනෝ සාරේ වාරදස්සිනෝ. අසාර දෙයක සාරත්වයක් හොයනවා. තේසාරං නදිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරෝ. මොකකද ඉඳලා තියෙන්නේ? මිච්ඡා සංකප්පයක. එහෙනම් මොකද්ද මිච්ඡා සංකප්පය කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ? අර මස් කලඳක් නැති කට්ටක මස් හොයන්න සිතුවිල්ල පහළ වෙන එකම මිච්ඡා සංකප්පය. අර සිහිනයක් දැක දැක සිහිනෙන් යම භුක්ති විඳින්න සිතුවිලි පහළ වෙනවා නම් ඒවා මිච්ඡා සංකප්පෝ. මිච්ඡා සංකප්පයක හිටියේ මිච්ඡා දිට්ඨියක හිටපුවන් දනේ. එහෙනම් දිට්ඨියම මොකද්ද තිබ්බේ? නෑ මේවැ මස් තියෙනවා. මේවා මස් තියෙනවා. ඒ හින්දේ ඒක ලබා ගන්න සංකල්පනා ගොඩ නැගුවා. ඒ සංකල්පනාම මිච්ඡා සංකල්ප. එහෙනම් දකින්න මොකද්ද? සාර දේ සාර විදියටත් අසාර දේ අසාර විදියටත් දකින්න. එහෙනම් මේ ලෝකයේත් එක්ක ඉච්ඡාව ගොඩනගන වැඩපිළිවෙලම අනිච්චයි. ඒක දුක්ඛමයි ඒක අනත්තමයි. අසාර කට්ටේන අනත්තා. අසාරයි. එහෙනම් මේකෙන් නිදහස් වීමමම සාරයි. ඒ ඉච්ඡතාවය ගොඩනගන හැම තැනකම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා මෙනෙහි කළා නිදහස් වීමම සාරයි. සාරේ සාර සාරංච සාරතෝ. සාරදේ සාර විදියට දැක්ක අසාරදේ අසාර විදියට දකිනවා. තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචර. බලන්න කතාව මොකද්ද කියලා. කල්පනා කරන ධම්මපදයේ කී සැරයක් අපි මේක පාඩම් කරලා ඇද්ද? නේ? විභාගෙට ලියලත් ඇති. හැබැයි අපිට අසාරත්වය තේරුණා. ලකුණුත් තරම් ඇති. නේද? මන් නෑ කියන්නේ. මමත් තරම් තියෙනවා. ධර්මාචාරයටත් තරම් තියෙනවා. ඔක්කොටම කරන්නත් ඇති. ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද දැක්කේ නැත්තේ? සාරදේ යසාරදේ හොයාගන්න බැරි වුණා. ඇයි ඒ? තිබ්බ සංකල්පනාවම තමයි මොකද්ද? කටුවල මස් තියෙන. සීනෙන් මේව භුක්ති විඳින්න පුළුවන්. නේ. මස් කුට්ටියක් අරගෙන කොහේ හෝ හරි ඈතකට ගියොත් සැනසille ඉන්න පුළුවන්. යන යන තැන කොටන. බලන්නේ නැද්ද කියලා. අපේ ජීවිතේම ගලපගන්න මේවට. බුදුදහම කියන්නේ එහෙම එකක්. එහෙමනම් දැන් කල්පනා කරන්න අපි ඇහෙන් රූපත් එක්ක ගොඩනගන වැඩපිළිවෙල. ඒකට කිව්ව සංකාර වැඩපිළිවෙලක් කියලා. ඒ සංකාර වැඩපිළිවෙලකින් ගොඩනගන සියලු සංකාර වැඩපිළිවෙල. ඇහෙන් ගොඩනගපු ඇහෙන් මොකද්ද අපි බලාපොරොත්තුනේ රූපෙන්? මස්තියයි කියලා නේද? කනෙන් බලාපොරොත්තුනේ මොකද්ද? මස්තියයි කියලා නේද? හැබැයි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් කියන ඉන්ද්‍රියන් හයම අරමුණු හය පස්සේ හඹාගෙන ගියේ මස්තියයි කියලා නේද? එහෙනම් මේ මස්තියයි කියලා ගොඩනගපු සියලු ඉච්ඡාවල් ඒ ඒවෙන් ඒවෙන් ලබා ගන්න පුළුවන් කියලා අපි කරපු සියලු වත්පිළිවෙත් වැඩපිළිවෙල. සබ්බ සංකාරම වත්පිළිවෙත් වැඩපිළිවෙල. ඉච්ඡද අනිච්ඡද? අනිච්චයි. එහෙනම් ඇහෙන් රූපෙත් එක්ක ඉච්ඡාව ගොඩනගලා අනිච්චයක්ම දුන්නා. කනෙන් ශබ්දත් එක්ක ඉච්ඡාව ගොඩනගලා අනිච්චයක්ම වුණා. දිවෙන් රසත් එක්ක ඒ ඉච්ඡතාවය ගොඩනගන්න ගිහිල්ලා අනිච්චයක්ම වුණා. නාසයෙන් ගන්ධත් එක්ක කයෙන් පහසත් එක්ක මනෙන් ධම්මත් එක්ක ඉච්ඡාව ගොඩනගන්න ගිහිල්ලා අනිච්චයක්ම වුණා. ඒ එක වත් පිළිවෙතක්වත් අපිට සැනසීම ගැන දුන්නේ නැහැ, සාරත්වයක් ගැන දුන්නේ නැහැ. අනිත්‍යතාවයකටමපත් වුණා. ඉන්ද්‍රියන් හයක්, අරමුණු හයක් ඔස්සේ කරපු සියලු වත්පිළිවෙත් හයම අනිත්‍යයි, අනිච්චා වත සංඛාරා. එහෙමනම් කියන්නේ මොහොතක් මොහොතක් පාසා ඇහැ රූපෙත් එක්ක ඉච්ඡාව ගොඩනගන්න ගියා. කන ශබ්දේ දිව රස නාසයෙන් ගන්ධ කයෙන් පාස මනෙන් ධම්ම මොහොතක් මොහොතක් පාසා අනිච්ච වෙච්ච හිත අනිච්ච වෙලාම යන. අනිච්චාවත සංකාර. ඒ උපදවාගත් ඉච්ඡතාවෙන් අපේ හිත දුක්ඛතාවයකටපත් වෙලා දූෂිත භාවයකටපත් වෙලා අසහනයකටපත් වෙලා හිත විනාශයක් කරා ගියා නිවන් දකින්න තියෙන හිත. එක තැනකවත් අපිට සැනසීමගෙන දුන්නේ නැහැ. ඒ ඉච්ඡතාවිසන ලබති තම්පි දුක්ඛම්මයි. එයන් එය අනිච්ච වෙන හැම මොහොතකදම ඒ වත්පිළිවෙත අනිච්ච වෙන හැම මොහොතකම අපිට දුක්ඛිතතාවයකටම දුන්නා, අසහනයකටම දුන්නා, පීඩාවකටම ගෙනියා අපේ පිරිසිදු හිත අපිරිසිදු කළලා හිත විනාශයක් අරියා උපාද වයදම්මිනු එහෙමනම් මෙන්න මේ ඉච්ඡතාවය ගොඩනගන්න තැනම තමයි දුක උපදින්න ගියේ. ඒ ඉච්ඡාව උපදින තැනම අනිච්ච දැක්කනම් uppajjitta niruddhanti. අන්නේ උපදින්න යන තැන අනිච්ච දැකලා නිරුද්ධ කරානම් යමෙක් තේසං ූප සමෝසුකෝ නිවන් සුවයට ඇදී සිටින්. මට කියන්න ඔය ගාතාවේ කොතනද මැරිච් එකෙක් ගැන තියෙන්නේ කියලා. කොහෙද තියෙන්නේ? ඒකයි කිව්වේ සියලු අරියතුන් වහන්සේලාගේ අවබෝධය මෙයයි සියලු අරියතුන් වහන්සේලාගේ එකම දේශනාව මෙයයි කියලා. එහෙනම් ඇහෙන් රූප කනෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගඳ කයෙන් පාස මනෙන් ධම්ම කියන ඉන්ද්‍රියන් 6 අරමුණු 6ක් පස්සේ ඔබ අප සියලු දෙනාම උදේ ඉඳන් රැය වෙනකන් දුවනවා දුවනවා දුවනවා දුවනවා හැබැයි ඉච්ඡ ඉච්ඡාව ඉෂ්ට වෙච්ච එක දෙයක්වත් නැහැ ඔක්කොම අනිච්ච වෙලා අන්තිම වෙච්ච අපේ වතවත් අපිට ඕන විදිහට තියාගන්න බෑ ජීවිත වතවත් ඒකත් අනිච්චයි. එහෙනම් සියලුවත් පිළිවෙත් ටිකම අනිච්චයි. එහෙනම් මේ කතා කරන්නේ හිතේ ප්‍රශ්නයක් ගැනද? කයේ ප්‍රශ්නයක් ගැනද? හිතේ ප්‍රශ්නයක්. හැබැයි ලෝක සත්‍යයට පේන්නේ මොකද්ද? එකෙක් ඉපදෙනවා මැරෙනවා කියන එක විතරයි. කොච්චරයි පේන්නේ? ඒකයි බුදුහාඳුරු කියන්නේ ඕක දැක්කර නිවන් දකින්නේ නැහැ කිව්වේ. ඇයි ඒ? ජරා මරණ වලට ගොදුරු වෙවි ගොදුරු වෙවි යන වැඩපිළිවෙලක් ආවනම් ආවේ රාගදේශ මොහ ප්‍රහීන නොවිච්ච හන්දා රාගදේශ මොහ ප්‍රහීන නොඋනේයි තුන් සංයෝජනය ප්‍රහීන නොවිච්ච හන්දා එහෙනම් තුන් සංයෝජනය උදා වෙන්නේ කොහොමද ඇහත් වටිනවා රූපෙත් වටිනවා කනත් වටිනවා සද්දෙත් වටිනවා ඉන්ද්‍රියන් හයම වටිනවා බාහිර තියෙන අරමුණු හයම වටිනවා. මෙන්න මේවා සත් කියලා හිතන තාක්කල් ඒවෙන් අර මොකද්ද බල්ලෙක් මස් කට්ටක් කනවා වගේ තෘප්තිමත් වෙන්න පුළුවන් කියලා හිතන තාක්කල් ඒවත් එක දික්ටිගත වෙනවා දික්ටිගත වෙවි ઈચ્છා පවත්නවා ඒ ઈચ્છාව කවදාකවත් ඉෂ්ට වෙන්නේ නැත්තේයි ඒවැ කවදාවත් අපි බලාපොරොත්තු වෙන දේ නැති හන්දා අන්නේ බලාපොරොත්තු වෙන දේ අපිට ලැබුණා නම් අපි සුවෙන් ඉන්න ඕනේ හැබැයි අපිට දුකක් ගෙන දීලා හිත දූෂිත භාවයටමපත් උනේ ඒ ઈච්ඡාවල් එකක්වත් ඉෂ්ට වෙච්ච නැති හන්දා. එහෙනම් අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ ඔන්නෝක උපදින තැනම නිරුද්ධ කරන්න පුළුවන්. uppajjitva nirujjanti. මේ කතා කරන්නේ මොකද්ද බුදු පියාණන් වහන්සේ? පටිච්ච සමුප්පන්න උපදින එක අනිච්ච දැකලා පටිච්ච සමුප්පාද නිරෝධ කරන්න පුළුවන් කියලා කියන්නේ. ඉපදින එක මරනවා කියන එක නෙමෙයි. ඒක කියන බුදුවරු වෙන්න ඕනේ නැහැ. කොහොමද දන්නව ඒක? ඒක චන්න ඇමතිත් දැක්කා. සිද්ධාත් කුමාරයත් එක්ක යනකොට සතර පෙර නිමිති දැකලා. ඉපදිච්ච උන් මැරුණා කියන එක. හැබැයි ඒකද එතකොට බුදු වෙනකොටත් දැනගන්න. නෑ. එහෙනම් ලෝකෝත්තර අර්ථ බලන්න මල ගෙදරක ගිහිල්ලා අඬ අඬ ඉඳලා අනුන්ගේ දුක බෙදාගත්ත මිසක් නිවන් දැක්කද කියලා. කල්පනා කරන්න. මොනවද අපි මල ගෙදර ගිහිල්ලා කරනෝ කියලා කරන්නේ? කෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ කෝ තේසං උපසමෝසුකෝ ඒ අවිද්‍යාව තෘෂ්ණාවෙන් ගොඩනගපු වැඩපිළිවෙල නිරෝධ කළා නිවන් සුවයට ඇදී හිටින හිතක් කොහෙද පහළ වුනේ ඇයි පහළුන්නේ නැත්තේ හැම වෙලාවෙම ප්‍රඥා ඉන්ද්‍රිය වඩා ගන්න තියෙන අවස්ථාව අහිමි කළා මනේන්ද්‍රියට ඉඩ දුන්නා මනේන්ද්‍රියෙන් තීන්දුව తీරන ගත්තා අන්න මනේන්ද්‍රිය මොකද්ද ගන්න තීන්දුව අපි ළඟ ඉන්න අය වෙන් වෙන්න හොඳ නැහැ. මගේ මන වඩන අය වෙන් වෙන්න හොඳ නැහැ. ඒක තමයි මනේ ඉන්ද්‍රිය තීරණය. මරණය අපකරා ලංවන සත්වයෝ නාප මරණය අපකරා ලං නොවේවා කියා ඉච්ඡාවක් උපදී. ඒ ඉච්ඡාවකින් ලැබිය හැක්කක් නොවේ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛ. එහෙනම් ඒ ඉච්ඡාව හන්දම අපිට දුක ගෙඩ දින්න හින්දා නේද අපේ හිත අනිච්ච වෙලා ගිහිල්ලා තින්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මැරිච් එකද ප්‍රශ්නේ අපේ හිත අනිච්ච වෙලාද? අපේ හිත දූෂිත වෙලා නේද? දුක්ඛිත භාවයටපත් වෙලා නේද? එහෙනම් මේක දැන් උපදින තැන මොකද කරගන්නව? ඉපදෙන්නේ ઈච්ඡාවෙන් නිරුද්ධ කරන්නේ අනිච්චයෙන්. උපදින්න ઈච්ඡාවෙන් නිරුද්ධ කරන්නේ අනිච්චයෙන්. ඔන්න ඕක නිරුද්ධ කරපු තැන දැන් මොකද වෙන්නේ? තේසං ඌප සමෝසුක. එහෙනම් අනිච්ඡාවත සංඛාරා. මොකද්ද කියන්නේ මේ? සංඛාර වැඩපිළිවෙලක් උදා කරගන්නවා. ඒ උදා කරගන්නවා කියන්නේම දුක්ඛ සමුදය. මේ ගාථාවේ චතුරාර්ය සත්‍ය මම දැන් පෙන්වන්නේ. හොඳට අහගන්න. චතුරාර්ය සත්‍ය දැක්කොත් නිවන් දැක්කා. අනිච්චාවත සංඛාරා. සංඛාර වැඩපිළිවෙලක් උපදවා ගන්නවා. උපදවා ගන්නවා කියන්නේ සමුදය. ඒ දුක්ඛ සමුදයයි ඔය. ඉච්ඡ ලෝකයක් බව ගොඩනගමින් ගොඩනගමින් උපදවා ගන්නවා. ඒ ගොඩනගන්න ගොඩනගන්න අපේ හිත මොකද වෙන්නේ? දූෂිත භාවයකට, පහත් භාවයකට කරා යනවා. උප්පාද වය ධම්මිනෝ දුක්ඛාර සත්‍යය. නේද? ඊළඟට මොකද? උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. අර උපදින්න යන තැන අනිච්ච දැක්කා. නිරුද්ධ කරා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙන්. තේසං ූප සමෝසුකෝ නිවන් සුකේට අදී හිටියා දුක්ඛ නිරෝධාර සත්‍යය. ඔය ගාථා චතුරාර්ය සත්‍යය කිව්වේ. මට කියන්න මැරිච්ච මිනිස්සෙක් කල්ලා පුළුවන් නම් චතුරාර්ය සත්‍ය. ওই ગાතාව. ওই ગાතාව මැරිච්ච මිනිස්සෙක් කල්ලා චතුරාර්ය සත්‍ය පුළුවන් නම් කියන්න. කියන්න බෑ. ඒ චතුරාර්ය සත්‍යට ඒව අයිති නෑ. බලන්න දුක්ඛ චතුරාර්ය සත්‍යෙම තියෙන පද හතර. අන්න සමුදය. අනිත්‍ය ලෝකයක් බව නොදැන ඉච්ඡාව ගොඩනගමින් ගියා. ඒ ගොඩනගපු සියලු ඉච්ඡාවන් අනිත්‍ය වෙලා ගියා. අනිච්චාවත සංඛාරා. උපාද වය ධම්මෝ. ඒ උපදවාගත්ත හැම එකකින්ම හිත දූෂිත භාවයටපත් වුණා. විනාශයකටපත් වුණා. කෙලස් වුණා. දාහයකටපත් වුණා. මා අසහනයකටපත් වුණා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා. අන්න දුක්ඛාර සත්‍ය. ඒ උපදින්න ගියේම ඉච්ඡතාවයක් ගොඩනගන තැන අනිත්‍ය දැක්කා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. තේසං උප සමෝසුකෝ නිවන් සුඛයට ඇදී හිටන දුක්ඛ නිරෝධය. එකක් දැක්කොත් තුනම දකින්න කිව්වේ ඒකයි. මතක ඇති කියපුවද? ගවම්පති සූත්‍රයේ. හොඳට මතක තියාගන්න මේ සාකච්ඡා කරනකොට මුල මැද අග එන්න ඕන. මම මුල එකක් කියලා මැද වෙන එකක් කියලා අග තව එකක් කියන්න බෑ. එහෙනම් ওই ওই ගාථාව ඇතුළේ එකක් දකින්නකොට ඉතුරු තුන පේන්නේ නැද්ද? ඈ? ඉතින් චතුරාර්ය සත්‍ය දැක්කොත් නිවන් දැක්කා. ආයෙ තව මොකක්ද දකින්න තියෙන්නේ? එහෙනම් තථාගතයන් වහන්සේ කියපු දේ හරි නේද? සීරු රාතන් වහන්සේලාගේ එකම දේශනාවයි සීරු රාතන් වහන්සේලාගේ එකම අවබෝධය. සීළු අරියතුන් වහන්සේලාගේ එකම අවබෝධය සීළු අරියතුන් වහන්සේලාගේ එකම දේශනාව. එහෙනම් සීළු අරියතුන් වහන්සේලාගේ එකම දේශනාව මොකද්ද? චතුරාර්ය සත්‍ය. හෙට යන මලගෙදර ගිහිල්ලා දකින්න. මොකද්ද දකින්නේ? මේ මිනිස්සයත් මේ මැරිලා ඉන්න මිනිස්සයත් මොකද්ද කරේ උදේ ඉඳන් රැ වෙනකන්. ඇහෙන් රූප කනෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගන්න කයෙන් පාස මනෙන් දම්න. ඉන්ද්‍රියන් හයන් අරමුණක් හයක් ඔස්සේ උදේ ඉඳන් රැ වෙනකන් හෙම්බත් උනා. ගෙදර ඉන්න මිනිස්සුන්ට කියනව නෙමෙයි හොඳේ. Tamanට. දකින්න මේක. අද මේ උඩුකුරුව මේ ඉන්න මේ මිනිස්සයා කරන තරමක් කරන්නේ නැත්තේ මොකද්ද? ඇහෙන් රූප කණෙන් ශබ්ද මේ 6 පොළ 6 පොළ පස්සේ දිව්වා. මොකද්ද දැන් ඉෂ්ට වෙලා තියෙන්නේ? අන්තිම වත වෙච්ච තමන්ගේ ජීවිත වතවත් තමන්ට ඕන විදිහට තියාගන්න බැරි වුණා. ඒකත් ඉවරයි. ඒකත් ඇත්ත. ඒකත් ඇත්ත තමයි. නේද? හැබැයි මේ යථාර්ථයක් නොදැක්කනම් මේ උපදවා ගන්න හැම වෙලාවකම හිත උපදවාගෙන ඉච්ඡතාවය ගොඩනගන්න ගිහිල්ලා හිත දූෂිත වෙලාම නේද යන්නේ නැත්තේ. අපි තීන්දුව ගන්නව නෙමෙයි. තීන්දුව ඕක තමයි වෙන්නේ නැත්තේ. හැබැයි මීට මැරෙන්න මොහොතකට කලින් හරි බණ ටික අහලා අනිත්‍ය තේරලා තිබ්බනම් මේ උපදින්න ගිය තැන නිරුද්ධ කළා තේ සංූප සමෝ සුඛෝ හේවත් නිවන් සුඛයට ඇදී හින්න තිබ්බනේ එහෙනම් ඔය මිනිස්සයා කරපු වැඩේම නේද මාත්මය කරන්නේ මොකද්ද මමත් කරන්නේ ඇහෙන් රූප කනේ ශබ්ද දිවෙන් රස නාසයෙන් ගඳ කයෙන් පාස මනෙන් ධම්ම පස දුවනවා එහෙනම් මේ වත මේ මේ අවස්ථාව මටත් අයිති වෙනවා තව තව ටිකකින් එහෙනම් මගේ මොන ඉච්ඡතාවේද ඉෂ්ට වෙන්නේ? මටත් වෙන්නේ අනිච්චයක්ම තමයි. එහෙනම් මගේ හිතත් මේක තේරුම් ගත්තේ නැත්නම් දූෂිත භාවයටපත් වෙලා හිත කෙලිසිලා යනවා. එහෙනම් මේ අනිච්චතාවයේ තේරුම් අරගෙන උපදින තැනම නිරුද්ධ කළා තේසං ූප සමෝසුකෝ හේවත් නිවන් සුඛයට ඇදී හිටින්න මට දැන් පුළුවන් නේද? එහෙනම් මං ඇත්තටම දුක දැක්කා නේද? දුක ප්‍රහීන කරන ක්‍රමය දැක්කා නේද? දුකෙන් නිදහසෙන ක්‍රමය දැක්ක නේද? නම් බුදුන් දැක්ක නේද? දැක්කා. එහෙනම් එදා අසාරදේ අසාර විදිහට දැක්කා. සාරදේ සාර විදිහට දැක්කා. එදා අසාරදේ සාරයි කියලා අරගෙන තමයි මිච්ඡා සංකප්පයක හැසිරුනේ. අද ඒකෙන් නිදහස් වීම සාරදේ සාර විදියට අසාරදේ අසාර විදියට දැකගෙන සම්මා සංකප්පයක පිහිටන්න පුළුවන් උනේ නික්මෙන පැත්තට හිත පිහිටවන්න පුළුවන් උනේ නෙක්ඛම්මේ හිත පිහිටවන්න පුළුවන් උනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්ක හන්ද නේද? හොඳට කල්පනා කරන්න. මං කිව්වේ ඒකයි මේ හැම ගාතාවකම හැම දෙයකම අපි හිතන ලෞකික බොහෝම උඩින් පල්ලෙන් තියෙන අර්ථයක් තියෙනවා ලෝකෝත්තර ගැඹුරු අර්ථයක් වෙනම තියෙනවා. ඒකයි කිව්වේ ලෝකෝත්තර වදන් අහන්න ලෝකෝත්තර අරුත් දැනගන්න නිවන් දකින්න ලෝක සත්‍යය මැලි කරනවා බොහෝම සුළුතර පිරිසක් ඒකට ඇදී එනවා ඉහ බොහෝ පිරිසක් වැල නොකැඩී ඇදී එනවා කවීන් විසින් ගොතන ලද කවි කරගෙන ලද විසිතුරු පදවැල් අහන්න වැල නොකැඩී එනවා එයයි ශාසනය අතුරුදහන් වීම කිව්වේ ඒකයි නේ තුන්කල් දක්නා නුවණෙන් අනාගතය ගැන හරියටම කියලා තියෙනවා. ඒ හින්දා කාටවත් බැනලා වැඩක් නෑ, දොස් කියලා වැඩකුත් නෑ. නිකරුණේ අන්‍යාගමිකයන්ට බයින්න එපා. බුදුහාමුදුරු උත්තරේ දීලා තියෙනවා. බුදුහාමුදුරු උත්තරේ දීලා තියෙද්දි එනේවට දොස් නා ගන්න එපා එහෙම. ඒක වැරදි ඒක. බුද්ධ වචනේත් එක්ක ගත්තාම. නේද? ඒකෙන්ද මෙන්න මේව හොඳට කල්පනාවෙන් තෝරගන්න. දැන් තේරෙනවද අපි මොනවද අනිච්චා සංඛාරා උපාද වය ධම්මින උපජ්ජිත්වා නිරුද්ධං කී තේසං උපසමෝසකෝ කියනකොට මොනවද මෙනෙහි කරේ කියන්නේ? එහෙනම් ඒක මොන මොනෝට තියෙන ගාතාවක්ද ඒක? නිවන් දකින්න තියෙන ගාතාව. මුළු සද්ධර්මයේම තියෙන ගාතාව. මුළු බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ධර්මයේම කැටි කරපු ගාතාව. ඒකයි සියලු අරියතුන් වහන්සේලාගේ එකම දේශනාව කිව්වේ. එකම අවබෝධය කිව්වේ. ඉතින් මේක ගිහිල්ලා මෙහෙම මේකයි කියන්නේ හැබැයි. හෙට යන මල ගෙදරට ගිහිල්ලා මේක එතන ඉන්න කට්ටියට එකපාරට කියන්න යන්න එපා හොඳේ. ඕක නෙමෙයි මේක අපි දන්නවා හරියක. ඔව් ඒ වැඩේ කරන්න යන්න එපා. වැඩේ ඕගොල්ලෝ නිවන් දකින්න. නේ මං කිව්වනේ. මුළු කන්ද උඩරට රාජ්‍යර නෙමෙයි බණ කියන්නේ. මේක ඇතුළට ආපු කට්ටියට විතරයි. මේ ශාලාවේ ඉන්න එක්කෙනෙකුට අක්කා නෙමෙයි මේ බණ පදේ කියන්නේ මම. YouTube එකේ කවුරු හරි අහන් ඉන්නවා ඒ කට්ටිය අහන් ඉදී එච්චරයි වෙන කාටවත් නෙමෙයි. ඒ ඔය කට්ටියට නිවන් දකින්න විතරයි මේ අදහස් කියන්නේ. ගැළපෙනවද බලන්න නැද්ද බලන්න. තමම බලන්න. නේ? ගැළපෙනවද නැද්ද කියලා බලන්න. ගැළපිලා ඊළඟ දවසේ මලගේ ගියම් හිතන්න. මැරිච් එක ගැන නෙමෙයි හිතන්නේ. මේ යකා කරන වැඩේ තමයි මාත් කරන්නේ. මුට වෙන්නේ මොකද්ද මට වෙන්නෙත් ඕක. මම මොකද කරන්න ඕන? මේකත් එක්ක හැපි හැපි හැපි අඬ අඬ ඉන්න එකද? තැග් ගහි ගහි අඬ අඬ ඉන්න එකද? මෙතනින් ගැලවෙන එකද? අද කවදද ඔය අපේ ඉච්ඡතාව ඉෂ්ට කළා දෙන්නේ? ඇයි? ඇයි ඉෂ්ට කළා දෙන්නේ නැත්තේ? කටුවල මස් නැහැ. ඔන්න උදාහරණයක්. දැන් මස් නැහැ. සිහින දැක්කට එහෙම සිහින නැහැ. නේද? ඔය කියන්නේ කොච්චර නේද? සින්දු තියෙන නේ සිහිනේ අපි ඔබ මට ඔය තියෙන්නේ. ඔක්කොම සිහින තමයි. අර සිහිනෙන් නෑ කියලා බලනකොට ළඟත් නෑ මොකක් කරන්න එකක් කරන්න. නිකන් නෙමෙයිනේ එහෙම උපමා දෙන්නේ. එහෙනම් මෙන්න මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් මොකද්ද? අපි කතා කරන ওই වැඩපිළිවෙල. එහෙම සාරයි කියන්න පුළුවන්ද? එහෙනම් දැන් මාත්‍යෝ සබ්බ සංඛාරා අනිච්ච පොඩ්ඩක් චුට්ටක් එහාට යන්න ඕනේ. දැන් පොඩ්ඩක් හරියද ඉස්සලට වඩා. අර උදේ තිබ්බ එකට වඩා පොඩ්ඩක් හරියද දැන්? දැන් මොකද දැන් අර උපමාවක් පෙන්නුවා කට්ටේ මස් නැහැ. කට්ටේ මස් යන්තම් හරි දිනනවා නම් සබ්බ සංඛාරා අනිච්චයි කියන්නත් බෑ. කට්ටේ යන්තම් හරි මස් තියෙනවා නම් සබ්බ සංඛාරා අනිච්ච කියන්නත් බෑ. එහෙනම් සබ්බ සංඛාර දුක් කියන්න බෑ. සබ්බ සංකාරවල සමහර ඒවා දුක් සමහර ඒවා දුක කියන්න වෙනවා එතකොට. හැබැයි කිව්වේ සබ්බ සංකාරවල දුකයි කියලා. එහෙනම් අත්තයි කියපු කෑල්ලක්වත් නැහැ. සාරයි කියපු කෑල්ලක්වත් නැහැ. හැබැයි අපි මේක තව එහාට ගිහිල්ලා තියෙනවා තවත් තැනක් හොයාගන්න. ඇත්තටම ඇයි කට්ටේ මස් නැත්තේ කියලා. ඔන්න සිංහලෙන්ම කිව්වේ. උපමාවක නම් කිව්වා තමයි අර මස් බෙලෙන්ද මස් කට්ට දාන්නේ සීළු මස් ටික ලියාගෙන. නේද? එහෙනම් දැන් අපි ඊට පස්සේ ධර්මයට අනුව ගලපලා තව ටිකක් එහාට යන්න වෙනවා. ඇත්තටම ඇයි මස් කටු වල මස් නැත්තේ කියලා. අන්න එතකොට තවත් ඕගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ වෙයි. නේද? හරි. චූට්ටක් තව පොඩ්ඩක් තියෙනවා. ඒ පොඩ්ඩ කරලා මම නතර කරන්නම් කෑම වලට වැදගත් සූත්‍රයක්. අර මෙන්න මෙතන කියනව නේද? සබ්බ සංඛාර වැඩ පිළිලක් කරනව නේ අපි. ඔය සබ්බ සංකාර වැඩ පිළිලා කර කර ඔය ඔය ඇහෙන් රූප ඔය වැඩ පිළිලා කර කර කර කර මොකද යන්නේ අපි ඊළඟ රූපස්කන්ධය හදනවා ඒක බින්දෙනවා තව එකක් හදනවා ඒක බින්දෙනවා තව එකක් හැමදාම කරලා තියෙන්නේ මොකද්ද මේ අර බුදුහාඳුර කියනෝ නේද කයක් තනන කයක් හැර කයක් තනන වඩුවා මම දෙතියෙමි කියලා අහලා තියෙනව නේද ඔය වාක්‍යය කයක් හැර කයක් තනන. කයක් හැර කයක් තනන. දැන් මොකද්ද කය කියලා කිව්වේ? කයක් හැර කයක් තනන වඩුවා දුටේ. මොකද්ද කය කියලා කියන්නේ? මේක ඉස්සරහට ගොඩක් ඕන වෙන එකයි දැන් මම විසඳගෙන යන්නේ. කය කිව්වහම මොකද්ද ඔයගොල්ලන්ට හිතෙන්නේ? මට පෙන්වන්න කය කියන්නේ ඈ නැත් අශරීරයක් කියලා අන්න හරි. කය කියන එකට ශරීරය ගන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. කය කියන්නේ තථාගතයන් වහන්සේ නම් කය විස්තර කරන හය ආකාරය. මොනවාද? චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීවා කාය, කාය, මනෝ කාය. කීයකට තියෙනවද? ඔය හය නේද හදන්නේ. එහෙනම් කයක් හැර කයක් තමයි. ඇහක් හදනවා, කනක් හදනවා, නාසයක් හදනවා, දිවක් හදනවා, කයක් හදනවා. කය විතරද හදන්නේ? අර ශරීරය විතරද හදන්නේ? ඒක ඇතුලේ මේ ටිකක් තියෙනවා. ඇහැ නැති ශරීර තියනවාද? ඇහැ කන නාසය දිව මේ ටික නැතුව ශරීරයක් තියෙනවා. එහෙමද? නෑ. ශරීරය එකක්. ඒකේ තියෙන තව කැලලක් ඇහැ. ඒකේ තියෙන තව කැලලක් ඇහැ ශරීරයටයි දෙත් නෑ හැබැයි. ඇහැ වෙනම එකක්. දැන් අපි හිතමුකෝ ශරීරයේ තියෙන ඇහැ නෑ. පේනවද? පේන්නේ නෑ. ශරීරයේ තියෙනවා කන නැහැ. කන නැහැ. ඇහෙනවද? ශරීරයේ තියෙනවා දිව නැහැ. රස දැනෙනවද? ශරීරයේ තියෙනවා නාසය නැහැ. ගන්ධ දැනෙනවද? මේ හතර තියෙනවා ශරීරේ නැහැ. එහෙම තියෙන්න පුළුවන්. නෑ. එහෙනම් කය ගුවම ඔය ඔක්කොම ටික අයිති. එහෙනම් කයක් හැර කයක් ගන්න වඩුවා ගැන කතා කරන බුදු පියාණන් වහන්සේ. පෙන්නනවනේ. වාක්‍ය ටිකක් හොඳ ප්‍රසිද්ධ වාක්‍යයක් ඉන්න කියන්නේ. මේක වෙන විදිහකට කියනවා. සංයුක්ත නිකායේ. මොකද්ද? නතුම්බ සූත්‍රය කියන සූත්‍රය. මහණෙනි මේ කය තොපගේ නොවේ. කාගේද? මේ කය තොපගේ නොවේ. ඒක කාගේද? ඔය ඉතුරු කැලලා කියවන්න ඕනේ. අනුන්ගේද නොවේ නැත්තම්. අම්මගේ මගේ මේ කය තොපගේ නොවේ. එහෙනම් කාගේද? අර අර මම අර ඉස්සෙල්ලා ඇහුවා වගේ තමයි මොකද? ජීව කනවා. කන්නේ මොකටද? ජීවත් වෙන්නේ. ජීවත් වෙන්නේ මොකටද? දැන් ප්‍රශ්න කිව්වස්සේ. ආ ප්‍රශ්නේ ලියෙන්නේ නැහැ. ප්‍රශ්නේ ලියෙන්න එපා මෙතන නේද? එහෙනම් මේක අයත් ඔබගේ නොවේ. අනුන්ගේද නොවේ. දැන් මේකේ වෙලේ තියෙන මේකෙන් කෑල්ලයිනේ අපි ගන්නෙ. කොහොමද ගන්නෙ කෑල්ල? මේ ඇහැ මගේ නෙමෙයි. මේ කන මගේ නෙමෙයි. මේ දිව මගේ නෙමෙයි. මේ නාසය මගේ නෙමෙයි. මේ කය මගේ නෙමෙයි. ඉතුරු කෑල්ල. ඒක අයින් කරලා දැම්ම අපිට හිතුමනා අපිට. වතාව කෑල්ලක් කියන අනුන්ගේද නොවේ කියලා. බුද්ධ ශාසනේ බුදුහාමුදුරුවෝ කියන පද කෑල්ලක් අරගෙන කෑල්ලක් හලන්න බෑ. එහෙම ගත්ත ගම දහම තේරෙන්නේ නැහැ. කම්ප්ලීට් ගන්න ඕන. බලන්න ලස්සනට කියන මොකද්ද කියන්නේ? මේකයි තොපගේද නොවේ, අනුන්ගේද නොවේ. මහණෙනි මේ පුරාණ කර්මයේකි ප්‍රත්‍යයෙන් කරන ලද්දේය චේතනාව මුල් කොට ඇත්තේය වේදනාවට වස්තුයේ දත යුතුය. කොන්න එන විදිහ. එහෙනම් මේක ඇවිල්ලා තින්නේ කොහමද? පුරාණ පුරාණංජ කර්මය. කොහොමද පුරාණංජ කර්මය මුල් කරගත්තේ? චේතනාව මුල් කොටගෙන. මොකද්ද වස්තු කරගත්තේ? වේදනාව වස්තු කරගත්තා. මොකද්ද වස්තු කරගත්තේ? වේදනාව. වේදනා જાති කීයක් තියෙනවද? දල වශයෙන් මුලින්ම සරලවම කියන්නේ. හතුණයි. මොනවද? සැප දුක උපේක්ඛා. සැප දුක උපේක්ෂා. මස් නැති කට්ටක මස් හේව්වේ මොන වේදනාවකද? මස් නැති කට්ටක මස් හේව්වේ මොන වේදනාවටද? ඈ? මස් නැති කට්ටක මස් හේව්වේ මොන වේදනාවට? වේදනා තුනක් කිව්වා ඔයගොල්ලෝ. සැප දුක උපේක්ඛා. ඈ දුක් වේදනා නෑ නෑ නෑ ඒ උපමාවනේ දැන් ඊට අපි මොකටද ගියේ රූප පස්සේ දැන් මං කියන්නේ උපමාව ගත රූප පස්සේ તો රූප පස්සේ දිව්‍ය මොකටද ආන්න ඊට මස් නැති කට මම මස් කට කියලා දැන් කතා කරන්නේ අර උපමාවනේ අර ගත්තට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ඔක්කොමත් එක්ක හොඳයි දැන් කතා කරන්නේ ඒතර එන මස් නැති කට්ටක මස් හෙව්වේ සුව වේද ඒකට චේතනාවක් ඕනද නැද්ද? එහෙනම් දැන් මේ මෙතෙන්ට අපි ආවේ කොහොමද? මේක මේක හදාගෙන ආවේ කොහොමද? ඇහැ කන නාසය දිව ශරීර හදාගෙන ආවේ කොහොමද? ගියත් බවේ. ඔය චේතනාව ගත්තේ කොහොමද? මස් නැති කටුවල මස් හොයන්න ගියා. ඇයි හොයන්න ගියේ? ඒවැන් සුව වේදනා එහෙනම් වේදනාව වස්තු කරගත්තා. හරිද? right. දැන් මට කියන්න ඊළඟ එක ඕන නම් මොකෝ කරන්න ඕන? next මේක ඇවිල්ලානේ තියෙන්නේ. අන්න හරි. මොකද හොයන්න ඕනේ මුලින්ම? ඔව් කට්ටේ මස් හොයන්න ඕනේ මුලින්ම. දැන් කට්ටේ මස් හොයන්න යනකොට මොකෝ වෙන්නේ? නෑ මස් හොයන්න චේතනාව ඕනේ. හැබැයි චේතනාව තිබ්බ පළියට බෑ වේදනාව වස්තු කරගන්න ඕනේ. දැන් පොඩි කතාවක් තේරෙනව වෙන්න පුළුවන් මෙහෙම. මස් නෑ තමයි. ඒ වුණාට වේදනාව තියනවද දන්නේ නෑනේ. එක්සම. සුඛ වේදනා තියනවද දන්නේ නෑනේ. බැරි වෙලාවක සුඛ වේදනා හම්බ වෙනවනම් වස්තු කරගන්න ඕන නේද? ඈ? හැබැයි සුඛ වේදනා හම්බ වෙනවනම් නලබති තම්පි දුක්ඛම් කියන්නේත් නෑ. සුඛ වේදනා හම්බ වෙනවා නම් නලබති තම්පි දුක්ඛම් කියන්නේත් නැහැ. දැන් මෙන්න කයක් හදන කය කයක් හැර කයත් අරන වඩුවා. මේක එක වාක්‍යයෙන් කියන්නේ කොහොමද බුදු පියාණන් වහන්සේ? චේතනා භික්කවේ කම්මං වදාය. ඔතන තනි වාක්‍යයෙන් කියන්නේ. දැන් මෙන්න චේතනා මුල් කරගෙන කර්මය සැකසෙන විදිය කියන. මොකද වස්තු කරගන්නේ නිතරම? වේදනාව. ඒක එහෙම නෙමෙයිද කියලා අපි බලමු දෝන්න. මං ආන්නම්. ඔයගොල්ලෝ අවිද්‍යාවට කැමතිද? කැමතිද කියන්නත් දන්නේ නැහැ නේ. මොකද්ද කියලාක් කන්නේ? කැමතිද අකමැතිද කියන්නවත් මොකද්ද කියලාක්වත් දන්නේ නැහැ නේ. ආ හරි. ඒක හරි. අවිද්‍යාව. සංකාර වලට කැමතිද? එතකොට ඔයගොල්ලෝ කියන්න වෙනවා සංකාර මුලින් කියලා දෙන්න. කැමති වෙන්න හරි අකමැති වෙන්න හරි. හරි. විඥාන. නාම රූප අම්මෝ දන්නේම නැහැ. සලායතන අනේ මන්දා මට නම් තේරෙන්නේ නැහැ. ස්පර්ශය ඒකත් වේදනා ආ ඒකනම් පොඩ්ඩක් ඒකනම් පොඩ්ඩක් මොකක් හරි තියනවා වගේ නේ. අරව එකක්වත් නැති වුණා මෙන්න මේකනම් මට පොඩ්ඩක් නිකන් තියෙනනේ අහලා පුරුදුයි නිකන් ටිකක් දැනෙන අන්න හරි. ඊට ආ වේදනාවට කැමති එහෙනම්. අවිද්‍යාවට කැමතිද ඇහුවොත්? කැමති වෙන්න හරි අකමැති වෙන්න හරි ඒක දැනගන්න එපා. ඒක දන්නෙත් නෑ. අවිද්‍යා සංකාර අනේ මන්නම් ඕව දන්නේ නෑ. විඥාන ඌව මම දන්නෙත් නෑ. නාම රූප ඒක කොහොමද දන්නේ නෑ. සලායතන පස්ස ඒව නම් තේරෙන්නේ නෑ. වේදනා ඒකනම් ඔව් ඉතින් මා පොඩි සුවයක් විඳින්න තමයි ගියා. වේදනාවට නම් කැමතියි. එහෙනම් පටිච්චසමුප්පාදේ අපේ භුක්තිය කොතන තියෙන්නේ? අපේ කැමැත්ත කොතන තියෙන්නේ? වේදනාවත් එක්ක නේද? හැබැයි වේදනාවක් තනියෙන් හටගන්න බෑ. වේදනාවක් හටගන්න ස්පර්ශයක් ඕනේ ස්පර්ශයක් හටගන්න සලආයතන සලආයතන හටගන්න නාම රූපෝ නාම රූප හටගන්න විඥාන ඕනේ විඥාන හටගන්න සංකාර ඕනේ සංකාර හටගන්න වයිද? අවිද්‍යාව නැතුව වේදනාවක් හටගන්න බෑ. හැබැයි ඔය ටික ඔක්කොම නැති වුණත් අපිට වැඩක්. අපි දැනගත්තත් වැඩක් නෑ. අපිට නොදැනගත්තත් අපිට ඕනේ නෑ. ඕ අපිට ඕනෙම නෑ. දැනගන්න ඕනෙත් නෑ. මට වේදනා භුක්ති ඉඳ ගන්න තියෙනවා නම් ඇති. එහෙම නේද? ඈ? එහෙම නේද අපේ ආකල්ප? එහෙනම් මේ කියන කතාව හරි නේද? අපි වස්තු කරගන්නේ මොකද්ද? වේදනාව වස්තු කරගන්න. මට මේක තමයි පෙන්වන්න ඕන. අපි වස්තු කරගන්නේ වේදනාව. නේද? රූපයකට බැඳෙන්නේ නාම රූප විඥාන සලායතන ඒව ගොඩනගා ගොඩනගින්නද වේදනාව විඳින්නේ. තේරෙන සිංහලෙන් ගමුකෝ දැන්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වලට බැඳෙන්නේ ඔය අවිද්‍යා නාම රූප සලආයතන පස්ස ඕව විඳ විඳින්නද වේදනාව විඳින්නද මේ වින්දනයක් ලබන්නද එච්චරනේ එහෙනම් අපේ බලාපොරොත්තුව මොකක්ද වින්දන එහෙනම් අපි වස්තු කරගන්නේ මොකක්ද ඇයි යමක් වස්තු කරගන්නේ ඒකෙන් වින්දනයක් ලබන්න පුළුවන් කියලා හිතිච්ච ගමන් ඒක මගේ වස්තුව ඒ මගේ වස්තුවෙන් කාමයක් භුක්ති විඳින්න පුළුවන් කියලා හිතිච්ච ගමන් වස්තුකාම ඔයිති වේදනාව වස්තු කරගෙන භුක්ති විඳින්න ගියාම ඒකට කියනවා වස්තුකාම. හරි. එහෙනම් වේදනාව දැන් ඉතින් චේතනාව මුල් වෙන්නේ මොන විදියටද? වේදනාව ඉදිරියේ චේතනාව පිහිටවන්නේ කොහොමද? ඉච්ඡයි. ඉච්ඡතාවය ගොඩනගනවා. ඒක තමයි චේතනාව. මොකක් විඳින්නද ඉච්ඡතාවය ගොඩනගන්නේ? සුඛ වේදනාව විඳින්න. එන ඊච්ඡතාවය ගොඩ නගන්න. එහෙනම් අපි මෙතනදී හරියටම වැඩේ තෝරගන්න වෙනවා. නැත්තම් අපිට මෙතනදී ප්‍රශ්නයකට මූණ දාන්න වෙනවා. හරි. මෙන්න මේ කොටස කියලා මම නතර කරනවා. මොකද මෙතනින් තමයි මම නතර කරන්න හිටියේ. හොඳට ආගන්න ඥාන සූත්‍රය සංයුත්ත නිකායේ මොකද්ද කියන්නේ කියලා. මහණෙනි මොවුන් වේදනාවෝයි. පෙර නොඇසූ විරු දහම් මට ඇස පහළ විය. වේදනාවයයි පෙර නොඇසු විරු දහම් පාය. විදු පහළවිය, පැන පහළවිය, නැන පහළවිය, එළිය පහළවිය. මහණෙනි, වේදනාවන්ගේ සමුදයයි පෙර නොඇසු විරු දහම් පහළවිය. මම ඕගොල්ලන්ගේ වේදනාව ඇහුවාම සැප දුක උපේක්ෂා කියලා තුනක් කිව්වනේ. ඒ තුන හරියටම කිව්වේ පෙර නොඇසු විරු දහම අහලා. ඒ කියන්නේ මම වේදනාව දැනගනි. එය පෙර නොඇසූ විරුද්ධහමක් ලෙස දැනගනි. එතකොටයි ඥානෙ. වේදනා සමුදය දැනගනි. පෙර නොඇසූ විරුද්ධහමක් ලෙස දැනගනි. ඉතින් මේ ටික නැතුවත් වේදනාව දන්නවද? සැප දුක උපේක්ෂා කියලා. මේ ටික මේක මේ ඥානෙ නැතුවත් සැප දුක උපේක්ෂා කියලා වේදනාව දන්නවනේ හැමෝම. දන්නවද නැද්ද? ගැහුවොත් රිදෙනවා. ඉතින් දැන් වේදනා දනි වේදනා සමුදය දනි මෙතන කියන මොකද්ද? මෙන්න මේ කැලල වැදගත්. වේදනා සමුදය වේදනා සමුදය ගාමිනී පටිපදායයි පෙර නොඇසු විරුදහම් පහළවි. ඊළඟට මොකද්ද කියන්නේ? වේදනා නිරෝධයයි වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. මේ නිල් පාටින් තියෙන වේදනා සමුදයගාමී ප්‍රතිපදාව කියන එකයි වේදනා නිරෝධගාමී ප්‍රතිපදාවයි කියන්නේ දෙකක්. මෙන්න මේ වේදනා සමුදයගාමී ප්‍රතිපදාවට තමයි කියන්නේ අනුසෝතගාමී කියලා. වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවට තමයි කියන්නේ පටිසෝතගාමී කියලා. දැන් බලන්න මෙතන වැදගත් මම ඊටු ටික පස්සේ විස්තර කරනවා. එහෙනම් මොකද්ද කියන්නේ? මෙන්න මෙතන කියනවා මහණෙනි මේ වේදනාවේ ආස්වාදයයි පෙර නොඇසූ විරුදහම පහළවිය වේදනාවේ ආදීනවයයි පෙර නොඇසූ විරුදහම පහළවිය වේදනාවේ නිස්සරණයයි පෙර නොඇසූ විරුදහම් පාර. එහෙනම් තමයි කිව්වේ වේදනා දනී වේදනා සමුදය දනී වේදනා නිරෝධය දනී වේදනා නිරෝධ මාර්ගය දනී අයං උච්චති සම්මා දිට්ඨිය කිව්වේ ඒක. එහෙනම් වේදනාව නිකන් දැනගත්තට වැඩක් නැහැ. කොහොමද දැනගන්න ඕනේ? වේදනාව පෙර නොඇසූ විරුදාමක් හැටියට දැනගන්න. නැත්තම් වේදනාව ඕන කෙනෙකුට තේරෙන්නේ. සතාසි උපාවටත් වේදනාව තේරෙන්නේ. නේ? දැන් අපි බල්ලෙක් හොඳට හුරුත් මෙහෙම අත ගන්නකොට සතු උටින් ඉන්නේ ඇයි? උට සතුටින්. උට ගන්නකොට දුවන්නේ ඇයි? දැන් උට උට සැප දුක තේරෙනවා. તો පෙරණුවසු විරුදහම දෙයි. අපිට ගහනකොට අපි දුවන. අපි අත ගන්නකොට වේදනාව දන්නවද එතකොට? දන්නවා. හැබැයි ඒක පෙරණුවසුණු විරු නොවෙන්න පුළුවන්. එහෙනම් අපි දාණය අරගෙන ඉවරලා ඇවිල්ලා අනිවාර්යෙන් බලමු කොහොමද මේ පෙරණුවසු විරුදාම හැටියට වේදනාව දකින්න කියලා. චූටි නිවේදනයක් දීලා නතර කරන්නම්. මේක මෙහෙට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ලබන සතියේ විතරක් මේ සාකච්ඡාව තියෙන්නේ නිදහස් දවසේ ඒ කියන්නේ සෙනසුරාදා. හොඳේ. ඉතින් මේ නිදහස ලබා ගන්න එන්න වෙනවා. නැත්තම් වෙන්නේ මොකෝ දන්නවද? අර රූපවල මස් හොයන්න ගිහිල්ලා තව චුට්ටකින් පෙන්නන්න වහලෙක් වෙනවා. ඒ වහල් භාවයෙන් නිදහස් වෙන්න එන්න ඕනේ. සද්දවල මස් නැතිව මස් හොයන්න ගිහිල්ලා වහලෙක් වෙනවා. සද්ද ඉස්සරහා. ගන්ධ ඉදිරියේ වහලෙක් වෙනවා රස ඉදිරියේ වහලෙක් වෙනවා ස්පර්ශය ඉදිරියේ වහලෙක් වෙනවා ධම්මේ ඉදිරියේ වහලෙක් වෙනවා ඒ වහල්භාවයෙන් නිදහස් වෙලා නිවහල් වෙන්නම වෙනවා නිවහල් වූ නිදහසක් තමයි සතාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිදහස් භාවය ලබන්නේ නිදහස් දවසේම එන්නේ ඔන්න කිව්වා ආයි පස්සේ ඉවරනකොට කියන්නම් අමතකුණොත් කියලා ලබන සතිය විතර සෙන්සුරාදා ඊට පස්සේ සුපුරුදු ඉදිරියට ඉරිලා. හරි. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි දාන්නේ අරගෙන නැවත හම්බ වෙමු.